හොඳයි එන කරුත් සාදුකාරයක් වත් දැන් අපි මේ වෙනකොට එතකොට ඔය අඳුරගත්ත දේ අනුව Tamanට ගෝචර වෙන ඕනෑම වස්තුවක් පඨවි ආපෝ තේජෝ ආයෝ වර්ණ ගන්ධ රස ඕජා කියන ගති අටේ නිර්මාණ කියන අවබෝධයෙන් Taman වාසය කරනවාට කියන්නේ ධාතු මනසිකාර භාවනාව. තමන්ට දැන් පේන ඕනම එකක් ගන්න තමන්ට ඉතින් පාටක් දෙනවා. පාට තියෙනවා නම් මොකක්ද තියෙන්නේ? වර්ණය. ඒතර වර්ණය තියෙනවා නැත්නම් මොනවද තියෙන්න ඕනේ? ගන්ධේ රසේ යෝජා පඨවි ආපෝ තේජෝ ආයකන ගතියට නිර්මාණික සුද්ධාෂ්ටක වස්තුවක් කියලා තමයි හඳුනන්නේ. සුද්ධාෂ්ටක. ඒ වස්තුවක් නේ පඨවි ආපෝ තේජෝ ආයකන ගති 8ක් තියෙනවා. එච්චරයි. තමන් කෝපේ පීඩීසිය නම් දාගත්තට තියෙනවනේ. දැන් අපි කලින් කියා දුන්නෙත් ඒක. කැලේ 32ක් කියලා හිතුවා කැලේ 32කට තමන් අම්මා තාත්තා දරුවා ස්වාමි භාර්යාව කියලා නම් දාගත්තා. නමුත් එතන දෙන්නේ කැලේ 32ක්. දැන් මේ වගේම මේ කැලේ 32 ගත්තත් එකයි, කෝක ගත්තත් එකයි, ඒ හැම එකේම පාටක් තියෙනවා කියලා තමන් යමක් දැක්කා නම් ඒ දකින්නේ ඔක්කොම මොනවාද? සුද්දාෂ්ටක. එහෙනම් තරු දැක්කත්, ඊර දැක්කත්, හත දැක්කත්, එහෙනම් තමන් දෙයියෝ බ්‍රහ්මියෝ හරි කවදා හරි දැක්කොත් ඒව මොනවාද? සුද්දාෂ්ටකයි. කොච්චරයි තියෙන්නේ? එහෙනම් තමන් කවදා හරි බුදුහාමුදුර දැක්කොත් බුදුහාමුදුර මොකද්ද? එහෙනම් Tamanට ඔය ඇස් දෙකෙන් Tamanට මොනවා හරි මේ ලෝකයේ Tamanට දකින්න ලැබෙනවා නම් වෙනත් සත්‍යයෝ ඒ සත්‍යයා කියන්නේ මොකෙන් හැදිච්ච කෙනෙක්ද? සුද්ධාටකයි. එහෙනම් තාම ඒ සත්‍යයට ඇහැක් කියලා එකක් තියෙනවා නම් ඒ හැ මොකක්ද? දැන් Tamanට අපි හිතමු ඔන්න හරකෙක් පේනවා. හරකගේ ඇහැ කියලා එකක් තියෙනවා කියලා අපි හිතාගෙන ඉන්නවා ඒක ඇහැ කියලා. ඒතර ඒකත් පේන්නේ මොකක්ින්දද? ඒකේ වර්ණයක් තියෙන්නේ නැද්ද? එහෙනම් ඒ ඇහත් මොකෙන් හැදිච්ච එකක්ද? එහෙනම් දැන් හැම සත්වයකගේම ඇස් මොනාගෙන් හැදෙන්න ඕනේද? එහෙනම් ඒ ඇහෙන් දැන් යමක් පේනවා නම් ඒකට පේන්න වෙන්නේ මොනවාද? සුද්ධාර්ථක. එහෙනම් යම් ආකාරයකින් බුදුහාමුදුරන්ට ඇහක් තිබ්බනම් එහෙනම් ඒ ඇහත් මොකද්ද? සුද්ධාර්ථක. එහෙනම් තමන්ගේ ඇහ ඒකත් සුද්ධාර්ථකයි. එහෙනම් ඔය කියන ආකාරයෙන් බුදුහාමුදුරෝ මෙවන් ආලෝකයක් විහිදුවාගෙන දෙවියෙක් ඇවිත් මාව හම්බුණා රාත්‍රී කාලයේ කියලා කිව්වනම් ඒ පාටින් යුක්ත ආපු දෙයියා මොකෙන්ද? එහෙනම් දැන් දිව්‍ය ලෝකයේ ගිහින් බැලුවත් දෙයියෝ හම්බුණා නම් ඇවිත් හරි ගමන්නේ ගිහිත් හරි තමන් බලාගත්තා නම් දෙයියෙක් කියන මොකෙද? සුද්ධාෂ්ටක. හරිද? එහෙනම් බ්‍රහ්මයා දැක්කනම් සිද්ධාර්ථක. දැන් තිරිසන් තත්තු පේන්න ඉන්නවා, പ്രേතයෝ, අසුරයෝ, නිරේණ තත්තු දැක්කනම් ඒත් දකින්න වෙන්නේ මොනවා? සිද්ධාෂ්ටක විතරයි. හරිද? එහෙනම් ඒ සත්තු කියලා නම් දාගත්තට මිනිස්සයෝ කියලා ස්ත්‍රියෝ පුරුෂයෝ කියලා අපි වෙන් කරගත්තට ඔක්කොම මොනවාද? යුද්ධාටුවට. තමන් එනම් උපන්දා ඉඳන් මේ වෙනකම්ම වර්ණයක් නැතුව යමක් දැක්කද? නෑ. එහෙනම් දැකපුවා ඔක්කොම මොනවාද? සුද්ධාෂ්ටක. එහෙනම් දැන් වර්තමානයේ තමන් දකින්නේ මොනවාද? ගෙවල් දොරවල් කියනවා යාන වාහන කියනවා ඇඳුම් පැළඳුම් කියනවා අරවා දැක්කා මේව දැක්කා කියනවා ෂෝක් එකක් මම බැලුවාද උදේ එනකොට මට ෂෝක් එකක් වෙවුණා කිව්වා මොනවද වෙවුනේ ඈ ෂෝක් ඒවා හරි ෂෝක් නැතිව හරි කැමැතිව හරි අකමැතිව දුර හරි ළඟ හරි ඔය කියන ආකාරය කියනවා දුර තියෙන රූප ළඟ තියෙන රූප කැමැති රූප අකමැති රූප තමන් ප්‍රිය රූප අප්‍රිය රූප ඔය කියන ආකාරයෙන් ඔය කියන්නේ ප්‍රිය රූපං සාත රූපං එත්තේසා කියලා ඔය කියන්නේ එක එක જાති නන්දාගෙන මොනවද දැක්කද දැන් දැක්කේ මොනවද 12000කට. දැන් ඉතින් ඇස් පෙනීම නැති වෙනකනුත් බලලා තව මදි වල කණ්ණාඩි දාගෙනක් බැලුවා මොනවාද? මම බලන්න දාගත්තා. ඈ 12000ට ගන්න බැලුවා මදිද ඒවා? ඈ ඉතින් අතීතයේත් බලපුවා 12000ටයි වර්තමානයේත් එහෙමයි අනාගතයේත් එහෙමයි. Tamange 60000ටයි මේ ලෝකේ කොයි සතෙකුට හැක් හම්බුණා නම් ඒ හැක් මොකද්ද? 12000ට නැද්ද? හ්ම් එනදී දැන් Taman දඹදේ ගිහින් බැලුවේ මොනවාද? ඈ මොනවා බලන්නද ගියේ? යුද්ධාට එළිය බලන්න ගියා. යුද්ධාටක බලලා අපි දඹදිව වැන්දන. මෙහෙ ඉඳන් ඔය ගල් පරද ටිකක් වැන්දන. ඉවරයිනේ. යුද්ධාටක වඳින්න ඔය යන්න ඕනේ. ඊදා කරගෙන. නේ? අපි ආර ලංකාව ගිහලා ආරයි බලලා ආවල. නේ කවුරු බලන්නද ගියේ? ඈ? මොනවා බලන්නේ? දැන් ගෙදර යන්නේ කවුරු බලන්නද? රුද්දාන්ට එක බලන්න. හැබැයි මම කබලන් ඉන්නේ. රුද්දාට බලන්නේ. හරිද? එනගොන් Tamanට මේ ලෝකයේ සියලුම දකින්න තියෙන දේවල් සුද්දාෂ්ටක. හරිද? එහෙනම් අතීතයේ දැක්කනම් ඒත් එමය වර්තමානයේ නම් අනාගතෙත් එච්චරයි සුද්දාෂ්ටකද. එහෙනම් කොයි ලෝක තලයේ අඟාර ලෝකේ බ්‍රහ්ම ලෝක අමර ලෝකේදී ඔය කියන විදිහට ගියත් තමන් බ්‍රහස්පති ලෝකේ ගියත් මොන එකට ගියත් මේ වගේ ලෝක ධාතුවේ කොහෙ තියෙන මොකකට ගියත් දකින්න වෙන දේවල් මොනවාද එහෙනම් දැන් ওই විද්‍යාඥයෝ අර කොහෙන්ද මේක කොහෙන්ද කියලා ගිහින් හොයාගන්නේ මොනවාද විද්‍යාත්මක විතරයි මේකට කවදාවත් හොයලා ඉවර කරන්න බෑ හැබැයි නුවණින් අපිට පුළුවන් නිමා කරන්න අවබෝධය හරිද ඒකයි බුදුහාම කිව්වේ නුවණින් විතරයි මේක කරන්න පුළුවන්. දැකලා ඉවර කරන්න හම්බෙන්නේ. එක එකව හම්බේ එක එක පාට එක එක ගඳ අරවම් මේ හැබැයි තියෙන සුද්ධාර්ථය විතරයි. <coughs> පැහැදිලිද? හරි. හ්ම්. එතකොට ආන්ගේ ආකාරයෙන්ම Tamanට තේරුම් ගන්න කිව්වා Tamanගේ දැන් ඇහැට ගෝචර වෙන්නේ මොනවාද? රූප. ඒතර රූපයේ තිබුණේ මොනවාද? වර්ණ කියන සාධකේ. වර්ණ කියන සාධකේ නිසා අනිත් ගති තියෙන බව අපිට තහවුරුයි. හරිද? ඒ වගේම තමන්ගේ ඇහැ කියන එකත් තමන්ට අත ගාලා පරීක්ෂා කරලා දැනගන්න පුළුවන් නිසා ඇහැ කියන එකෙත් මොනවද තියෙන්නේ? සුද්ධාෂ්ටක. එහෙනම් ඇහත් මොකෙන් හැදිච්ච එකක්ද? සුද්ධාෂ්ටක. එහෙනම් තතර මහා ධාතු කියන ප්‍රශ්නයක් නේද? තතර මහා ධාතු කියනකොට මතක තියාගන්න තවත් ධාතු හතරක්. ඒක මහා ධාතු කියන්නේ මේ හිඳයි මහා ධාතු කියන්නේ වැඩියෙන් පහළ වෙනවා ඒ ධාතු ටික. ඒතර වර්ණ ගන්ධ රස ඕජා කියලා තවත් හතරක් ඒකේ තියෙනවා කියලා මතකද? මහා කිව්වේ හිඳන්නේ. හරිද? හ්ම්. එතකොට ඇහත් සුද්ධාෂ්ටකයි රූපයත් සුද්ධාෂ්ටකයි. ඊළඟට කන ගත්තාම කනත් අල්ලන්න පුළුවන් තද ගතිය තියෙන සුද්ධාෂ්ටකයක් සද්දේ කනේ වැදෙලායි ඇහෙන්නේ. කනේ වැදෙන හින්දා වැදෙන්න තද ගතිය තියෙන්න ඕනේ. සද්දේ ශක්තිය වැඩි වුණොත් එහෙම කම්බරේ පුපුරනවා. ඒ කියන්නේ ශක්තියක් තියෙනවා. එතකොට ඒකේ ඔය කියන ආකාරයෙන් තද ගතිය තියෙනවා. එහෙනම් තමයි කම්බරේ වදින්නේ. ගමන් කරන බව වායෝ ගතියේ තියෙනවා. එහෙම තමයි ඒක එන්නේ. දැන් මෙතන හට ගන්න සද්දේ ඔතනට එන්න ඕන. එහෙනම් අර ලක්ෂණ ඔක්කොම තියෙනවා. ඉතින් අනිත් ඒවා අඩුවෙන් තියෙන්නේ අපිට පාට පේන්නේ නැහැ, ගඳ තේරෙන්නේ නැහැ. ඒ තේරෙන්නේ නැත්නම් අපේ ඉන්ද්‍රියයකට දිවිරුණ නැහැ. හරිද? එහෙනම් මොන සද්දයක් ඇහුවා කිව්වත් හැම සද්දයක්ම මොනවාද? එහෙනම් බැනුම් ඇහුවත්, Taman සින්දු ඇහුවත්, බයිල ඇහුවත් තමන් ඔය කෙන ආකාරයෙන් බෙර හඬවල් ඇහුවත් අර හඬවල් ඇහුවත් මේ හඬවල් ඇහුවත් එන හඬවල් ඇහුණා මොනවද අහලා තියෙන්නේ යුද්ධාටක එහෙනම් යන්නේ මගේ රත්තරන් කියලා ඇහුණත් ඒක මොකද්ද ඈ ඇයිද ඒකට කැමති වුණානේ අකමැති වුණාම බැන්නාමනේ කැමති වුණා හරි අකමැති වුණා හරි සද්දේ තමයි වෙලා තියෙන්නේ සද්දම නාද එන කැමතිලා තියෙන අකමැතිලා තියෙන සුද්ධාස්තකේ තමයි. හරිද? තේරෙනවද? ඈ එනම බලන්නේ. එහෙනම් බණ කිව්වත් පිරිත් කිව්වත් මොනවා කිව්වත් ඔක්කොම එච්චරයි. සුද්ධාෂ්ටක විතරයි. හරි? දැන් දිව්‍ය ලෝකේ ගිහින් සද්දා වුණත්, පෙරේතයන්ගේ සද්දා වුණත්, යක්කුන්ගේ සද්දා වුණා මොනවා වුණා මොනවද? සුද්ධාෂ්ටක විතරයි. තේරෙනවද? හ්ම්. එහෙනම් කනත් සුද්ධාෂ්ටකයි. ඇයි කනත් අත ගන්න පුළුවන්? ඒකත් අපිට තේරෙනවා රස්නේ සීතලක් එකේ තියෙනවා. ඔය කියන්නේ වෙන් කරන්න පුළුවන්. කන වෙන් කරන්න බැරිද? ගලන්න බෑ. ඇයි ඒ ගලන්න පුළුවන් වෙන්නේ? යොදාට මොකක් ඉඳලා? ආපෝ ගතිය ඉඳලා වෙන් කරන්න පුළුවන්. හරිද? එහෙනම් ආන් එකත් යොදාට. හරි එහෙනම් ඕන් එකත් හරි. ඒතර නැහැ. ඇයි? සුද්ධාටය කියන්නේ? එයද ඉදිරිපත් කරන්න තමන් අයි කොහොමද තියෙන්නේ කන්නේ සුද්ධාට දෙනවද ආලලා බලන්න පුළුවන් අල්ලා බලලා තද ගතිය තියෙනවා රස්නේ තීතල තියෙනවා රළු බවක් බිඳු බවක් තියෙනවා එහෙනම් ඒ කියන්නේ එක ගතියක් හරි තමන් පරීක්ෂා කරලා අඳුර ගන්න. එහෙනම් ආ පරීක්ෂා කරලා තේරුණා නම් අනිත් ටිකත් තේරෙනවද? මෙතන අපිට ඕනේ අවබෝධය. හරිද? තේරෙනවද? අපිට මේ ලෝකේ තියෙන ඔක්කොම දැනගන්න පුළුවන් මොතනින් විතර. එහෙනම් ඔන්න ඒකත් හරි නහයත් වෙනවා මොකෙ හැදිච්ච එකක්ද? සුද්දාෂ්ටකයි. හරි ඊදාට ගඳ ගඳ දැනෙච්ච ඒවා නහයට දැවෙන මොනවද? ගඳ විතරයිනේ. එතන මොකද දාන්නේ? හ්ම්. සුද්දාෂ්ටකයි. ගඳ ගැන හොයන්න දෙයක් නැහැ. ගඳ කියන්නේ මොකද්ද? ගඳ කියන්නේ සුද්දාෂ්ටකෙන් එකක්. ගන්ධ ගතිය කියලා වෙන මේකක් තියෙන්නේ. ඇහැට වර්ණ ගතිය තේරෙනවා වගේ ගන්ධ ගතිය වෙනම නහය විතරයි තේරෙන්නේ. ගඳ ගතිය තමයි දැනෙන්නේ නැහැ වැදිලා නැහැ වහගත්තොත් මොකද වෙන්නේ? ගඳ දැනෙන්නේ නැහැ. ඇයි? නැහැ වැදෙන්න ඕනේ. ගඳේ කියලා නැහැ වැදිච්චාම තමයි තමන්ට දැනෙන්නේ. ඒ කියන්නේ පටවි ගතියත් එතන තියෙනවද නැද්ද? ගන්ධයක් තියෙන හැමතරකම පටවි ගතියක් තියෙනවා වාපෝ ගතිය තේරිය වායෝ ඔක්කොම තියෙනවා එහෙනම් මොන ගන්ධයක් සුවඳක් Tamanට ආවා කිව්වත් මොනවද දැනලා තියෙන්නේ සුද්ධාර්ථකයක් නේ අර පවුඩර් අර සෙන්ට් අර මේවා මෙව්වා කියලා දැම්ම දැන් ගෑවෙ මොනවා දුලාගත්තේ. ඈ සුද්ධාටකද? හරිද? හ්ම්. ඒකට තමන් එදියා යුද්ධාස්ත්‍රයෙන් ඇදලා තියෙන පටවි ගතිය තියෙන අතද ගතිය තියෙන අල්ලලා බලන්න පුළුවන් තේජෝ ගතිය තියෙනවා ඒතකොට රස්න කියලා තේරෙනවා එහෙනම් තමන්ගේ දිව හැදිලා තියෙන්නේ මොකෙන්ද හ්ම් එතකොට තමන්ට දැනෙච්ච රස යුද්ධාස්ත්‍රකයි රස කියන්නේ යුද්ධාස්ත්‍රකෙන් එකක් සහ තමන්ගේ දිවේ ගෑවිලා තමයි රස දැනෙන්නේ. හරිද? නැත්තම් රස දෙරෙන්නේ. දැන් ලුණු ටිකක් මෙහි තියාගෙන හිටියම රස දැනෙනවද? ඈ? දැනෙන්නේ. ඈ? ඇයි? ඈ? එන. ඈ? බාලා කෙලෙලා නෙමෙයි. ඒක තමන්ට දැනෙලා තමයි රස දැනෙලා කෙලෙවිලන්නේ. තමන්ට දැනෙලා රස දැනෙලා තමයි කෙලෙවිලන්නේ. කෙලෙවුණා කියන්නේ නවන්ට ඒ රස තේරුණා රස අනුමෙදලා තමයි. නිකන් වෙන්නේ. මොකද? සුද්දාස්සේ නැතියක් නැද්ද? පුළුවන් එකක් ඔයාලා දෙන්නකෝ. පුළුවන් එකක් ඔයාලා දෙන්න. පුළුවන් එකක් ඔයාලා දෙන්න කිව්වා. ඒ කියලා හරි කමන්නේ බී කියලා හරි මට කමන්නේ හොයලා දෙන්න කියලා කිව්වේ. නැති එකක් නෑ ලෝකේ. ඒක තමයි කිව්වේ. ඔය ටික දැනගත්තාම ඔය ලෝකේ ඔක්කොම දැනගෙන ඉවරයි අපි. ඒ හින්දා ඔයා අර අර කාබන් අරවා මේ අපේ බෙදා හිටියට ඊට එහා බෙදලා බුදුහාමර කියලා ඉවරයි. අන්න ඒකේ බලන්න යන්නේ නුවණින් බලා ගන්න. හරිද? ඒ දකින්න නැත්නම් නිකයින. දැක්කේ නැත්නම් ගොන් පිළිගන්න. බුදුහාරකෝයා මේ ඉන්දියට ගෝචර නැත්නම් පිළිගන්න එපා. දෙයියෝ හිටියාව නැතාව අපිට ගමන්නේ. දැක්කේ නැත්නම් පිළිගන්න එපා. ඇයි පිළිගන්න? ශරීරයෙන් පණ ගියා වෙන තැනක උපදිනවනේ. ඈ? යන ටික සුද්දාස්තේ යනද? ඈ? පණ? පණ කියලා එකක් කතා කරන්නේ නැහැ නේද? පණ ගැන හෙවි නැහැ. තාම පණ නැති කෙනෙක් ගැන විතරයි කතා කරන්නේ. ඒක දෙකට බෙදාගත්තනේ මුලින්ම. එහෙනම් පටල ගන්න එපා. හරිද? සුද්ධ කරලා දෙන්න. හෙට එන්න. පණ තිබ්බොත් හෙට එන්න. පණ තිබ්බොත් හෙට එන්නකෝ. එතකොට ඒක නැති කරලා දෙන්නකෝ. එතකොට කියා දෙන්න හෙට. හරිද? තාම පණ ගැන කතා කරන්නේ නැහැ. තාම කතා කරන්නේ පණ නැති ඒ ලෝකේ ගැන. පටන් ගත්තනේ ආජීවි ජීවි කියලා දෙකට වෙන් කරගත්තානේ. පාත බලන්න පණට මොකද වෙන්නේ කියලා. ඒක දැන් කතා කරන්නේ පණ නැති කොටස. <clears throat> එතකොට දැන් තමන්ට පැහැදිලි කරේ දිවත් සුද්ධාෂ්ටකයෙන් හදිච්ච එකක් රසයත් සුද්ධාෂ්ටකයි. පැහැදිලි එහෙනම් මොනවා කෑවත් දැන් කාලා තියෙන්නේ මොනවාද? ඈ අර වරායි මේ වරායි මට ඒවා එපා මට ඕනේ ඒව මං ඒවට කැමති නෑ අර ෂෝක් ඒවා කියලා කෑවන්නේ. නේ? මොනවද කෑවේ? ඈ දැන් අරේ ගිහිල්ලා ගෙනාවා ඒවා මේක රස ඒවා සාදු අරවා හොඳ දිවිච්චවා මෙහෙන් තමයි මම අරන් ආවේ කියලා දෙන්නේ මොනවද කෑවේ? කොහෙන් කෑවත් අපි දන්නවා කණ්ඩ දෙන්නේ මේවා කියලා මුන් හදලා දුන්නා මොනවද හදලා දෙන්නේ තුද්දාට කියලා අපි දන්නවා. ඉතින් අපිට පන්නේ නැහැ. ඔය දෙන්නේ කාලා දානවා. හරි. තුද්දාට වෙලා දෙන්නේ වෙන මොනවද තියෙන්නේ? හරි. එහෙනම් Taman දිව්‍ය ලෝකයේ ගිහින් කෑවා කිව්වත් භක්ම ලෝකයේ ගිහින් කෑවා කිව්වත් Taman වෙන කොහෙන්ද මොනවා කෑවා කිව්වත් ඔක්කොම මොනවාද? හරි. එතකොට තමන්ගේ ශරීරේ ඒකත් සුද්ධාටකයි ඉතින් හැමදාම අපි පරීක්ෂා කරලා බලවනේ මේ කය කැලි ඔක්කොම වෙන් කරලා බලුවේ හැම එකෙම පාටක් තිබ්බද නැද්ද? ඒ ගඳක් තිබ්බද නැද්ද? එහෙනම් ඒ කැලි 32 මොනවාද? එහෙනම් මුළු ශරීරයේම සුද්ධාෂ්ටකේ නිර්මාණය. ඒතොර ඒකද නිත්‍ය ස්පර්ශය? ගැටිලා තමයි තේරෙන්නේ ඕන තැනක රළු බව, සින්දු බව, කහනවා, රිදෙනවා, දනවා, පිච්චෙනවා කියලා ওই නම් කිව්වට ඔක්කොම ස්පර්ශය නිසා තේරෙන්නේ. එහෙනම් ඔක්කොම මොනවාද? සුද්ධාෂ්ටකය. එහෙනම් තමයි දැනෙච්ච සියලුම ස්පර්ශය ප්‍රිය වේවා අප්‍රිය වේවා කැමති වේවා අකමැති වේවා තමට අතීතයේ දැනුම වේවා වර්තමානයේ වේවා අනාගතයේ දැනගන්න තියෙන ඒවා වේවා කොමනක් සුද්ධාෂ්ටක හරිද ඉතින් සමහරට කැමති සමහරට අකමැති කැමති නැත් අකමැති නැත් තියෙන සුද්ධාෂ්ටක විතරයි හරිද හ්ම් එතකොට දැන් තමන්ගේ මොලේ කියලා එකක් තිබ්බනේ මොලේ තියෙනවනේ ඒක මොකද දෙන්නේ සුද්ධාෂ්ටක දැන් ඒතර මොලේට සිතුවිලි කියලා ඒවා ටිකක් එනවා කියලා මම කිව්වනේ ඊ කිවි. සිතුවිලි කියන ඒවත් Tamanට මොලේ ගැටිලා එහෙම නැත්නම් වැදීම නිසා මතක් වෙනවා. ඒවත් සුද්ධාෂ්ටකයි. දැන් ඔක Taman තේරුම් කරගන්න සරලව භෞතික தත්ත්වය තුලින්. දැන් Tamanට රූපවාහිනියට ගුවන් විදුලියට තරංගයක් එනවා කියලා Taman සාමාන්‍ය විද්‍යාව තුළ දන්නවනේ. ඇවිල්ලා ඒ රූපවාහිනී තරංගය රූපවාහිනී ඒරියල් එකේ නැත්නම් ඒ ඇන්ටනාවේ වැදෙනවා කියලා Tamanට පේනවා. හැබැයි ඒක ඒරියල් එකේ හරියට පතිත වුණේ නැත්නම් වැදුන්නේ නැත්නම් රූප පේනවා. හැබැයි එහෙනම් එතන ගැටීමක් තියෙනවද නැද්ද? තේරෙනවා. ආන් එහෙනම් ආන් ඊටත් වඩා සියුම් තරංග ස්වභාවයක් විදිහට තමන් සැලකුවාට කමන්නේ. සිතු විලි ඇවිත් මොකද වෙන්නේ? වදිනවා. සිතු විලි වැදිලා මතක් වෙනවා. හරිද? නැත්තම් මතක් වෙන්නේ. හරිද? එහෙනම් තමයි අනුන් හිතන දේවල් තවත් කෙනෙකුට මේ සිත පුහුණු කරගත්තොත් ඒ සූක්ෂම ස්වභාවයන් අඳුරන්න පුළුවන් වෙන්නේ. එහෙනම් පර චිත්ත විචාරණ ඥානයේ දින කෙනාට අනුන්ගේ සිතලි දැක හැකියි. හරිද? එන දෙයියොත් දැක්ක හැකි, පෙරේතයොත් දැක්ක හැකි, යක්කුත් දැක්ක හැකි. සමාධිය බලවත් කරගෙන සිත ඒකම කරගෙන සියුම් වූ මේ සුද්ධාෂ්ටක අඳුර ගන්න පුළුවන්කම ඇති. තේරුණා? හ්ම්. එහෙනම් මෙතෙක්කල් තමන් හිත හිතා හිටපුවා. ඒ කියන්නේ සිතුවිලි ගොඩනගපුවා ඔක්කොම මතක් කරපුවා. සුද්ධාට. දැන් ඊට එහා මේ ලෝකේ මොනවද තමන්ට අඳුරන්න පුළුවන්. රූප ඇඳිරුවා ඇහි සද්ද කන ගඳ නහය රස දිවෙන් ස්පර්ශය ශරීරේ සිතුවිල්ල මොලෙන් ඊට ආ දැන් අඳුරන්න දාති තියන ලෝක දැන් කොයි ලෝකේ ගියත් තමන්ට කරන්න වෙන්නේ මොකද? ඔච්චරයි. හරිද? එහෙනම් මුළු ලෝකේම කල්ප කෝටි ගාණක් තිස්සේ ඇවිද්දත් තමන්ට හරිද? අඳුරන්න වෙන දේවල් මොනවාද? සුද්දාෂ්ටක වර්ග 12ක් ගති 8ක් තියෙනවා ඒකෙන් හැදෙනවා වර්ග 12ක් එහෙම නැත්නම් ආයතන 12ක් ඔච්චරයි ගති 8යි පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියන 8යි තියෙන්නේ. හරිද? හැදෙනවා එකෙන් 12ක්. එක්කෝ අභ්‍යන්තරයේ තියෙන මේ ඇහැ කන් ආය දේ ශරීරයේ මොළය කියන ඒවා හැදෙනවා. ඒකට අනුරූප බාහිරයේ තියෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ තුලි කියන නේද? මචරයි. හරිද? ඊට පාවිච්චි කරන දේකුත් නැහැ ඊට වඩා හැදිච්ච දේකුත් නැහැ. හරිද? දැන් දේනවා තමනාර ඊට වඩා හැදිච්චලා තියෙනවාද කියලා එහෙම ඇහුවේ දැන්. තමුලාර තියනවද ඔය ආයතන වලට ගෝචර වෙන ඒවාට ඇර? ඈ? ඊට ඉතින් හම්බෙන්නේ නැහැ එකක්. පුළුවන් නම් එකක් හොයාගෙන එන්නකෝ මම කරේ කිඹල්ලවත් ඒක. හැදලි. එහෙනම් දැන් මුළු ලෝකයම යනු මොනවාද? මනන මුළු ලෝකයේම තියෙන ඒවා ඔය ගති යටෙන් ඇදෙන ඒවා එහෙනම් තමන්ගේ ශරීරයත් මොකද්ද? එහෙනම් ආන් ඔතෙන්ට එනකන් අර බුදුහාමර කිව්ව එක එහෙම කියන්න බෑ. හරි? දැන් කිව්වේ මේකත් එහෙමනම් ඒකත් එහෙම වෙන්න ඇති කියලා. දැන් කියනවා ඒක එහෙමයි කියලා. මේකත් එහෙමනම් දැන් ඒකත් එහෙමයි කියලා දැන් තමන් දන්නව නෝන. ඒ හින්දා කිව්වේ හැටි. මේක යම්සේද ඒකත් ඒසේ වෙයි එහෙනම්. හරිද? දැන් හරිද? ඕන් ඔහම දැනගෙන බුදුහාමර කිව්වේ ඒක. මේකය ධාතු වටෙන් හැතිච්ච එකක් නම් ඒකට යමක් සිද්ධ වේද යම්සේ එය පව සිද්ධ යමක් සිද්ධ වේද ඒසේ මේ ලෝකයේ සියල්ලට ඒ දේ සිදුවෙන්න ඕන. නිකන් එහෙම කියන්න බෑ. ඕම් ඔය අවබෝධයට. ඒකටයි කිව්වේ බ්‍යාමත්තකේ කලේබරේස සංයතේ ලෝකංච පඤ්ඤාපේ. ලෝකයම ප්‍රඥාවෙන් පඤ්ඤාපේ. ඒ ප්‍රඥාව නැතුව අර බුදුහාමුදුරු කිව්ව එක කිය කිය හිටියට ඕක තේරෙන්නේ. හරිද? දැන් අපි කිය කිය හිටිය කිය කිය හිටිය මේ ඇඟේ මොකක්ද බලා ගන්න ඕනේ කියලා නේ. කිව්වද නැද්ද? ඈ කිව්වේ නෑ. කීවා කීවේ දැනගෙන. දැන් ওই ටික අඳුරලා ලෝකයේම යනු මෙච්චරයි මෙන්න මේ 12 ආකාරයක් ආයතනයි ඒ ආයතන 12ම හැදෙන්නේ මේ ධාතු වටින් කියලා තමන් විසින් පෙරපු පරිේෂණයක් මද ඇති කරගත් අවබෝධයකින්ද තමන් හිතේ නෑ පොතේ දෙනින්ද බුදුහාර කියවින්ද කවුරු හරි කිව්ව හින්දා කිය කිය කිය. එතකොට ඔක ප්‍රත්‍යක්ෂ ඥානයද? දැන් මොකක්ද? දැන් ඉතින් කරලා බලලා තමයි ප්‍රත්‍යක්ෂ වෙලා ඉවරයි. ආයෙ කරන්නේ මොනවද ඉන්නේ? දැන් ඔය ආයතන හයෙන් මෙච්චර කාලේ ගත්ත ඒවා පරීක්ෂා කරලා පරීක්ෂා වෙලා නැද්ද ඔටෝ තමයි. ඉබේම තමයි මේ ආයතන හයට ආපු අරමුණු පිට පරීක්ෂා වෙලා ඉවරයි. ඔය වර්ණීය ගන්ධේ රසය යෝජාව පට ව්‍යාපෝ තේජෝ ආයෝ තියෙනවා කියලා. තේරෙනවද? මේ ටික දැනගන්නකොට මොකද වෙන්නේ තමයි? තමන්ට ස්ථීර වෙලා ඉවරයි බුදුහාමරගේ ඉන්නේ. අචල ශ්‍රද්ධාවට වෙලි වෙයි. තේලෙ ඉවරයි. ඔච්චරයි. හැබැයි මේ ටික මෙහෙම අහන්න නැතුව කොච්චර ඇහුවත් තේරෙන්නේ. නැතදී ඔක්කොම දාන්න. අපට ව්‍යාපෝදේජාය වර්ණ ගන්ධරය දෝජා ඔක්කොම ටික කටපාඩම් කරලා බුද්ධාගම විභාගෙත් ලියලා ඈ ඔය ධාතු මොනවාද කියලා අහුවොත් ධාතු ටික කියලා උත්තරෙත් හරි හරිත් ලකුණුත් හම්බුණා විභාගෙත් පාස්. හැබැයි ඔව් සංසාරේ පෙළේ කහරි. සංසාරේ පෙළ තමයි. ඒ නිසා සංසාරේ පෙල් වුණත් <coughs> අපිට කරන්නේ නැහැ. සංසාරේ පෙල් වුණත් ඉතින් ආයේ බල්ලෙක් වෙලා හරකෙක් වෙලා ඉන්න ඉන්න පුළුවන්. හරිද? හ්ම්. දැන් ඉතින් අපි ඕක දැනගත්තේ ඔන්න ඔය කාරණේ තහවුරු කරගන්න. මොකද්ද? ඔය ගතියටෙන් හැදෙනේවට වෙන දේ දැනගන්න. ඒ කියන්නේ ලෝකෙටම සිද්ධ වෙන දේ. හරිද? ඇයි? දැන් ලෝකෙටම කියන්නේ ඇයි? ලෝකේ තියෙන එච්චරයි. මොනවා හදුනත් ඔය ටිකින් හැදෙන්න ඕන. ඊට හැදෙන්න බෑ. ඉතින් ඒවා සියුම් වෙන්න පුළුවන්, රළු වෙන්න පුළුවන්, ඒ වගේ වර්ණ තියෙන්න පුළුවන්, වර්ණ අපිට පේන්නේ නැති තත්ත්වේ පවතින්න පුළුවන්. එහෙම වුණා කියලා ප්‍රශ්නයක් නෑ අපිට. හරිද? හැදෙනවා නම් ඒ යට විතරයි. හරිද? දැන් එතකොට ඕන් ඔය අටට අටෙන් සකස් වෙන ඒවට පොදු තවත් ලක්ෂණ ටිකක් බුදුහාමුදුරුවෝ දක්වනවා. අන්න ඒ ටික තමයි අපිට ඊටාම වැදගත්. මොනවද ඒ? ඔයාටෙන් හැදෙන ඒවට ඒකාන්ත වූ සත්‍යයන් ටිකක් බුදුහාමුදුරුවෝ දාන. ඒ සියල්ල අනිත්‍ය කියන ලක්ෂණයෙන් යුක්තයි. දුක්ඛ කියන ලක්ෂණය නෑ දුක්ඛ කියන සත්‍යයෙන් එහෙම නෙවෙයි. පටල ගන්නෙම බෑ දැන් ඔක. දුක්ඛ කියන ලක්ෂණයෙන් යුක්තයි. අනාත්ම කියන ලක්ෂණයෙන් යුක්තයි. එහෙම නැත්නම් පොදුවේ කියනවා ත්‍රි ලක්ෂණයට යටත් කියලා. ත්‍රිලක්ෂණය නේද? අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය. දැන් ඕම් ඔක තමයි තේරුම් ගන්න. ඉතින් ඕක තේරුම් ගන්නද තමන්ට ලේසි නෑ. බුදු කෙනෙක් හැර අන් කවරෙක්වත් මේ ලෝක ධාතුවේ මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය තනියෙන් අවබෝධ කරන්නේ නෑ කියලා මතක තියාගන්න. තනියෙන් දකින්න බුදුහාම විතරයි. ඊට පස්සේ ඒ කියලා දුන්නාම ඒක අනුව පරීක්ෂා කරමින් අනිත්‍යයට අවබෝධ කර හැකියි. බුදු කෙනෙක් නැති කාලයක අනිත්‍යයි කියන වචනේවත් ආහඬ හම්බෙන්නේ නෑ කියලා කියන්නේ. එහෙනම් බුදුවරු ලෝකයට පහළ වෙන්නේ මොකක් කියලා දෙන්නද? තිලක්ෂණේ කියලා දෙන්න. හරිද? අට්ටක් කරා තීනි පදා සම්බුද්ධා ප්‍රකාශිතා. අකුරු අටක් සහිත වචන තුනක් පමණයි සම්බුද්ධ අනුශාසනය. අනිත්‍ය, දුක්ඛ, අනත. අකුරු අටයි ඔතන තියෙන්නේ වචන තුනයි. තේරෙනවද? මේ බුදුවරු අනුශාසනා කරේ මොනවාටද? එහෙනම් දැන් අද කාලේ අපි 84000ක් ධර්මස්කන්ධය කියන්නේ මොකටද? අනිත්‍ය දුක්ඛ අනාත්මය තේරුම් කර ගැනීම සඳහා බුදු ආමරුව එක එකනාට කිව්ව ආකාර. කොයි ආකාරයෙන් ගියත් තේරෙන්න ඕනේ උතර ඕක තේරෙලා නැත්නම් මොන බණ දෙයක් අහගෙන හිටියත් ඇති වැඩක්. සූත්‍ර ටික ඔක්කොම කටපාඩමේ දැනගෙන හිටියත් ඇති වැඩක් නෑ. ස්වාමීන් වහන්සේ අනිත අනිත්‍ය අද පාලි භාෂාවේ කිසිම තැනක හල් කිරීම නැහැ. ඔක්කොම තියෙන්නේ බැඳි අකුරු බැඳි අකුරු එකටයි කියන්නේ එක අකුරයි. හරිද? හල් තැන් නැහැ. හල් කිරීම නැහැ පාලි භාෂාවේ. කිසිම තැනක පාලි භාෂාව දැන් ලියද්දී අපි සිංහලයේ ලියද්දී පාලි භාෂාවේ අපි හල් කිරීම දැම්මට පාලි භාෂාව තුළ හල් කිරීම නැහැ එකක්වත්. හරිද? දුක්ඛ කියන්නේ අකුරු දෙකයි. අනිත්‍ය කියන දන්න තුනයි අකුරු. හරිද? අනත්ත තුනයි. අල්තයන් නැහැ. ඒකට තියෙන්නේ. හරිද? අපි අනාත්ම කියලා කියවට අනාත්ම කියලා කියවට නෑ අනාත්ත කියලා කියන්නේ. ඒතරේ අකුරු තුනයි අනිත්‍ය කියන තැන අකුරු තුනයි දුක්ඛ කියන තැන අකුරු දෙකයි. හරිද? එතකොට තියෙන්නේ ඔන්න ඔය ටික තමයි දැනගන්න. ඊට යා වෙන මොකක්වත් අඳුරන්නේ නැහැ. හැබැයි වචනේ නෙවෙයි වැඩේ. දැන් මේ ලක්ෂණය මොකක්ද කියන එකයි වැඩේ. අනිත්‍ය කියන්නේ ලක්ෂණයක්. එහෙම නැත්නම් ඒකත් ක්‍රියාවක්. දුක්ඛ කියන්නේත් ක්‍රියාවකට. අනාත්ම කියන්නේ ක්‍රියාවකට. දැන් ওই ටික දැනගත්තේ නැත්නම් මොනවද දැනගත්තත් ඇති වැඩන්නේ. අනිත් කියන්නේ මොන ලක්ෂණයේද මොන ක්‍රියාවටද? අනිත් කියන්නේ ක්‍රියාවක් ඈ. ලක්ෂණයක් කිව්වෙ එහෙම එකක් ස්වභාවයක්. තත්ත්වයක්. නපවතින නැතිනක මොකද? නපවතින ගතිය. නපවතින ගතිය කියන්නේ? නෑ. හැම වෙලේම වෙනස් වෙන ගතිය. වෙනස් වෙන ගතිය. අනිත්‍යයි. මොකද? හ්ම්. හ්ම්. කාද දෙක වෙන්නේ? මම. ඇයි එන්නේ? ඒක ලක්ෂණ කියන්නේ කෝකේ ලක්ෂණේ. මං අහන්නේ අනිත්‍ය ලක්ෂණය මොකද්ද කියලා. දැන් අනිත්‍ය වෙන්නේ මොනවා ගැනද කියලා මොනවා මොනවා ගැනද මේ ලක්ෂණට උනේ පවතින්නේ? 10000ට ගැතිච්ච. ඇයි එහෙම වෙන්නේ එතකොට? ආපෝ ගතියින්ද. ඒක තමයි ආපෝ ගතියක් ගැන කිව්වේ. හරි ඔය කිව්ව එක අනිත්‍ය anu වෙනස් වෙනව නෙවෙයි. Tamanට තේරෙන්නේ වෙනස් වෙනවා කියලා. නමුත් වෙනස් වීම නෙවෙයි. අර කිව්ව කාරණේ හරිදේ අනිත්‍ය anu අර කිව්ව ආකාරයෙන් පෙර නොතිබීම ඇති වෙලා ඉතිරි නැතුව හිස් වෙලා යන ස්වභාවයට. හරිද? ඇතිවීම නැතිවීමටයි අනිත්‍ය කියන්නේ. වෙනස් වීමට එවනේ. නමුත් තේරෙන්නේ ඔක වෙනස් වීම විදියට හේතුව ඒ ක්‍රියාකාරීත්වයේ වේගය නිසා. අර කිව්වා වගේ ඇති වුණා. එතන පෙර තිබුණෙත් නෑ දැන් ওই සද්දේ පෙර නොතිබීම හටගත්තා ඉදිරි නැතුවම නෑ. ඒ මොහොතේම සිද්ධ වෙනවා. ආන් එහෙම වුණොත් තමයි ඒක අනිත්‍ය වෙන්නේ. එහෙනම් දැන් ඉතින් කොහොමද මේ බිත්ති ගෙවල් දොරවල් මේ ඇඳවක් ඇගක් එහෙම තියෙන්නේ කොහොමද? එදවම අනිත්‍ය කියලා කිව්වට ඒක තේරෙයිද? දැන් ඔය ඇඟ අනිත්‍යද? වේගය සිද්ධ වෙන එක. මොකද්ද වේගය වෙන්නේ? දැන් ඔය තියෙන්නේ අද අපුරට ඇඟක්. දැන් නැද්ද ඇඟක්? පෙර නොතිබීම පෙර නොතිබීම තිබිලි නැති වෙලා ඔය කෙන ආකාරයෙන් දැන් නැති වෙලාද ඒක? නැතිලා ආයෙ දෙනවා. මොකද්ද? එහෙනම් තිබිච්ච එක තියෙන්නේ. තේරෙන්නේ නැහැ ඒක වේගෙන් සිද්ධ වෙනවා ඒකයි වෙන්න ඕනේ. එහෙනම් අනිත්‍යයි කියන්නේ වෙනස් වෙනවා නෙවෙයි. අනිත්‍යයි කියන්නේ මොකද? ඇති වෙලා නැති වෙලා යන ස්වභාවයට. හරි. අනිත් ඔක්කොම සාධක හේතු වෙනවා ආපෝ ගතිය විතරක් නෙවෙයි ආපෝ ගතිය තමයි ඒකේ මූලිකත්වය ගන්නෙ. අනිත් ගති සියල්ල දැන් මම කියවනේ එකටයි තියෙන්නේ එකතු වෙනකොට. එහෙනම් අපිට ආපෝ ගතිය තමයි ඒකේ මූලිකත්වය ගන්නෙ හේතුව දක්වන්න තියෙන්නේ ඒක වෙන විතරයි. අනිත් ගති ඒවට උදව් කරන ඒවාත් තියෙනවා ඒකට ඒක හානි කරන ඒවාත් තියෙනවා. හරිද? ඒ කියන්නේ මේක ඇතිවීම සඳහා ඒකේ ක්‍රියාකාරීත්වයට උදව් කරන ඒවාත් තියෙනවා. ඒකෙන් ඔය කියන ආකාරයෙන් ඒක නැතිවීම සඳහා උදව් කරන ඒවාත් තියෙනවා. ඇතිවීම උදව් කරන ඒවාත් තියෙනවා. නැතිවීම උදව් කරන ඒවාත් තියෙනවා. ඒක වේගය නිසා අපිට තේරෙන්නේ සහ මේ ගති ස්වභාවයන්ගේ සකස් වෙන ස්වභාවය මේ පැහැදිලි කරන්නේ පෙර නොතිබීම ඇති වෙලා ඉතිරි නැතිව වෙන් වෙලා යනවා කියන මේ සාධකය මේ ගති වලින් හැදෙන සියුම්ම ස්වභාවයට. දැන් අපිට කවදාවත් මේ ගති අටෙන් නිර්මාණය වෙන කුඩාම දේ මේ ඇහැකට දකින්න හම්බෙන්නේ ආන් ඒ කුඩාම ස්වභාවයට කියනවා ගති යටින් හැදෙන ගති යටි. අපි කොච්චර එතන එකතු වෙනවද කියලා අපිට තේරෙන්නේ නැහැ. හැබැයි ගති යටින් හැදෙන කුඩාම තත්වයක් කියලා ධර්මයේ තුල විග්‍රහ කරනවා මොකද්ද? රූප කලාප කියලා ඒවට කියන්නේ. රූප කලාපය කියන්නේ මේ ගති යටින් හැදෙන කුඩාම තත්වයට. ඒක කවදාකවත් අපිට මේ ඇහෙන් පේන්නේ නැහැ. හැර දකින්න ලැබෙන එකක් නෙවෙයි. ඒක ඔය අපි දැනට විද්‍යාවේ කතා කරන අන්වීක්ෂයෙන් දුරේක්ෂයෙන් ඔය කියන එකකින් දකින්න බෑ. හේතුව ඔය කියන කාරණේ කිරීමෙන් තමයි දලා අදහසක් ඇති කරගන්න ඕනේ. මොකද්ද මේ රූප කලාපය කියන්නේ කියලා. පරමාණුවක් කියන එක තමයි ඇහැකට පේනවද? ඈ පරමාණුව තුලත් ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන තියෙනවා කියලා ඔය කියන එක තමයි ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන ඔකෙන් හොයන්න පුළුවන්ද? බෑ. එතකොට ඔය ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝනයක් හදෙන්නත් මේ රූප කලාප බිලියන ගාණක් එකතු වෙන්න පුළුවන්. රූප කලාප බිලියන ගාණක එකතුවක් තමයි ඔක ඉලෙක්ට්‍රෝනය ප්‍රෝටෝනයක් කියන්නේ. එහෙනම් රූප කලාපයක් තේරෙයිද? හ්ම්. ඒ ඉන්දෝයේ විද්‍යාව ඊටාම ලාබාලාව දී දෙන එකක් විතරයි. බුදුහාරයට යා ඔක්කොම කියලා දීලා ඉවරයි. හරි. එතකොට ඔන්න රූප කලාපයක් තුල සිදුවෙන ක්‍රියාවලිය තමයි පෙර නොතිබීමේ ගති එකතු වෙලා ඒ සැනින්ම වෙන් වෙලා යනවා. කාලයක් දක්වන්නේ අකාලිකයි. ඇති වුණා ඇති වෙච්ච සැනින් ඇති වෙනවා කියලා කියන්නේ. නමුත් ආන් ඒ තුල අපිට ඊට වඩා තවත් හේතු කාරණා ගොඩක් බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා. දැන් මේ රූප කලාපය වේගයෙන් ඇති වෙලා නැති වෙනවා. ඒ කාලේ අපිට මනින්න බැහැ. ඒ නිසා ඒකට කියනවා අකාලික කියලා. ඒ කියන්නේ රූප සුද්ධාෂ්ටකයේ රූප කලාපයක් ඇති වෙලා ඒක නැවත නැති වෙනා කෙනේ தത്വයට යන්න ගත වෙන කාලය ඊටාම කුඩාම කාලයක්. ඒක මනින්ද බැරි නිසා ඒකට පොදුවේ කියනවා අකාලික. එන්නේ මේ රූප කලාපයක් ඇති වී යම් කාලයක් ඔක පවතිනවා. විතර කියලා අපි හිතමු. පැහැතිලා නැති වෙනවා. ඇත්තටම පවතිනවා. හද රූප කලාපයක් ඇතිලා පවතිනවා. හැබැයි නැති වෙනවා. මේකට යන කාලේ මනින්න බෑ. හරිද? ආනේසා අකාලිකයි කියලා කියන්නේ. ඉතින් අන්න ඒ කාල සීමාව තුළ සිදුවෙන තවත් ක්‍රියාවලියක් බුදුහාමුදුරුවෝ කියන්නේ. මොකද්ද වෙන්නේ? ඒතර මේ රූප කලාපයක් ඇතිවීම පැවතීම සහ නැතිවීම කියන தത്വයට ගත වෙන කාලය පිළිබඳව අභිධර්මයේ තුලදී විස්තරයක් කියනවා. හරිද? ඒකත් Taman දල වශයෙන් දැනගත්තාම ඇති. ගැඹුරින් හිතන්න යන්න එපා කොහොමද වෙන්නේ කියලා. ඒවා Tamanට ගැඹුරින් හිතන්න පුළුවන් තත්ත්වයේදී හිතුවට ප්‍රශ්නකුත් නැහැ. Tamanට පැටලෙන්නේ නැහැ නැත්තම්. පැටලෙන්නේ නැතුව. ඒතර අභිධර්මයේ තුලදී කියනවා මේ ලෝකේ වේගයෙන්ම ඇති වෙලා පැතිලා නැති වෙන තර්මතාවය තමයි සිත කියන්නේ. එන ඔය රූපයටත් වඩා වේගයෙන් සිත කියලා එකක් ගැන අපි ඉදිරියේදී පරීක්ෂණයේදී Tamanට පැහැදිලි කරලා දෙන්නම්. වේගයෙන් ඇතිලා නැති වෙන එක තමයි මොකද්ද? සිත. ඒකට යන කාලයට නමක් කියනවා ධර්මයේ චිත්ත චිත්තක්ෂණය කියලා. කියන්නේ සිතක් ඇති වෙලා පැවතිලා නැතිවීමට යන කාලය චිත්තක්ෂණය. ඒ කාලේ වගේ 17 ගුණයක කාලයක් ඕම් ඔය රූපය කියන එක ක්‍රියාත්මක වෙනවා. ඒ ක්‍රියාත්මක වෙනවා කියලායි මම කියන්නේ. ක්‍රියාත්මක වෙනවා කියන්නේ රූපයක් ඇති වෙනවා චිත්තක්ෂණයකදී ඊළඟට චිත්තක්ෂණ 15ක් ඒ රූපය දිර දිරා ඒ කියන්නේ ක්‍රියාකාරීත්වය ශක්තිය ෂේ වෙවි ගිහිල්ලා 17 වෙනි එකට එනකොට නැති වෙනවා. කියන්නේ පළවෙනි චිත්තක්ෂණේ ඇති වුණා. චිත්තක්ෂණ 15ක් ඒක ක්‍රියාත්මක වෙවි තිබිලා ආය ක්‍රියාත්මක වෙවි තියෙනවා කියන්නේ ශක්තිය අඩු වෙවි ඒක වර්ණය වෙනස් වෙයි ඔක්කොම කර වෙවි. හරි ඒක තමයි අපි කියන්නේ දිරෙනවා ව්‍යාධියට යනවා කියලා කියන්නේ. ඒ தත්ත්වයට ඇවිල්ලා 17 වෙනි චිත්තක්ෂණේ 15ක් ඒකෙන් ශක්තිය අඩු වෙවි ගියා වෙනස් වෙවි ගිහිල්ලා ඔයකේන ආකාරයෙන් 17 වෙනි චිත්තක්ෂණයට එනකොට නැත්තටම නැතිලා යනවා. හැබැයි දැන් ඔක මානින්න පුළුවන් කාලයක්ද? බෑ. ඇයි? මේ චිත්තක්ෂණයක් කියන එක ගත්තාම චිත්තක්ෂණයක් කියන්නේ මොකද්ද සිතක් කියන එකක් ඇති වෙලා පැවතිලා නැති වෙන යන කාලේ. ඒතර කියනවා අපිට මේ අසුරු සනක්. ඒ කියන්නේ අපි තප්පරයක් කියලා හිතමු. දල වශයෙන් අපි කාලෙම ඉන්නේ ඔහමනේ. තප්පරය කියන කාලය ගත්තොත් තප්පරයක් ඇතුළතදී සිත කෝටි ලක්ෂයක් හට ගන්නත් පුළුවන් කියලා. හරිද? එතකොට චිත්තක්ෂණයක කාලය කියන්නේ කොච්චරද? ඔය දල වශයෙන් අපි කිව්වොත්. හ්ම් එක බෙදන්න ඕනි කෝටි ලක්ෂයකින්. උදේ එවන් කාලයක් හොයන්න පුළුවන්. එහෙනම් ආන් එවන් කාලයක් එවන් කාල 17ක් තමයි මොකක්ද තියෙන්නේ? මේ සුද්දාෂ්ටකය දෙන එකක්. එතකොට මනින්න පුළුවන්ද අපිට? බෑ. එතකොට අන්නේ චිත්තක්ෂණ 17 ඇතුළතදී සිදුවෙන ක්‍රියාවලියක් තමයි මේ මොකද්ද? බුදුහාමුදුරුවෝ දක්වන්නේ මේ අනිත්‍යතාවයට අදාළව සිදුවෙන ක්‍රියාවලිය. ඇයි එතකොට අපිට මේක පවතිනවා කියන தත්ත්වය වෙන්නේ? ඕම් ඔය හින්දා. පවතිනවා කියන தත්ත්වය වෙන්නේ මොකක්? පවතිනවා කියලා තේරෙන්නේ. පවතින්නේ නැහැ. අරගෙන ආකාරී චිත්තක්ෂණයකදී ඇතිවෙච්ච රූප කලාපයේ චිත්තක්ෂණ 15ක් ක්‍රියාත්මක වී ශක්තිය සෙවෙවි ගිහිල්ලා 17 වෙනිකදී නැති වෙනවා. දැන් ඊතර අර චිත්තක්ෂණ 15ක් ඇතුළත කාලයේදී මොකද වෙන්නේ? තව වෙනත් රූප කලාපයන් හට ගන්නවා. එතකොට මේක විනාශ වෙන්න කලින් මොකද වෙන්නේ? වෙන අලුත් ඒවා ටිකක් ඇදිලා. ඒතර චිත්තක්ෂණ 17 ගිහිල්ලා මේක විනාශ වෙනකොට වෙන හැදිච්ච ඒවා ටිකක් එතන තියෙනවා. ඒතර මොකද වෙන්නේ? අපිට තේරෙන්නේ අර රූප කලාපය කියන එක අපිට කවදාවත් තේරෙන්නේ නැහැ. මේ වගේ එක විට හටගත්ත රූප කලාප බිලියන බිලියන බිලියන ගානක එකක් තමයි අපිට මේ හැකට පේන්නේ. එතකොට අර බිලියන ගානක් රූප කලාප එක විටම නිරාශ වෙලා ගියාට ඒ චිත්තක්ෂණ 17ක් වැනි කුඩා කාලයක් ඇතුළත වෙනත් රූප කලාප බිලියන ගානක් අලුතෙන් ඇති වෙනවා. දැන්නා. එතකොට මොකද වෙන්නේ? අර ටික විනාශ වුණාට අපිට අලුතෙන් ආය වෙන ටිකක් තියෙනවා. ඒ වගේ මේවා ටිකක් තියෙනවා. අපි හිතාගෙන ඉන්නවා එතකොට තිබිච්ච ටිකක් තියෙනවා වෙනස් වෙලා තියෙන්නේ කියලා. නමුත් වෙනස් වෙලා නෙවෙයි මොකද වුනේ? විනාශ වෙලා. ඒ කියන්නේ අපි මේ තප්පරයක් යනකොට මොකද වෙන්නේ? චිත්තාකරණ කී කෝටියක් ගිහිලා? ඈ? කිව්වත් කෝටි ලක්ෂයකට චිත්තාකරණ ගිහිලා. ඒක කෝටි ලක්ෂය 17 බෙදපු වාර ගාණක්. එතකොට මොකද වෙන්නේ? රූප ඇතිලා ඇතිලා ඇතිලා තියෙනවා. හරි? කෝටි ලක්ෂයක් හට ගන්න පුළුවන් සිත් ඔය කියන එක තප්පරයකට. හරි තප්පරයක් කියන කාලයක් අපි දල වශයෙන් කතා කරමු. හරිද? එතකොට ඒ කාලය තුළ රූප කොච්චරක් හට ගන්න පුළුවන් කොච්චර වාරයක් හට ගන්න පුළුවන්ද? අර කෝටි ලක්ෂය බෙදන්න ඕනි 17. හරිද? එතකොට ඒත් කෝටි ප්‍රකෝටි ගාණක් එනවා රූප කලාප ඇති වී නැති වී ඇති වී නැති යන. ඒ කියන්නේ අපි තප්පරයක් ගන්නකොට මොකද වෙන්නේ මේ ශරීරයේ තිබිච්ච සියලුම රූප කලාප මිදලා නැහැ මේ ලෝකෙම තිබිච්ච සියලු රූප කලාපයක්. නැති වෙලා නැති වෙලා ගිහින් වෙනත් රූප කලාපයන් බවට පත් වෙලා එව්වත් නැති වෙලා ආය වෙනේ වෙලා එව්වත් නැතිලා වෙන වෙලා එහෙම තප්පරයක් අපි සලකනකොට දහස් කෝටි වාරයක් මේවා ඇතිලා නැතිලා ඇතිලා නැතිලා වෙනත් ඒවා. නමුත් අර වේගයෙන් සහ අනන්ත ප්‍රමාණයක් එකට මේවා සිද්ධ වෙනකොට මොකද වෙන්නේ? තේනවා කියලා රැවටෙනවා. ඔච්චරයි. නැන්ද අනිත්‍යයේ සාධකේ. එහෙනම් වැඩිදුර හිතන්නේ නැතුව සරලව Taman තේරුම් කරගන්න ඔකට උදාහරණයක් එනවා. අර ගඟේ වතුර කියන එක පාවිච්චි කරලා. මොකද්ද කියන්නේ? ගඟක සාමාන්‍යයෙන් වතුර මොකද වෙන්නේ පහළට ගලනවා. දැන් ඔහම පහළට ගලාගෙන යන ගඟක හරහට අපි දැන් මෙහෙම පහළට ගලාගෙන යනවා. හරහට අපි මෙහෙම නූලක් ගන්නවා වතුර ගෑවෙන්න. හරිද? වතුර දැන් මෙහෙම පහළට ගලාගෙන යනකොට ඒකේ වතුර ගෑවෙන්නේ නූලක් ගන්නවා. දැන් ඔය නූල දිහා බලාගෙන ඉන්න කෙනාට නූල ළඟ නිරන්තරයෙන් වතුර තියෙනවා කියලාද තේරෙන්නේ නැහැ කියලාද? තියෙනවා කියලා. හරිද? නමුත් දැන් නූල ළඟ තියෙන්නේ කොයි වතුරද? පරණ වතුර? අලුත් ඒවා තියෙනවද? තියෙනවා. තියෙනවා. තියෙනවා. මොනවද තියෙන්නේ? තියෙනවා. දැන් මේ තියෙන ටික මෙහෙට යනකොට ආයෙ වෙන ටිකක් එනවා. දැන් ඒ ටික තියෙනවද? ඒකක් යනවා. හරිද? දැන් තියෙන්නේ කොහොමද? අලුත් අතර තියෙනවද? දාගෙන යනවා. හරිද? කොහොමද තියෙන්නේ? ඈ? එනවා යන්නේ. ලයිට් බල්බ් අර ඉබ්බ වතුර නෙවෙයි ගලාගෙන ගිහින් ආය ආය එන වතුර තමයි තියෙන්නේ. එන වතුර තියෙනවද එතකොට? තියෙනවා. තියෙනවා. එන වතුර තියෙනවද කියලා අහන්නේ? නෑ. ගලාගෙන යනවා. ඉතින් එහෙනම් දැන් තිබිච්ච වතුර හොයන්න පුළුවන් තමයි. තියෙන වගේ පෙවුනට තියෙනවා ද ඇත්තට. නෑ. යනවා වෙල ටිකක් එනවා ඒ ටිකක් යනවා වෙල ටිකක් එනවා ඒ ටිකක් යනවා වෙල ටිකක් එනවා ඒ ටිකක් යනවා වෙල ටිකක් එනවා. ඕම කයි බුදුහාමුදුරු. උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති කියලා බුදුහාමුදුරු කියනවා. උපාදෝ කිව්වේ ඇතිවීම වයෝ කිව්වේ නැතිවීම. ඇතිවීමක් පනවනවා නැතිවීමක් පනවනවා. එතකොට මොකද වෙන්නේ? අන්‍ය තත්තාසටිතස්ස හැම වෙලෙම වෙන තත්වයක එකක් ආයිත් ඇති වෙනවා. අන්‍ය තත්ත්වයකට ගන්නවා. ඇති වුණා නැති වුණා. නැති වෙනකොට ආය වෙන එකක් අටගත්තා. ඒකට මොකද වෙන්නේ? ඒ ටිකක් නැති වෙනවා. ඒකත් නැති වෙනකොට ආයෙ වෙන එකක් අටගත්තා. ඒකත් නැති වෙනකොට ආයෙ වෙන එකක් ඕංගම ක්‍රියාවලියක් වෙනවා. ඇයි එහෙම වෙන්නේ? මේක තුළ විශේෂ ක්‍රියාකාරීත්ව ටිකක් තියෙනවා. මොනවද මේක තුළ තියෙනවා රූප කලාපයන් තුළ බාහිර තියෙන රූප කලාපයන් එකතු කර ගැනීමේ ශක්තිය කියලා එකක්. සහ මේ රූප කලාපයන් තුළ තියෙනවා මේ රූප කලාප විනාශ වෙලා වෙන් වෙනකොට ආපහු ඒවා එකතු කර ගැනීමේ හැකියාව කියලා එකක්. ඒවත් රූප කලාප. ඒවට කියනවා ජීවිත රූපය. හරිද? ජීවිත රූප කලාපය කියලා කියනවා. එතකොට ආන් ඒ විදිහට ඒ ජීවිත රූප කලාපයෙන් කරන වැඩේ මොකද්ද? ඒක තමයි අපි ඔය සාමාන්‍යයෙන් කියනවා ආයුෂ කියලා සම්මුති ලෝකය කියන්නේ. ආයුෂ. මෙච්චරක් ආයු දිනවා, අච්චරක් ආයු දිනවා කියලා. හරිද? ඒක ඉතින් අර රූප කලාපයන් එකතු වෙනකොට ඒ එකතු වෙච්ච ස්වභාවයේදී ඇති වෙච්ච ශක්තියක්. හරිද? ඒකත් ක්‍රියාවක්. මේ ආහාරද රූප කලා ආජීවිත රූප කලාපය කියන්නේ මොකද්ද? ඒකත් එක්තරා ක්‍රියාකාරීත්වයක් අර ධාතුවටම ඇදිච්ච එකක්. පට විආපෝ තේජෝ ආය වර්ණ ගන්ධ රස ඕජාය හැදෙන එක. හරිද? එතකොට ජීවිත රූපේ මොකද කරන්නේ? මේ රූප කලාපයන් විනාශ වෙලා වෙන් වෙනකොට ධාතුවට ආපහු මොකද කරන්නේ? ඒක ආයෙ එකතු කරනවා. හැබැයි මේකට මේ ජීවිත රූප කලාපයටත් ආවශ්‍ය තියෙන කොතනද? චේතක්ෂණ 17යි. හැබැයි ඒ අතලතල තමයි ඕක කරන්නේ. ඒ අතලතල ඒක මොකද කරන්නේ? බාහිරේ එකහුව කරලා ඒකත් විනාශ වෙනවා. හැබැයි ඒ එකතු කරපෙකට අර ශක්තිය තියෙනවා ටිකක්. ආයෙත් මොකද කරන්නේ? ඒකෙන් ආයෙත් අර චේතක්ෂණ 17 ඇතුළත බාහිරේ වෙන මේවා විනාශලා යනකොට ආයෙත් යම් ටිකක් එකහුව කරගන්නවා. ආන්න එකට කිව්වා ජීවිත රූප කලාපය. ඊළඟට තියෙනවා ඔහුගේ ආහාරද රූප කලාපය කියලා. ඒකෙන් මොකද කරන්නේ? ඒකට පුළුවන් බාහිරයේ තියෙන රූප කලාපයන්ගෙන් සුද්ධාෂ්ටකයන්ගෙන් යම් ප්‍රමාණයක් මේකට එකතු කරගන්න. දැන් අපි කෑම දානවා. කෑම කියලා දාන්නේ ඒ මොනවාද? සුද්ධාෂ්ටක. එතකොට ඒ සුද්ධාෂ්ටක වලින් මොකද වෙන්නේ? මේ ශරීරයට අවශ්‍ය විදියට ඇට, මස්, ලේ, නහර කියන ඒවා මොකද වෙන්නේ? සකස් වෙනවා. ඒක सिद्ध කරන්නේ ආහාර රූප කලාපය. තේරුණා? පැහැදිලි? එතකොට ඒක ගස්වලක් තියෙනවා. ගස්වලට පුළුවන් ඉරාව්ව වතුර ඔය කියන ආකාරයෙන් පොහොර ආදී මොකද කරන්නේ? ගහට අවශ්‍ය ඒවා හදා ගන්න. කොළ මුල් අතු පොදු හදන්න පුළුවන්. හරිද? හැබැයි අපිට ඒක කරන්න බෑ. ඒක මේ ඒ ගතිය වල ස්වභාවයක්. දැන් අපිට මේ ඉරාව්ව පස් අරවා මේවා දාලා අපිට පුළුවන් මේ කොස් ගෙඩියක් දෙල් ගෙඩියක් පෝ ගෙඩියක් හදන්න. ඒව බෑ. ඒක ගහේදී දෙනවා. දැන් මොනවා හරි ඔය කියන රූපකලා සුද්ධාෂ්ටක ටිකක් එකතු කරලා අපිට පුළුවන් මේ ඇට මස් ලේනහර හදන්න. මොනතරම් විද්‍යාව දියුණුවයි කියලා කතා කරත් කොයි විද්‍යාවද පුළුවන් වෙලා තියෙන්නේ ඔක් කරන්නේ. එක ලේ බින්දුවක් හදන්න පුළුවන් වෙලා තියෙනවද මොනවා හරි ඔය ධාතු ටිකක් එකතු කරලා. ඔය පරමාණු අරමාණු මේ ඥාන කියලා ඔච්චර මහ ලොකු විද්‍යාවල කතා කරනවා. එකෙකුට කියනවාක පුළුවන් නෑ ඒක ලේබින්දුවක් හදන්න කියලා. ඔය කයි ගහන. ඈ ඒක මොන විද්‍යාවද ඔක ඇති ඇරේ මොකක්ද? හැමදාම අනුන්ගෙන් ඉල්ල ඉල්ල ඉන්න ඕනේ. කෑල් ටික දීපන්, අරක දීපන්, මේක දීපන්, ලේ දීපන්, ඈ අර පටක ටික දීපන්, මේක ටික දීපන් කියලා දුන්නාට ඈ හදාගන්න පුළුවන් දෙයක්. බෑ. ඒක තමයි සත්ව විෂය එහෙම නැත්නම් ලෝක විෂය කියලා කියන්නේ. ඒක අචින්ත්‍ය ධර්මතාවක් හොයාගන්න බෑ කාට. තේරෙනවද? බුදුවරු දන්නා ඇති. ඒක අපිට තේරෙන්නේ නැතිද කියන්නේ. නේද? හොයාගන්න බෑ ඔය. මනසේ දැඟලිවත් කොයි ආකාරයෙන්ම කරන්න බෑ. හේතුව ඒවා ඒ ක්‍රියාකාරීත්වයන් තුළ තියෙන නියම. ගති ධර්මතාවයන්ගේ නිර්මාණ. තේරෙනවද? එතකොට ඔය ආහාර රූප කලාපයේ ක්‍රියාකාරීත්වය බලවත් වෙන කාලයකදී මොකද වෙන්නේ? යම් කිසි ප්‍රභාවයක් මේ රූප කලාපයන් විනාශ වෙනකොට ඒකට තියෙනවා අනිච්චතා රූප කලාපය කියලා තව එකක්. අනිත්‍යතා රූප කලාපයෙන් කරන්නේ මොකද්ද? මේ රූප කලාපයන් නැති වෙනකොට ඒවා වැඩිපුර විනාශයටපත් කරනවා. නැති කරනවා. හරි? එතකොට ඒකේ තවත් රූප කලාපයක් ක්‍රියාත්මක වෙනවා. සම්තති රූප කලාප. ඒකෙන් කරන්නේ මේවා පවත්ව ගන්න උදව් කරනවා. හරි? කොහොම සරලව දැනගන්න ඕන. සංකීර්ණ ක්‍රියාවලිය ටිකක් මම මේ සරලව කියන්නේ. එතකොට යම් ආකාරයකින් යම් අවස්ථාවක අනිත්‍යතා රූප කලාපයේ ශක්තිය දුර්වල වෙලා ආහාද රූප කලාපයේ සහ ජීවිත රූප කලාපයේ ශක්තිය වැඩි වෙනකොට මොකද වෙන්නේ? අපිට තේරෙනවා යම් ආකාරයක කුඩා ස්වභාවයක් විශාල වෙනවා කියලා. දැන් පුංචි කාලේ වෙන්නේ ඕම ඕම. දැන් පුංචි කාලේ අපි කියන්නේ ළමයා ලොකු වෙනවා. ලොකු වුණා කියලා. ලොකු වුණාද? නෑ. මොකද්ද උනේ? පුංචි කාලේ අර අනිත්‍යතා රූප කලාපයේ ශක්තිය දුර්වලයි. මොකද ඕජාව එකේ තියෙනවා. ඒකේ ඕජාව දුර්වලයි. හැබැයි එයාගේ ආහාරද රූපයේ සහ අජීත රූපයේ ක්‍රියාකාරීත්වය ශක්තිය වැඩි. එතකොට මොකද වෙන්නේ? වැඩිපුර දාන ආහාර වලින් වැඩිපුර රූප කලාප ටිකක් මේකට එකතු කරගන්නවා. විනාශලා යන ප්‍රමාණය අඩුයි. අංචිතා රූප කලාපයේ දුර්වල නිසා මොකද වෙන්නේ? විනාශයෙන් ටික අඩුයි එකතු වෙනවා වැඩි. දැන් කාලයක් යනකොට මොකද වෙන්නේ? ඕන අවුරුද්දක් 40ක් වෙනකොට අනිත්‍යතා රූප කලාපයයි ආහාර රූප කලාපයේ ජීවිත රූප කලාප ක්‍රියාකාරීත්වය සමාන තත්ත්වයක් එනවා. ඒතර විනාශන ප්‍රමාණයම හැදෙනවා. ඒතකොට අපිට තේරෙන්නේ නැහැ අවුරුදු 10ක් 15ක් යන අවුරුදු 30 40 50 වෙනකන් ලොකු වෙනසක් එයාගේ ඇඟේ එහෙම තේරෙන්නේ නැහැ. එකම වගේමයි. හරිද? හැබැයි පුංචි කෙනා අවුරුදු 10ක යනකොට මොකද වෙන්නේ? ඒක ලොකු වෙනසක් තේරෙනවා. ආ දැන් ඊට පස්සේ මොකද වෙන්නේ? අනිත්‍ය රූප කලාපයේ ශක්තිය බලවත් වෙනවා. අර ආහාරජරා ජීවිත රූප කලාපයේ ශක්තිය අඩු වෙන්න පටන් ගන්නවා. එතකොට මොකද වෙන්නේ? විනාශ වෙනවා වැඩියෙන් හැදෙනවා අඩුවෙන්. එතකොට කොච්චර කෑවත් මොකද වෙන්නේ? එන්නේ නැහැ. දර පුංචි කාලේ දත් වැටෙනකොට කනකොට කනකොට දත් එනවා. ඈ අවුරුදු 60 පැනලා දත් වැටිච්චාම පස්සේ මොකද වෙන්නේ? ආයෙත් දත් එනවද? නෑ. පුංචි කාලේ තමන්ට කෙස් වැටෙනකොට කෙස් එනවා. ආයෙ නාක වෙලා කෙස් දෙනවද? එන්නේ නෑ. ඇයි ඒ? රූප කලාප ක්‍රියාකාරීත්වයේ වෙනස. පැහැදිලිද? හැබැයි හැමදාම උනේ මොකද්ද? ඒ වගේ ශක්තිය අඩු වැඩි වෙවි තිබුණාට උනේ මොකද්ද? රූප කලාපය තියෙන එක නැති වෙන එක ඇති වෙන එක නැති වෙන එක ඇති වෙන එක. පවතිනවා දෙකක්වත් පවත්වන්න පුළුවන් දෑවක මොකක් කළා? බෑ. ඕනක තමයි අනිත්‍ය ලක්ෂණය කිව්වේ නම් මේ ආබන්ධන විබන්ධන කියන ලක්ෂණය සහිත චුද්ධාෂ්ටකයෙන් සකස් වෙච්ච මුළු ලෝක ධාතුවටම ওই ක්‍රියාවලිය සිද්ධ වෙනවා. කවද්ද සිද්ධ වෙන්නේ? මේ දැන්. එහෙනම් මේ දැන් මුළු ලෝකෙට මොකද වෙන්නේ? ඈ? අයිත් එකට මොකද වෙන්නේ? නැති වෙලා නැති වෙනවා. වෙනස් වෙනවා නෙවෙයි විනාශ වෙනවා. අනිත්‍යයි කිව්වේ විනාශ වෙනවා ෂණ භංගත්වය කියලා විතරයි ඔබට කිව්වේ. උපාද වය ධම්මිනෝ කියලා කිව්වේ. එහෙම නැත්නම් කිව්වේ තවන්ට උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති කියලා. ඇතිවීමක් පනවනවා නැතිවීමක් පනවනවා. ඇතිවීමයි නැතිවීමයි. එහෙමද? එනිසා තමන්ට පැවතීම කියලා එකක් නෑ වෙන්නේ මොකද්ද? නිරන්තරයෙන්ම ඒක ඇති වෙනවා නැති වෙනවා ආය වෙනක් එකක් අට ගන්නවා. ඒක නැති වෙනවා. අපිට දැන් මේක තෝරගන්න බැරියයි. මේ රූප කලාපය කියන එක ඉතාම කුඩා එකක්. සහ රූප කලාප අනන්ත ප්‍රමාණයක් එක විට මේ ක්‍රියාවලියට යෙදෙනවා. සහ වෙනත් ක්‍රියාවලි රාශියක් මේක තුල සිද්ධ වෙනවා. එහෙනම් ඔක්කොම සුද්ධාර්ථයෙන් හැදිච්ච ඒවා තමයි. හැබැයි ඒක තුළ වෙන වෙන ක්‍රියාකාරීත්වය තියෙනවා. ඒක තමයි අපිට තේරෙන්නේ. හරිද? ඉතින් බුදුහාමුදුරුවෝ දැකලා තමයි දේශනා කරන්නේ. ආන් එහෙම දේශනා කළා තියෙන හින්දා අපිට ওই විදිහට කිව්වා කි නැත්තම් තනියෙන් එහෙම ඕක මේ ලෝකේ කාටවත් තේරෙන්නේ නැහැ. හරිද? දැන් මොන විද්‍යාව දිනුනේ කිව්වත් කවුරුත් ඔය ටික මේ තාක්කල් Tamanට මොන භෞතික විද්‍යාව හරි වෛද්‍ය විද්‍යාව හරි සත්ව විද්‍යාව හරි මොකේදී හරි කියලා දුන්නා. බයොලොජි හරි ෆිසිකොලොජි හරි මොනොලොජි එක හරි මොනොලොජි එකක් කියවද ඕක. එයා කියන්න හම්බෙන්නේ නැහැ. ඇයි? ඕවා උපකරණ වලින් තෝරන්න බෑ. මොකද හදන හැම උපකරණයක් තුළ මොනවද තියෙන්නේ? සුද්ධාටක. ඒවා දැන් 10000ටකයක් ඉන්න තවත් 10000ටකයක් පරීක්ෂා කරාම අපේ තමෝ දැන් අන්වීක්ෂයක් හරි මොකක් හරි එකක් හදාගත්ත කියලා පරීක්ෂා කරන දැන් ඒකට මොකද වෙන්නේ? ආ ඒකත් එතේ ඇති නැති වෙනවා. ඒතර ඊයේ තිබිච්ච උපකරණේ නෙවෙයි දැන් තියෙන්නේ. ඒතර දැන් හෙට පරීක්ෂාවක් කරනකොට මොකද්ද වෙන්නේ? ඒක වෙනස් දෙයක්. ඒ කියන්නේ කාදාවත් අතර මාමන්ට එතකොට කාදාවත් ඇත්ත නිගමනයකට එන්න පුළුවන්ද? බෑ. ඔය මොකනේ වැඩි. එන්න. දැන් ඉතින් එහෙනම් ඔය විද්‍යාඥයෝ කියන එකක්වත් ඇත්තද? ඈ එහෙනම් දැන් දොස්තරලා පරීක්ෂා කළා කියලා කියන්නේ කතන්දර එකක්වත් ඇත්තද? ඊයේ තිබිච්ච එක අද නෑ ඒක හෙට වෙනකොට වෙනස් වෙලා ඒක බොරු කියන්නේ උපන්. කොහෙද තියෙන විදිහක් නෑ. ඒ වගේ වෙන්න පුළුවන්ද මේකෙන් අර විදිහට අර විදිහට වෙනකොට ඉතින් ආ එකම වගේ වෙන්න පුළුවන්. හැබැයි නෑ. දැන් දැන් තේරෙනවද බොරු කියක හිටිය කියලා මෙතේ කල්ලා මිනිසුන්ට? ඈ බොරු නේ කිව්වේ? බොරු නේ වේද කිව්වේ? බොරු කියන්නේ ආ දැන් ඔය කියන ක්‍රියාවලිය නතර කරන්න තමන්ට පුළුවන්. තමන් කෑම කෑවත් මැරෙනවද නැද්ද? නැත්තම් ඒත් මැරෙනවා. දැන් මොනවා කළා දැන් නතර කරන්න බලවද? ආන්න ඒක තමයි අනාත්මතාව කිව්වේ මොනම ක්‍රමවේදයක්වත් නැහැ මොනම හැකියාවක්වත් නැහැ ඔය ක්‍රියාවලිය වෙනස් කරන්න. නමුත් දැන් තමන් උත්සාහ කරන්නේ මේ ලෝකේ මොකක් කරන්නද? වෙනස් කරගෙන ඉන්න. පුළුවන් දැන් කරන්න. ඈ හිතාගෙන ඉන්නව කරන්න කියලා කරයි. කරන්න බෑ. ඒ ඉන්න බෙහෙත් දෙන දොස්තරත් මරනවා ලෙඩත් මරනවා. දෙන්න එක එක වැඩ. මේකේ ඒකට ඕන විදිහට වෙන්නේ. චිත්තක්ෂණ 17ක් ඇතුළත ඇති නැති යන එකේ අඩු කරන්නත් බෑ. චිත්තක්ෂණ 16න් අපිට නවත්තන්නත් බෑ. හරිද? ඒක 18ක් දක්වා අදින්නත් අපිට බෑ. ඒක ඒකේ හැටි. රූප කලාපයක් ඇති වුණාද ඇතිවි ඒ චිත්තක්ෂණයකදී ඇතිවි රූප කලාපයේ චිත්තක්ෂණ 15ක් ඇතුළතදී ශක්තිය විනාශ වෙලා 17 වෙනි 17 වෙනි චිත්තක්ෂණයේදී නැතර නැති වෙන එක වළක්වා ගැනීමේ ක්‍රමවේදයක් නෑ ඒක තමයි ගතිය ආපෝ ගති ක්‍රියාකාරීත්වය තේරෙනවද? ආබන්ධනේ විබන්ධනේ හැකියාව. ඒක කෙනෙක් නෙවෙයි දෙයක් නෙවෙයි ලෝක ධාතුවේ ක්‍රියාකාරීත්වයක්. එහෙනම් දෙවියන්ටත් ඕක වෙනවා බ්‍රහ්මයාටත් ඒක වෙනවා මනුස්සයාටත් වෙනවා බුදුහාමුදුරන්ටත් ඕක වුණා. එහෙනම් අතීතයේ තිබිච්ච රූප කලාපයන් වලටත් වුණා වර්තමානයේත් වෙනවා අනාගතයේත් වෙනවා. එහෙනම් ලෝකේ සකස් වෙන්නේ ඔය රටින් නම් ඔය රටෙන් ඇතිච්ච මුළු ලෝක ධාතුවටම ওই ටික දැනෙනවා. එහෙනම් ඒක මම නෙවෙයි මගේ නෙවෙයි මට ඕන දෙයට පවතිනවා නෙවෙයි දෙවියෙක් බ්‍රහ්මියෙක් නිර්මාණයකට නෙවෙයි ආන්න එකටයි අනාත්මතාව. හරිද? එදෙන්න. ත්‍රිණ අනිත්‍යය කියන්නේ සරලව තේරුම් ගත්තොත් මොකද වෙන්නේ? ඇතිගුණ ගමන් නැති වෙනවා. එහෙනම් දැන් මේ අපි අසුරගේ තනක් කියන කාලයක් තුළ එහෙම නැත්නම් කුඩා වූ තප්පරයක් වැනි කාලයක් කියලා අපි මේ ලෝකයේ දැනට භාවිතා කරන කාලයක් තුළදී මේ මුළු විශ්වතාවයටම විශ්ව ලෝකයටම මොකද වෙන්නේ? ඇති වෙලා නැති වෙනවා. එහෙනම් Taman දැන් ඔය කියන ආකාරයෙන් තමන්ගේ ශරීරයට මොකද වෙලා තියෙන්නේ ඇතිලා නැති වුණා එහෙනම් දැන් උදේ ඉඳන් මේ වෙනකොට හිටපු අය කවුද ඉන්නේ වෙනත් අය ඉන්නේ එහෙනම් උදේ තිබුණු ශරීරය උදේ තිබුණු මේ ශාලාවක් දැන් තියෙනවද ඈ උදේ තිබුණු මේසයක් පුටුවක් දැන් තියෙනවද හරි මොකද වෙලා තියෙන්නේ ඒවත් ඔහොම වෙවි තියෙන්නේ දැන් අපිට ඕක තේරෙන්නේ නැත්නම් මේක වේගයෙන් සිද්ධ වෙනවා අර මං කිව්වා ජීවිත රූප කලාප, ආහාර රූප කලාප ආදී ඒවා. දැන් ආහාර රූප කලාප කියන ඒවා ගස්වල තියෙනවා සාමාන්‍ය. දැන් ගහ කපලයි වෙලා මෙහෙම දැම්මට පස්සේ ඒක නෑ ඕක. හරිද? දැන් මේකේතර ක්‍රියාත්මක වෙන්නේ මොනවාද? ජීවිතා රූප කලාප ආරවම. හැබැයි අපිට පුළුවන් මේකට පාට ගාලා, තින්ත ගාලා ඔකේ ටිකක් අර අනිත්‍යතාවය අඩු වැඩි කරන්න. හරිද? තව මොන හරි පට ව්‍යාපෝතේජෝ ටිකක් දාලා. හැබැයි අපිට ඒක කරනවා මිස අපිට ඒ ක්‍රියාකාරීත්වය වෙනස් කරන්න බෑ. කොයි හරි වෙලාවක මේ අපි හිතමු මේ මේස කියලා මේකත් දැන් ඇති නැති ඇති නැති ධාතු ක්‍රියාකාරීත්වය වේවි දෙන යම් අවස්ථාවක් එනවා මේක වෙන් වෙලා ඒ කියන්නේ ආබන්ධන වෙච්ච ධාතු ටික විබන්ධන වෙලා නැවත එකතු වෙන්නේ නැති වෙනවා. ආන් ඒ දාට මේක නැත්තර නැති වෙනවා. ඉතින් ඒකට මේ මහ පොළවටමත් ඒක වෙනවා. අන්න එකට යන කාලය තමයි බුදුහාමර කිව්වේ කල්ප විනාශය වෙනවා කියලා. ඒකට යන කාලය තමයි කල්පය. හරිද? දැන් මේකට යන කාලේදී අපිට හොයාගත්තා. ඒ ඕන පරීක්ෂා කළා. ඉතින් ඕකට ඔය කියන ආකාරයෙන් කෙහෙල් ගහකට එක කාලයක්, කොස් ගහකට එක කාලයක්, පොල් ගහකට එක කාලයක්. මනුස්සයාටත් ඒ එක එක කාලෙදි ඉතින් පරණ කාලේ ආයෙද අවුරුදු 100ක් 120ක් ඉන්න පුළුවන් නම් අද කාලයට එතන ඉන්න හම්බෙන්නේ නැහැ. ඇයි? ඒ ඒ යෙදෙන ඒවාත් සම්බන්ධ වෙන ධාතු ක්‍රියාකාරීත්වය එසේ සිද්ධ වෙනවා. කෙනෙක් ඉතින් යම් විදියට ශක්තියක් ලැබලා ඉන්න පුළුවන්. සමහරට අවුරුදු 200ක් ජීවත් වෙන කෙනෙක් ජීවත් වෙන්න පුළුවන් අද කාලේ. අපිට කියන්න බෑ. හරිද? ඒකේ ධාතු එකතු වෙනකොට ඇති වෙච්ච සාධකයක් විතරයි. හරිද? ඉතින් කොහොම එක්ක වුණත් ඔබ කොච්චර කාලයක් තිබ්බත් ඒ කාලය අවසානයේ මොකද වෙන්නේ ඒකට? යාසන. කොච්චර කාලයක්වත් තියෙන්නේ නැද? ඒක තියෙනවා කියන්නේ නෙවෙයි ඇති වී නැති ඇති නැති ඇති නැති යන කාලේ. හරිද? ඒක තමයි ඔය ආයුෂය කියලා අපි කියන්නේ. ආයුෂය කියන්නේ මේ ධාතු ඇති වී නැති වී නැවත අර්ථයේ ආයත් නැති වී ආයත් ඇති වී අන්න ඒ ක්‍රියාවලිය සිදුවෙන කාලය. හරිද? කල්පයක් කියන්නේ කල්පයක් කියන්නේ කොච්චර කාලයක්ද කියලා ධර්මයේ තුල විස්තර කරනවා තමන්ට යදුන් යදුන් තුනක් දිග යදුනක් දිග යදුනක් පළ යදුනක් උත පෙට්ටියකට අබ පුරවල අවුරුදු 100කට පාරක් එක අබෑටේ ගානේ අයින් කර කර කර කර ගිහලා යම් කාලයකදී ඕකේ අබ ඉවර වෙනවලු එතකොට ඒත් කල්පය ඉවර වෙලා නැහැලු හරි හිතාගත්තා ඒද කල්පයේ කාලේ යදුනක් කියන්නේ කොච්චරද ආ හැතැම්ම 16ක් කියලා දෙන ගියාම ආ. එතකොට ඕම් එක හැතැම්ම 16 16 16 පෙට්ටියක්. පුරවන්න ඕනි මොනාගෙන්ද? හ්ම්. ඒකල අවුරුදු 100කට පාරක් එකයි අයින් කරන්නේ. අබෑට. එහෙම කර කරා කර කරා කර කරා යන්නලු. ගියාම ඕකේ අබ ඉවර වෙනවලු. හැබැයි කල්පය කියන කාලේ ඉවර වෙලා නෑලු. අර්ථ විග්‍රහකේ සූත්‍රවලදී නෝ බුදුහාම රාපතනේද කියනවා කල්පය ගැන මෙන්න මෙහෙම එකක් කියලා. නැත්නම් ඉතින් හොයන්නේ විදිහ කාලයක් නේ. අසංකේයයි කියලා කියන්නේ සංඛ්‍යාවක් දක්වන්න බෑ. ඔවාසේ දුක්ඛ ලක්ෂණය නේ. ඔය කියතන් දැන් ඒක තමයි කිව්වේ. දැන් පැහැදිලි කළා ගියේ ඒකට. හරිද? දැන් තේරෙනවද ඒකට? අනිත්‍යයි කියන එක හැටි. ඒ කියන්නේ කාලය අපිට මනින්න පුළුවන් යන්නේ ඔය කියන එකයි. ඒ හින්දා තමයි ධර්මය තුල කිසිම තැනක කාලය කියන වචනේ පාවිච්චි කරලා නැහැ. ඒකේ පාවිච්චි කරන්නේ අකාලික කියන වචන. කාලය දක්වන්න බෑ කියන එක විතරයි. හරිද? ඔය කාලය කියන එක හින්දා තමයි අපිට මේ සියලුම ධර්මතාවයන් නොතේරී ගිහින් තියෙන්නේ. කාලය හින්දා අපිට මේ ධර්මතාව තේරෙන්නේ මොකද අපි මේ කාලය කියලා සම්මුතියක් දාගෙන තියෙනවා. ඔය කාලය කියන්නේ පට්ටපල් බලුව. එහෙම ගන්න. ඉතින් එින්ද අපි ආවිස කියනවා ඈ අපිට අවුරුදු 50 ඇලු 60 ඇලු දැන් කෝකටද අවුරුදු 50 60 කොයි කැලේ ඈ දැන් අවුරුදු 45 කියන්නේ 50 කියන්නේ කොයි කැලේ එම ඈ දැන් වයස අවුරුදු කීයද ඈ 52 54යි 54 උනේ කොයි කැලේද ඉපදෙද්දී මොන කැලේද කොයි කැලේද ඉපදෙද්දී දැන් තියෙන්නේ කියන්න බෑ කියන්නේ. කියන්න එක කලක්වත් තියෙනවද? හ්ම්. එහෙනම් දැන් ওই 54 කිව්වේ මොකද්ද? ඉතින් මේ කාලයක් දාගෙන මම කතා කරාම තමන්ට තේරෙන්නේ නැහැ. කොහොමද වෙලා තියෙන්නේ? ධර්මයේ අකාලිකයි. ධර්මයට කාලයක් නැහැ. මේක මේ දැන් දැන් දැන් ක්‍රියාත්මක වෙන එකක් විතරයි කාලේ මනින්න බෑ ඒකේ. නමුත් මේ කාලයක් දාගෙන සාපේක්ෂතාවයෙන් තමයි කියනකොට අවුරුදු මෙච්චරයි මෙච්චරයි මෙච්චරයි කියලා තමන්ට මේ සත්‍ය අවබෝධ වෙන්නේ. එහෙනම් සත්‍යයේ ආයුෂ කොච්චරද? අකාලිකයි. කාලයක් දක්වන්න බෑ. එහෙනම් අපි කතා කරොත් දැන් ඉපදින කෙනා මොකද වෙන්නේ? දැන් මැරෙනවා. ඕනක තමයි ශනික මරණය කිව්වේ. අනික්කයි කිව්වත්, ශනික මරණය කිව්වත්, උදයව්වේ කිව්වත් ඔක්කොම එකයි. හරිද? දැන් එන්නේ විද්‍යාවේ ඔක්කොම පදනම් තියෙන්නේ සාපේක්ෂව මිස নিরপেক্ষව කිසිම පදනමක් ওই විද්‍යාව තුළ නැහැ. හැබැයි බුද්ධ සාධනයේ নিরপেক্ষ පදනමක් විතරයි තියෙන්නේ සාපේක්ෂතාවයක් වන්නේ. ප්‍රත්‍යක්ෂතා. දැන් උනේ මොකද්ද? අර සාපේක්ෂතාවය තමයි පිළිගත්තේ විතරයි. ඒ කියන්නේ බොරුව පිළිගත්තා ඇත්ත තේරුම් ගත්තේ නෑ. එහෙනම් ඇත්ත මොකද්ද? කිසිවක් පවතින්නේ නෑ. ඇති වෙන නැති වෙන ක්‍රියාවලීන් ටිකක් විතරයි. ඉතින් ඔක විද්‍යාවෙත් කියන අන්තිමට විද්‍යාවට කරගන්න යන්නේ නැතිඳ ඔක නිකන් ඉඳලා නිකන් ඉන්න. ඇයිද ඒ ඇත් කිව්වා පරමාණුවට වඩා පුංචි එකක් ආයෙ ලෝකේ නැහැ කියලා. ආයෙ කිව්වා නෑ නෑ පරමාණුවට වඩා පුංචි ඒවා තියෙනවා කියලා. දැන් තවත් කියනවා ඊටත් එහා ඒවා තියෙනවා. ඊටත් එහා ඒවාට හොයාගන්න දෙයක් නැහැ. හැබැයි බුදුහාරෝ ටික කියලා තියෙනවා. ඉතින් බුදුහාරෝ කලින් කියලා තින්දා මේ බුද්ධාගම පිළිගන්න කැමති නැති තින්දා නතර වෙලා නිකන්. ආයෙ බොරු නෙවෙයි මං කියන්නේ. තේරෙනවද? ඒකේන ආකාරයෙන් වෙනවාඩා ප්‍රාන්තේ කොන පරිේෂණ ඔක්කොගෙම යා තහවුරු කරගෙන ඉවරයි. හැබැයි කියන්නේ නෑ. ඔයාලට මොකද බුද්ධහම ඔප්පු වෙන හින්දා බුද්ධාගම පිළිගන්න සූදානම් නැති ඉඳන් නිකන් ඉන්න. ඉර්ධි පානවා කියන්නේ මේ ක්‍රියාවලිය කරන්න සිතට පුළුවන් වෙනවා. මේ රූප ඇති වෙන ක්‍රමවේදයන් ටිකක් තියෙනවා. රූප ඇති කරන්න පුළුවන්. ඒ කියන්නේ මේ ධාතු වටේ නිර්මාණ සකස් වෙන ක්‍රම. මොනවද දෙන්නේ? ඍතු විපර්යාසෙන් අවවැස්ස සුළඟේ කියන මේ ඍතු ස්වභාවයන්ගෙන් හටගන්නවා. හරිද? දැන් සීතල වෙච්ච ගමන් අයිස් හැදෙනවා වතුර. ඒක කවුරු කරේ නැහැ සීතලින්ද වුණා. ඇයි ඒ? රූපයක් හැදුණලු තියක්. අයිස් කියන්නේ වෙන එකක් වතුර කියන්නේ වෙන එකක්. හරිද? එඳ ඍතු විපර්යාසයෙන් රූප හට ගන්නවා. හරි? ඊළඟට චිත්තජ රූප කියලා දෙනවා මේ හිත කියන ගැන අපි තාම කතා කරේ නැහැ. හිතෙන් පුළුවන් මේ රූප කලාප හදන්න. හරිද? ආහාරද රූප දෙනවා. කෑමෙන් හැදෙන ඒවා තියෙනවා රූප කලාප. දැන් හ්ම් එතකොට කර්මය කියලා එකක් තියෙනවා තමන් කරන ක්‍රියාවෙන් රූප කලාප නිර්මාණය කරන්න පුළුවන්. හරිද? හරි දැන් මේ බිල්ඩිම කියන්නේ මොකද්ද? කර්මයෙන් හදාගත්ත එක. කවුරු හරි වැඩ කරලා නෙමෙයි මේක හැදුවේ දැන්. මේක නෙවෙයි. ඒක කර්මයට හැදුනේ. දැන් ගයක් හදාගත්තේ කාගේද? තමන්ගේ කර්මයට. තමන් කර්ම කරේ නැත්නම් ගේ හැදෙන්නේ නැහැ. හදන්න ඕන කියලා හිතුවාද නැද්ද? හිතලා එහෙම කරාද නැද්ද? කරා. කර්මයට හැදෙන රූප කලා. කර්මෙන් හදන්න පුළුවන්. ඒ වගේ 이르දි කියන්නේ චිත්තද වශයෙන් කරන කර්ම ස්වභාවයක් තමයි ඒවා. තවත් කෙනෙකුට ඒකින ආකාරයෙන් ප්‍රකට වෙන ආකාරයේ රූප කලාප නිර්මාණය කරනවා. එච්චරයි. නේද? දැන් මට මෙතන හිතන්න පුළුවන් හරිද? මට මෙතන දහංගිතුයාගේ රුවන්වැලි සෑය කියලා. දැන් මං හිතනකොට මට ස්වභාවයෙන් දැන් තමන්ට මං ඕක කියනකොට තමන්ටත් රුවන්වැලි සෑය දැකලා දෙනවා. තමන් රුවන්වැලි සෑය කියලා එකක් ඔය කෙන ආකාරයෙන් චිත්තදරාමන් රූපයක් තමන්ට ගොඩනැගෙනවද නැද්ද? ඒක තමයි තමන් ඔය මතක් කරන්නේ. දැන් එතකොට අන්න ඒක තමන්ට පුළුවන් වෙනවා දක්ෂතාවයක් ඇති කරගන්න මේ සුකම තත්වයට එනකොට මේ සිත ඒකාග්‍රතාවය බලවත් කරන්න බලවත් කරන්න අන්න ඒ චිත්තද රූප ස්වභාවය අනිත් කෙනෙකුටත් පේන විදිහට සකස් කරන්න. එච්චරයි. ඔයදැයි ඉතින් ඒකෙන් විවිධ දේවල් කරන්න බලමු. හරිද? ඒක බාහිරේ හදනවා නම් කෙනාට බාහිර නැත්තම් කොහොමද? බාහිර නැතුව. තමන්ගේ දේ ඇතුළේ තිබුණා හදුවට ගන්නේ. බාහිරේ හදන්න ඕනේ. නැත්නම් අනික අර පේන්නේ නැහැ. එයාට විතරක් පේන විදිහට හදන්න පුළුවන් හැබැයි. හරිද? බුදුහාමුදුරු දැන් කේමා එනකොට තව 1000ක් දෙනා බණහගෙන හිටියා. අනිත් අය කිසි කෙනෙකුට පේන්නේ නැතු වෙන බුදුහාමුදුරු මොකද කරේ? දෙවගණන් දෙන්නෙක් මාවල දෙපැත්තෙන් ඔය කියන ආකාරයෙන් ඒ දෙන්නා ඔය කියන විරූප වෙලා නවයතට ගිහිල්ලා අය මැරලා වැටෙනවා. ඉර්ධයෙන් මෑව. ඉර්ධියක් බෑ. අනිත් කවුරුත් දැක්කේ නැහැ. කේමා විතරයි දැක්කේ. එයාට විතරක් පේන විදිහට හැදුවා ඒක. ඒකනේ තියෙන 아무තු හැකියාවල් තියෙනවා. හරිද? ඒ දෙදින් ඒ මොන හැකියාවක් බෑවා දේවල් දෙදින් සතර මහා භූතය විතරයි. ඒ තමයි විරුද්ධ එකක්වත් වැඩක් නැහැ කියලා බුදුහාම කිව්වේ. ඇයි? ඒවා ඔක්කොම නේද? සුද්ධාර්ථක නිර්මාණ. නේද? සුද්ධාර්ථක නිර්මාණයේ ආවිසුකදද? සිතක් නදාතයි. ඉතින් මොන විරුද්ධිය තිබ්බත් ඔච්චර ඇදී නියවලා. මේ තප්පරයක් යනකොට ඔක්කොම විවරණ. හැතනාදී ඉතින් අර හිතෙන්ම ඇති කරගෙන ඇති කරගෙන හිටියයි. හැබැයි වෙලන්නේ. පැහැදිලි? එහෙනම් ඔය විදිහට තමන් ගැබ්‍රිට වවුන්ටනම් හොයාගත්තට කමක් නැහැ. සරලව තේරුම් කරගත්ත කාරණේ එච්චරයි රූප කලාපයේ ස්වභාවය අනිත්‍යතාවය anu මෙසේ හටගත් සැනීම ඉතිරි නැතුව හිස් වෙනවා. හරිද? ඉතිරි නෑ. ආයෙ ගන්න බෑ ඒක. තිබිච්ච එක ආයෙ ගන්න බෑ. ආයෙ වෙන එකක් හැදෙනවා. ඉතින් අපි හිතාගෙන ඉන්නවා ආ ඒකම වගේ එකක්ම හැදෙන හින්දා ඒකම තියෙනවා කියලා. පැහැදිලිද? එතකොට ඔක නවත්තන්න බැරි වෙනස් කරන්න බැරි නිසා ආන්ගේ தත්ත්වයට කිව්වේ මොකද්ද? අනාත්මතාව. දැන් ඔක තව මැද තව කාරණාවක් තියෙනවා අනිත්‍යතාවයයි අනාත්මතාවය අතර දුක්ඛතාව කියලා එකක්. ඒ මොකද්ද? ඒ මොකද්ද? දැන් දුක්ඛ ලක්ෂණ කියලා තව එකක් තියෙනවා. මොකක්ද දුක්ඛ ලක්ෂණ එක? මනසීමේදී. ඔව් මනසීමේදී සීමිය ඇති මොකද දුක කියන්නේ නපවතින ගතිය නපවතින ගතිය කියන්නේ අනිත්‍යතාවය කියලා ඒක දුක දුක අපේ ගතිය තියෙන දුක කාටද අනේ දුක්ඛ ලක්ෂණය මොකද දුක්ඛ ලක්ෂණය දැන් ඔය බෙහෙත් දෙන්නේ දුකින්ද කියලානේ ඈ ඒකට හැදෙනාම දුකයි දුකට බෙහෙත් දෙනවා දුක නැති කරන්නේ බෙහෙත් දෙන්නේ දෙයි තමයි දුක නැති කරන්නේ. ඈ? මොකක්ද දුක කියන්නේ? වෙනස් වීම පිළිගන්න. වෙනස් වීම පිළිගන්න කැමති නැහැ. පිළිගත්තව නැතාව ඒක වෙනවද නැද්ද? වෙනවා. ආයෙ කියන්නේ පිළිගන්නේ නැති හින්දා දුකයි. වෙනස් වීම පිළිගන්න සූදානම් නැහැ. ඒක වෙනස් වෙන්නේ නැතුව තියෙන්න ඕන. එහෙමද කියන්නේ? ආයෙත් නැතුව ඒක තියෙන්න ඕන එහෙමින්ද වෙනස් වෙනකොට ටිකක් දුකයි. ඈ කැමැතිදී වෙනස් වෙන්නේ නැතුව ඉන්නවනම් ඒකට වෙනස් වෙනවා එහෙනම් දුකයි කියලා කියන්නේ. නේද? ඈ මොකේ? අකමැති තත්ත්වයකට එනවා. ආයේ හින්දා ඒ හින්දා ඇති වෙන පීඩනය තමයි දුක. يعني කැමැති විදියට තියෙන්නේ නැහැ. ඒක අකමැති ස්වභාවයටපත් වෙනවා වෙනස් වෙලා විනාශ වෙලා යනවා ඒ හින්දා ඇති වෙන ස්වභාවයට කියනවා දුකයි කියලා නේ එහෙමද ඈ එහෙමද දුක මොකෝ කියන්නේ දුකයිද දුක කියලා එකක් හදාන්න තියෙනවා මොකද්ද හදාන්න තියෙන්නේ මුලා මොකද්ද මුලා කියන්නේ මොකද්ද මුලා කියන්නේ එහෙම එකක් නැහැ එහෙම ගන්න නැහැ කියන්නේ කොහොම ගද නැති? වෙනස් වෙනවා වෙනස් වෙනවා නේ විනාශ වෙනවා. හරිද? හරිද? එහෙම ගන්න නැහැ. දුක කියන්නේ මොකද්ද ඒක? හ්ම්. ඔය දුකයි කියන්නේ තමන් ඔය හිතාගෙන ඉන්න එකක් එහෙම නෙවෙයි හැබැයි. ඔය වෙලා තියෙන්නේ තමන්ට දුක්ඛ සත්‍ය කියන එකයි දුක්ඛ ලක්ෂණය කියන එකයි පැටලී තිබෙන නිසා තමයි ඔය ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. ඔක්කොම පටලවාගෙන ඉන්නේ. නේ? දැන් යමක් අනිත්‍ය නම් අනිත්‍ය වූ යම දුක්ඛයක් කියන ලක්ෂණයට යටත් කියලා කියන්නේ. ඒ කියන්නේ යම් ස්වභාවයක් අනිත්‍ය යම් දෙයක් හෝ මොකක් හෝ වේවා යමක් අනිත්‍ය නම් අනිත්‍ය ස්වභාවය අනිත්‍ය දේ මොකද වෙන්නේ? දුකයි. ඒතර අනිත්‍ය වෙන්නේ මොකක්ින්දද? ඈ යොද්දාෂ්ටකයේ ක්‍රියාකාරීත්වය නිසා ඇතිවීම නැතිවීම කියන ස්වභාවය නිසා ඒක ඇති වෙලා නැති වී ඇති වී නැති වී යන ක්‍රියාකාරීත්වය තමයි අනිත්‍යයි කියලා කිව්වේ. එහෙනම් යමක් අනිත්‍ය නම් අනිත්‍ය දේ මොකද වෙන්න ඕනේ? දුක්ඛ කියන ලක්ෂණයට වැටෙන්න ඕනේ බුදුහාර කියනවා යද නිච්ඡං තන් දුක්ඛං යමක් අනිත්‍ය නම් ඒක දුක්ඛ කියන බවට එන්න ඕනේ. කියන මොකද අනිත්‍ය නම් අනිත්‍ය දෙක මොකද වෙන්නේ? අනිත්‍යද දුකයි. එහෙනම් තමන්ගේ ශරීරය නිත්‍යදායිතද? අනිත්‍යයි. එහෙනම් මොකද වෙන්නේ ඒක? දුකයි. ඒ කියන්නේ අනිත්‍ය දේ දුකයි. ඒක ඇති වෙනවා නැති වෙනවා, ඇති වෙන නැති වෙන ඉඳා දුකයි. එහෙනම් දැන් ඔය කියන බිත්‍ය කියන එක නිත්‍යද අනිත්‍යද? ඈ? බිත්‍ය අනිත්‍යයි. එහෙනම් දැන් බිත්‍ය දුකද නේද? බිත්‍ය දුකයි. බිත්‍ය දුකයිනේ. ඔව්. ඇයි? කාටද? මට ඒ කියන්නේ ඇඟනම් මගේ හින්දා මට නැති හින්දා දුකයි. දැන් පිටියට දුකයිද ඒක? මගේ කියලා? දැන් පිටියත් මගේද? ඒකද කිව්වේ අනාත්මයි කියලා. ඈ? පිටිය දුකයිද? විත්‍ය දුකද කියලා අහන්නේ. මගේ හින්දා? දැන් විත්‍ය කාගේද? ඈ මගේ කියලා හිතා හිටියොත් ඒ එතකොට මගේ හින්දා ඒක ඒකට කිව්වේ අනාත්මය කියලා මගේ හින්දා වෙන දෙයට යමක් අනිත්‍ය නම් අනිත්‍ය දේ දුකයි කියලා කිව්වේ. හරිද? ඒ අයියේ. ඔය මගේ කෑල්ලක් දාගත්තේ තමන්ගේ හිතයි කියන සංකල්පයක් ඉඳලා. හිතකින් ඇති වෙන තත්වයක් හිතට ඇති වෙන තත්වයක් කියලා හිතාගෙන ඉන්න ඉඳයි ඔය ප්‍රශ්නේ. දුක කියන්නේ දැනෙන එකක්. දුක කියන්නේ හිතන දෙයක් කියලා තමන් ඇති කරගත්ත වැරදි දෘෂ්ටියක් තියෙනවා. දුක යනු හිතන දෙයක්වත් දැනෙන දෙයක්වත් නෙමෙයි දුක කියන්නේ ලක්ෂණයක්. දැන් ඔය වෙලා තින්නේ මං කිව්වේ ආන් අරක. අර රිදෙනවා, ගහනවා, මට නැති වෙනවා. නැති වෙන හින්දා දුකයි, කැමති දේ නැති වුණා, තිබ්බ විදිහට තියෙන්නේ නැහැ. ඒ හින්දා දුකයි කියලානේ කිව්වේ. දැන් ඔය දුක්ඛ සත්‍යයේ තියෙන එකයි දුක්ඛ ලක්ෂණයේ තියෙන එකයි පටලවාගෙන ඉන්න එක තමයි ප්‍රශ්නේ. හරිද? මම ඒක තමයි කිව්වේ. දුක්ඛ ලක්ෂණය කියන්නේ මොකක්ද? දිරාපත් වෙන මොනවා තියෙන්නේ? මොනවා වෙනස් තුනද? අනිත් එකේ මොකටද? අනිත් එක කියන්නේ මොකටද? ඉතින් ඉතින් නැතු නැති වෙනවා මොනවා වෙනස් වෙන්නේ? සුද්ධාස්ත. ඒ මොනවා වෙනස් වෙන්නේ? සුද්ධාට ගාය ඇතිලා වෙන එකක් ඇති වෙන්නේ. ඉතින් ඒකත් නැති වෙනවා. ඉතින් මොනවා වෙනස් වෙන්න තියෙන්නේ? ඉතින් වාසිතයගේ වෙනවා වගේ වෙනවා. වගේ වාසිත වගේ යනවා වගේ වුණාට වෙලා තියෙන තිබිච්ච එක නැති වෙලා වෙන එකක් වෙච්ච එක. මුල තිබිච්ච ගන්නේ මොකවත් නැහැ ඉතින්. මුල තිබිච්ච දත් ටික තියෙනවා දැන් උපදිනකොට පිට. ඒක වැටිලා වෙන එකක් ඇවිල්ලා තියෙන්නේ. දැන් හිතාගෙන තිබිච්ච එක තියෙනවා. ඒකත් නැහැ හැම වෙලේම ඕකේ පාට වෙනත් පාට අලුත් වෙලා වෙනත් එකක් වෙලා අලුතෙන් හැදෙනවා ඔය දත් ටික. තියෙන දත් ටික තියෙනවා කියලා හිතානේ ඉතින්. ඔය කෙස් ටිකත් ඔය තිබිච්ච කෙස් ටික සුදු වුණා නෙවෙයි. ඒ කෙස් තිබිච්ච එක ඔය කියන වර්ණය, ගන්ධය, අරක මේ ඔක්කොම ගති ටික වෙනස් වෙලා වෙන ටිකක් ඔතන හටගත්තා. තමා හිතාගෙන තිබිච්ච කෙස් ගහ සුදු වුණා. තිබිච්ච කෙස් ගහ සුදු නැහැ. තිබිච්ච කෙස් ගහ මැරිලා වෙන කෙස් ගහක් ඇවිල්ලා තින්නේ. හිතාගෙන තියෙනවා වෙනස් වෙනවා. නා කියනවා කියලා හිතාගෙන නා කියනාට වෙලා තියෙනවා. ඔය වෙලා තියෙන එක තමයි. වෙලා තියෙන එක. ඒක ඔක තේරෙන්නේ නැහැ. ඒක හරියද? ඒක සාධාරණයි. ඒක මොකද කවුරුත්ම කියා දුන්නේ නැහැ. ඒක වෙලා තියෙන්නේ. කියා දුන්නේ ඉතින් ලෙඩ ඇදෙනවා, වාද දෙනවා, මැරෙනවා. ඕක තමයි අනිත්‍යයි කියන්නේ. අනිත්‍ය දුක්ඛේ සංතාරේ කියලා ඉතින් ඔය කිව්වා. දිරනවා තමයි. තමන්ට තේරෙන්නේ දිරනවා කියලා වුණාට වෙලා තියෙන්නේ මොකක්ද? ඒක දුක වෙන්නේ නැහැ. ඒක දුක වෙන්නේ ඒ කියන්නේ 100ට දුකයිද එතකොට? කාටද දුක? කාටද? ලෝකේ තියෙන දෙයක් විලක්ෂණය. හරිද? ලෝකේ තියෙන දෙයක් ඔව්. දුක කියන එක ඒ අනිත්‍යතාවෙන් හින්දා පවතින්නේ නෑ. අනිත්‍යතාව හින්දා පවතින දෙයක් නෙවෙයි. හැමතිස්සෙම වෙනස් වෙනවා ඒකම පරණ වෙලා ඉතින් කොම්පියුටර් ඉරාපත් කියලා තියහනවා. හ්ම්. එහෙම හිතාගෙන ඉන්නවා. දැන් මට කියන්න පවතින්න හරි වෙනස් වෙන්න හරි මොනවද ඕකේ කොහෙද ඕවා තිබ්බි? ඔය හිතාගෙන දිරනවා ඒක වෙනස් වෙනවා ඒ හින්දා ඒක ලෝකේ අනිත්‍යතාවය ඒ හින්දා ඒක දුකයි කියලා කියන්න මට කියන්නකෝ ඔය ඔය කියන ඒවා කොහෙද තිබ්බේ කියලා? හ්ම් එන මොකක්වත් හිතන්න ඕනේ. දැන් තමන් ගැනම හිතාගෙන තමන් ගොයේ ශාරීරිය දැන් කෑල් ටිකක් තියෙනවා ඕක දිරනවා ඕක වයසට යනවා කියලා කියවනේ. ආ ඔය කෑල් ටික කොහෙද තිබ්බේ කියන්නකෝ මට කොහෙන් හරි හොයලා. හා. ඔය කියන කෙස් ටික, ලොම් ටික, දත් ටික, ඇට ටික, මස් ටික, නහර ටික කාපු කෑම තිබ්බද? ඈ, බත්තල තිබ්බද? ඇට මස් නහර එහෙම. ලේ තිබ්බද? කෙස් තිබ්බද? කාපු කෑමේ තිබ්බද කියලා අහන්නේ ඔය කෑලි. ආහාර රූප හැදෙන ආහාර රූප හැදෙන කාරි කතාවක් ආහාරයේ තිබ්බද කියලා අහන්නේ ඔය කෑලි. ආහාර තිබේ සතර මහා භූතිය මිස. ආහාර දෙක කෙස්ලොම් දත් එහෙම තිබ්බද? නෑ. හා. එහෙනම් තමන්ට මව් කුසේදී අම්මා තාත්තා ළඟ තිබිච්ච ඒවා ඔකට ආවද? ආ? අම්මා තාත්තා කෙස්ලොම් දත් ඔකේ තිබ්බද? එහෙනම් අම්මා තාත්තා කෑලියයි. ඈ? හා අම්මා තාත්තා එකතු වෙන්න කලින් ওই කෑලි කොහෙ තිබ්බේද? ඈ? කොහෙ? ඔය දෙන්නේ. ඉබා. එහෙනම් මැරිලා ගියන් පස්සේ ඔවගේ ඉතුරු වෙන්නේ මොනවා කැලේ? සුද්දාට ඉතුරු වෙනවා. මැරිලා ගියට පස්සේ එකක් ප්‍රශ්නයක් කරනවා. ඉතින් සුද්දාට දැන් පොළවේ වැළලුවොත් ඒක පොළවට එකතු වෙනවා. ඈ පොළවට එකතු වෙලා? අලු වෙලා ගිහලා ඒක සුද්දාට වෙන විදිහට. ඒ සුද්දාට වෙලා මොනවද ඉතුරු වෙන්නේ? පොළේ වල දාලා ටික කාලයක් යනකොට ඔකක් දීලා පස් වෙලා අඩු ගන්න ඉදිරියට මොකක් වන්නේ. ඉතින් මැරලා යනකොට ඔය කියන ආකාරයෙන් අබෑටයක් තරම් හරි දෙයක් මොනවා හරි ඔය කියන ආකාරයෙන් ඉදිරි වෙනවා කියලා අපි හිතමුකෝ. හරිද? කෙනෙක් මැරෙනකොට අබෑටයක් තරම් මොනවා හරි එකක් පොළොවට එකතු වෙලා ඉතුරු වුණා. එහෙනම් මේ ලෝකයේ මිනිස්සු මෙරි මෙරි මෙරි මෙරි මෙරි මෙරි යනකොට ඔය අබෑටේ අබෑටේ ගානේ හරි එකතු වෙලා මොකද වෙන්නේ? හා ලෝකේ තව පිළිලා තියෙන්නේ. එහෙම පේනවා? නෑ. ඇයි? ඇයි? පෙර තිබුණෙත් නෑ ඔහොම එකක් පත්ත ඉදිරුත් නෑ ඔහොම එකක් තියෙනවා කියලා රැවටිච්ච බවක් විතරයි තියෙන්නේ. හිතාගෙන ඉන්නවා වෙනත් දෙන්න එකක් දිරන්න එකක් තියෙනවා කියලා. ආන් එහෙම එකක් නැති බවටයි දුක්ඛය කියලා කියන්නේ. තේරෙනවද කියන්නේ? දැන් මෙහෙම ලෝකයක් නැහැ. මෙහෙම සත්‍යෝ නැහැ. මෙහෙම මේසපුටු කියලා ඒවා නැහැ මේක ඒවා. පෙර තිබුණෙත් නැහැ. පස්සේ ඇත්තෙත් නැහැ. දැන් තියෙන්නෙත් නැහැ. වෙන්නේ ක්‍රියාකාරීත්වයන් ටිකක් වෙනවා ධාතුන්ගේ. ඒ හින්දා තියෙනවා කියලා හිතාගෙන ඒ හින්දා මට ඕක නැතිනවා ඒ හින්දා දුකයි කියලා හිතාගෙන. හිතාගත්තට අපිට කරන්න දෙයක් නැහැ. තියෙන්නේ මොකද්ද? රැවටීමක් විතරයි. දුක කියන්නේ සම්පූර්ණයෙන් රැවටෙනවා කියන එක. හරිද? ඒ කියන්නේ පෙර Tamanට ඔහම ඇඟක් තිබුණේ නැහැ. මෙහෙම ඇඟ කියලා ලෝකේ තිබුණෙත් නැහැ. මැරලා ගියාම එකක් ඇත්තෙත් නැහැ. දැන් තියෙනවා කියලා ඉතින් ඕකට අරව දදා මේව දදා ඉන්නවා බෙහෙත් දාලා අරව කොල්ල මේව කොල්ල තියාගෙන හදනවා තියාගෙන එකක් තිබ්බද? ඈ තේරුම් කොහෙද තිබේ? එහෙනම් තිබුණ නැතම බෙහෙත් කරන්නේ. ඈ එහෙනම් හොදලා නාවල ඔය තියාගෙන හදන්නේ. අරම් දාලා මුදු දාලා මාලා දාලා ඈ මොනා තියාගෙන හදන්නේ. ආතර මහා භූතයෝ බොරු. ඇයි ඒක තමයි මුලින්ම තමන් ගියාට කියා දුන්නේ ධාතු තනි තනියෙන් තියෙනකොට මොකද වෙන්නේ? නැගුත් නැහැ. එහෙනම් මොකද වෙන්නේ? ඔය ධාතු ක්‍රියාකාරීත්වයේ වේගය නිසා අපිට යමක් තියෙනවා යයි පේනවා හැබැයි ක්‍රියාකාරීත්වයේ වේගය නැති වෙච්ච අවස්ථාවක මොකද වෙන්නේ? මොකුත් නැති වෙලා යනවා. එහෙනම් වේගයේ හින්දා පවතිනවා කියලා රැවටෙනවා. නමුත් එතන මොකුත් නැහැ. හරිද? බිත්තිය දුකයි කිය යයිද? බිත්තිය කියලා එකක් තියෙනවා කියලා හිතාගෙන ඉන්නේ. නමුත් බිත්තිය කියලා එකක් ඔතන නැහැ. සාරදුතර එකතරේ ක්‍රියාකාරීත්වය සිදු වෙයි. නවත්තන ක්‍රියාකාරීත්වයක දෙයක්. සිදු වෙනවා. ඒක නක් දාලා ඒ දේ කලවම් කරන්න බලන්න ඒක වෙනස් කරයාගේ හැබැයි වෙනස් කරාට ඉතින් අර ක්‍රියාකාරීත්වය අරම වෙනවා ඔව් ඒක වෙනවා නමුත් වෙනත් තත්ත්වයක්පත් කරන්නේ ඔව් එතකොට ඒකට කර්මය කියලා කියනවා ඒ කර්ම ගෙවන්න වෙනවා ඊට පස්සේ එහෙම වෙන දේ වෙන්න ඇරලා නිකන් හිටියම කර්මයෙන් අහෝසි වෙනවා ඒක තමයි වෙලා දෙන්නේ ඉන්නේ අයිය වෙන තව තව දැනක තියෙන ඔය කියා කාට්ට ගාලා මෙහෙ දාලා දැන් ඔය කියන ආකාරයෙන් ඒකයි මේකයි කලවම් කරගත්තාම තමයි තමන් ඒකට කරපු ක්‍රියාවකින් ආන් ඒ කියන ආකාරයෙන් තමන්ට ඒසේ ඒ ක්‍රියාවලියේ නිසා තමන්ට ඇතිවෙච්ච විපර්යාසයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒක තමයි කර්ම කිව්වේ. හරිද? ඒක තමයි කර්ම කියන්නේ. තමන් යමක් කරනවා කියන්නේ ඒ ඒක වෙන්නේ තව මොනවා ටිකක් කරා. මුලාවට කියනවා දුකය කියලා. දැන් මේ සද්දේ සද්දේ කියලා හිතාගෙන ඉන්නවා. දැන් සද්දයක් තියෙනවද? මොකද්ද ඒක යටි මොකද්ද? සෝදාත්තකේ නිර්මාණය. දැන් කෝ එක කලින් තිබ්බද ඒක? එහෙනම් දැන් තිබ්බද සද්දයක්? එහෙනම් දැන් හමුනේ මොකද්ද? සෝදාත්තක ටිකක් විතරයි. නමුත් Taman ඒක සද්දේ කියලා හිතාගත් එකක් තියෙනවා. තේරෙනවද? තියෙන්නේ ධාතු එකතු වීමක්. ඒ ධාතු එකතු වීමට සද්දය, පාට, ගඳ, රස, රූපය, අරක මේක කියලා කිව්වට තියෙන්නේ එහෙම. දැන් පන්දමක් අරන් වේගයෙන් කරකවනවා කියන උදාහරණය මම ඊයේත් කිව්වා. පන්දම අරන් වේගයෙන් කරකවනකොට මොනවාද පේන්නේ? ඉනි වලල්ලක්. හැබැයි පටන් ගන්නකොට මොකක්ද තිබ්බේ? පන්දම. නතර වෙනකොට ආපහු මොකද තියෙන්නේ? ඒත් පන්දම. වේගයෙන් කරකවනකොට මොකද තියෙන්නේ? ඉනි වලල්ලක් නෑ. එතන තියෙන්නේ පන්දම විතරයි. ආයෙ පළලක් වෙනවා ලේකේ. කොහෙද වලල්ලක් තියෙන්නේ? මං අහන්නේ තියෙන්නේ මොකද්ද කියලා මං ඇවිත් තියෙන්නේ පන්දමයි පේන්නේ වලල්ල තමයි හැබැයි හිතාගෙන ඉන්නේ වලල්ලක් කියලා තියෙන්නේ මොකද්ද කියලා මං ඇවිත් තියෙන්නේ පන්දමයි තේරෙනවද දැන් වේගය කියන ක්‍රියාව නිසා වේගය කියන ක්‍රියාවලියක් තියෙනවා වේගයෙන් සිදුවෙන ක්‍රියාව නිසා රවුමක් යයි රැවටෙනවා එහෙනම් රවුමක් නැහැ තියෙන්නේ පන්දමයි ආන්නේ ඉඳ තමයි මේ කියන ශරීරයේ මුල මැද අග තුන් කාලයක් දකින්න කියලා බුදුහාමුදුරු කිව්වේ ඕම් ඔය සත්‍ය තේරුම් ගන්න. නැත්තම් වර්තමානයේ කය දැක්ක පමණින් තමයි මේ සත්‍ය තේරෙන්නේ මුලයි අගයි දැක්කේ නැත්තම්. මොකද වර්තමානයේ රැවටීමක් විතරයි තියෙන හැම වෙලේම ඒකට තමයි මුල සහ අග කියන தත්වයන් දෙක අවබෝධ කරන්න කිව්වේ. ඒක අවබෝධ කරේ නැතුව තෝරන්න හම්බෙන්නේ. දැන් තේරෙනවද? කරලා තියෙන ඔක්කොම මොනවාද? ඇත්තද බොරුද? නැත්නම් බර. දැන් ඇත්තක් කරන්න පුළුවන් මේ ලෝකේ. ඇත්තක් කරන්න මොනවද තියෙනවද මේ ලෝකේ? දැන් යුතුයකම් කරන්න රාජකාරී කරන්න කියන ආකාරයෙන් රකින්න පෝෂණය කරන්න මොනවද තියෙන ලෝකේ? ඈ මොනවද තියෙන්නේ? මොනවද තියෙනවද? ඈ මොකද කල්පනා කරන්නේ? අතිලාභ වෙච්ච දෙයක් කියලා. ඈ එහෙනම් දැන් භාර්යාව කියලා අරන් ඉඳි මොනවද? ඔය අතමා බුදුරිය අරන් ගියා. ඉතින් ඔය කියන ආකාරයෙන් කෙහෙල් කොට බැඳගත්තත් එකයි ඔක බැඳගත්තත් එකයි. දෙලක්ෂණ වඩනවා කියන්නේ ඕම් වගේ සිද්ධ වෙනවා කියලා දැක දැකයි. මේ ධාතු ක්‍රියාවලිය සිදු වෙනවා කියලා හැමතැනම තමන් අවබෝධයෙන් අඳුර අඳුර අඳුර අඳුර ඉන්නවා. එදෙර. ඒක එහෙම සිද්ධ වෙනවා කියලා ප්‍රත්‍යක්ෂ වශයෙන් තමන්ට සෑම තැනකම ඔක වෙනවාමයි කියලා අවබෝධ වෙච්ච දාට නිවන් දකිනවා. එදෙර. ලෝකේ වෙච්ච දෙයක් නෑ. එයා ඇයි ලෝකේ මොනවද තියෙන්නේ ධාතු ටිකක් විතරයි කියලා අවබෝධ කරනවා. එතකොට එයාට ලෝකයක් ලෝකෝත්තර වෙනවා. ඇයි? එතරම් ලෝකෝත්තර වෙනවා. ඇයි ලෝකෝත්තරේ ලෝකය කියලා හිතාගෙන ඉන්නේ දැන්? දැන් මේ ලෝකයේ තියෙන මේ ඔක්කොම ධාතු ටිකක් තමයි ඒවා ධාතු ඇති වෙනව නැති නැති නැති වෙනවා කියලා එයා දැක්ක ගමන් එයාට මොකද වෙන්නේ? ඉරක් හඳක් ලෝකයක් අම්මෙක් තාත්තෙක් ඇඟක් වස්තුවක් මොකක්වත් නෑ. හතරයි. හරිද? නිස්සත්තු නිජීවෝ ශුන්‍යෝ. නිස්සත්තු සත්‍යෝ නැතිනවා. නිජීවෝ ජීවයක් නැති වෙනවා ශූන්‍යයි. ධාතුමත් අකෝ ධාතු ටිකක් ක්‍රියාවක් දකින්න. එන අනිත්‍ය දකින්නවා කිව්වේ තමන් මේ අනිත්‍යං අනිත්‍යං කිය කියා වයසට යනවා ලෙඩ හැදෙනවා මැරෙනවා කියලා හිත හිතා ඉන්න එක නෙවෙයි. ඔය වෙලා තියෙන්නේ මෙච්චර කාල ඔයාලට කියා දුන්නේ එහෙම තමයි අනිත්‍ය බලන්න ගියාම ඈ ඔය කියන්නේ අනිත්‍ය අනිත්‍ය කිය කිය හිටියේ. මොනවා බලි බලි වේද අනිත්‍ය කියලා මෙච්චර කාල. අනිත්‍ය බලනවා කියන්නේ ඕම් වේ ඇතිවීම නැතිවීම කියන එක දකිනවා. උදයව්‍ය කියලා ඔකට බුදුහාමුදුරු කියන්නේ. උදයව්‍ය ඥානය. උදාවීම වැයවීමේ නුවණ ලබන්න කියලා කිව්වේ අනිත්‍ය දකිනවා කියන්නේ. මොකේද? සියලු ලෝකේ. ඒ ලෝකේ කියන්නේ මොනවාද? සුද්ධාෂ්ටක නිර්මාණ. එහෙනම් සුද්ධාෂ්ටක නිර්මාණේ ඇතිවීම නැතිවීම තමයි දකිමින් ඉන්න ඕනේ. ඒක කොහෙන් දැක්කත් එකයි. ඒක කෙස් ගහෙන් දැක්කත් එකයි, තමන් බාහිරින් දැක්කත් එකයි, තමන් තුලින් දැක්කත් එකයි. කොහෙන් හරි වෙන්න ඕනි ඕම ඔය ටික. එද පහසුවෙන්ම තමන්ගේ කය තුලින් බලන්න කිව්වා. මොකද කය කියන්නේ සුද්ධාත්මක නිර්මාණ. ලෝකේ තියෙනවත් ඔක්කොම එකයි. එහෙනම් බාහිරින් දැකලත් ඔක වෙන්න පුළුවන්, තමන් තුලින් දැකලා වෙන්න පුළුවන්. ඉතින් වඩාත් පහසුවෙන් තමන් තුලින් දැක්ගත්තාම තමන්ට අවබෝධය තහවුරු. හරි. අර අර කියනවා කියන්නේ එනර්ජික ඉන්නයි ඒක තමයි ඔය කියන උදාහරණ. හරි? එහෙනම් ඒකට මොකද වෙන්නේ? කාටවත් හදන්නත් බෑ. කාටවත් විනාශ කරන්නත් බෑ. එදී ශක්තිය තියෙන. පට ව්‍යාපෝතේජය කාටවත් හදන්නත් බෑ විනාශ කරන්නත් බෑ. ඒක ක්‍රියාත්මක වෙනවා ඔච්චරයි. ඒක බුදුහාර කලින්ම කිව්වේ. එන ධාතු මත්තකෝ කියලා බුදුහාර කිව්වේ. ඒක තමයි බුදුහාර කිව්ව වචනය අනාත්මතාව කියලා. හරිද? ඔකට කළ කරපු කෙනෙකුත් නැහැ කරන්න කෙනෙකුත් නැහැ. එසේ ඒ කියන ආකාරයෙන් ඒක විනාශ කරන්නත් බෑ වෙනස් කරන්නත් බෑ. එහෙනම් එහෙනම් ඔය විද්‍යාවට කලින් බුදුහාමර බලමුනේ. එහෙනම් විද්‍යාවෙන් කවදා බුද්ධහම කියන්න බෑ. හැබැයි විද්‍යාවේ තියෙනවා ඔක්කොම බුද්ධහමෙන් කිව්ව හැකියි. විද්‍යාවේ තියෙන ඔක්කොම බොරු කියලා. ඒ තමයි හැමදාම මේ අයට වරදින්නේ. බුදුහාමට වැරදිලා නැහැ. හැමදාම විද්‍යාව කතා කරනවා ආයත් වෙනස් කරනවද නැද්ද? වෙනස් කරන්නේ ඇයි? එයා කියලා තියෙන දේ වැරදි නිසා. හරිද? ඒක කවදා හරි ඒ අනිත්‍ය දුක්ඛ අනාත්මතාව කිව්වොත් ඒක ආය වෙනස් කරන්න දෙයක් නැහැ. හැබැයි ඒක ආයේ ඔයකෙන් தත්ත්වෙට එන්නේ නැහැ. මොකද ඒතකොට ඉතින් බුද්ධ ආගම කියන එක පිළිගන්නේ නැහැ. බුද්ධාම පිළිගත්ත දාන හරි. ඒක තමයි පරම සත්‍ය. වෙනස් කරන්න බෑ. වෙනස් කරන්න බෑද? ඔක බුදුහාමරෝ කිව්වත් නැතත් ඔක සිද්ධ වෙනවා ලෝකේ. බුදුහාමරෝ කියන හින්දා අපිට මේක පැහැදිලි කරන්න පුළුවන් නේ. බුදුහාමරෝ හිටියත් ලෝකේ නැතත් ලෝකේ ඔය විදිහට සිද්ධ වෙනවමයි. මලක් කරන්න බෑ. ඒක තමයි ඒකේ හැටි. ඒක තමයි අනාත්මතාව කියලාම කියන්නේ. ඒක ඒකේ හැටි. දැන් හරිද? දැන් තේරෙනවද වෙලා තියෙන වැඩේ? ඈ? එතකොට ඉතින් දැන් මොකක්වත් කරලා ඇති වැඩක් තියෙනවද? මොකක් කරන්න පුළුවන්ද? එහෙනම් මැරලා යන්න කලින් ඕන් ඔය කියන ආකාරයෙන් ඔය ධාතු ටික ක්‍රියාත්මක වෙලා විනාශ වෙලා නැති වෙන්න කලින් ඕන් ඕකෙන් අවබෝධය ලබන්න කියලායි බුදුහාමර කිව්වේ මේ ලැබිච්ච අවස්ථාවේ මොකද ඔය කියන ආකාරයෙන් ධාතු ටිකක් ආය කවදා එක තැනකන් ඉන්න වෙයිද දන්නේ නැහැ. ආයෙත් බල්ලෙක් වුණත් කූදෙක් වුණත් හරකෙක් වුණත් දෙම ආයෙ කරන්න යන්නේ. ඒකටත් ඉතින් ওই ටික තමයි තියෙන්නේ. ඒක නේද ඒකට කරගන්න බෑ ඕක. ඇයි? ඒකට මුලින්මදි. හරිද? දැන් ඔය තේරෙනවද? මෙතෙක් කල කොහෙද හිටියේ කියලා? ඈ මෙතෙක් කල කොහෙද හිටියේ? කොහෙද හිටියේ? අවිද්‍යාව. මොඩ කමියා. ඇති අත ඒකත් තේරෙනවා. අවිද්‍යාවට කියලා කියවම ටිකක් එක හොඳයිනේ නේ. ඊට ලේසි අර මොඩ කම හිටියා කියලා කියනවා. ඈ ඒක තමයි බුදුආර්ගයේ මිත්‍යා දෘෂ්ටිය කියලා. වැරදි දැකීමක් තුළ ඉන්නේ. එහෙනම් බෞද්ධයි කියලා ඔයාලට වෙච්ච වින්නැහිය ඕන් ඕක. එනද? පුංචි කාලේම ඔය ආයට ඔන් ඔය බෞද්ධකම කියලා එකක් බලහත්කාරයෙන් දුන්නා. මුන් මොන බුද්ධ학ම දන්නවද දන්නේ නැහැ බෞද්ධයි කියලා කිව්වා. දැන් බුදුආන කාලේ බෞද්ධුනේ කොහොමද? මේ මේ බණහලා මේ සත්‍ය දැකලා ඒ හින්දා තෙරුවන් සරණ ගිහිල්ලා මේ කියන සත්‍ය අවබෝධය සඳහා බුදුහාමුදුරු ධර්මයේ සංගය සරණ කර ගැනීමෙන් බෞද්ධ වුණා මිස නිකම් බෞද්ධ වුණේ නැහැ. දැන් අද මොකද වෙන්නේ? නෑ. උපත්යේ මේ බෞද්ධ වෙලාලු. කොහොමද එහෙම බෞද්ධ උනේ? අම්මුදේ? දෙමාපිය බෞද්ධයිද? දෙමාපිය මිත්‍යා දෘෂ්ටියද නරක බෞද්ධයිද? බෞද්ධයන් දෙමාපියන්ට කියා දෙන්න පුළුවන් ඉන්න පෙවවා. එතකොට මේ දැන් දෙමාපියන්ගේ මම ඉන්න ඥානය නම් කියනවා. ඔව් ඒ ඥානය. ඒක සමාවේ සුදාස්තක. ඔව්. නිසා ඒ ගති ලක්ෂණ පවතින කෙනෙක් ඇත්තද? ඔව් ඇත්තද? ඒ විදිහවනේ හැදෙන්නේ. නැත්නම් ඉතින් අම්මා තාත්තා එකතු වුණාම හරක් පැටව හැදෙන්නේ නැහැ. හැදෙන්නේ නේ. ඒ જાතිය වල හැදෙන්නේ. ඒ කියන්නේ පොල් ගහේ කවදාවත් දෙල්ලෙන්නේ නැහැ. පොල් ගහේ පොල්ම එන්නේ. ඒක තමයි කියන්නේ. ඒක තමයි. ඒක තමයි ඔය කියන්නේ ඥානය කියන්නේ ඒකට. එච්චරයි. ඔය කියන ආකාරය වෙන જાතිය වෙයි කව කරත් දැන් ඔය කියන ආකාරයෙන් අර බැටළුවයි එළුවයි හද එකතු කළා මොකද හැදුවේ? අර කොටළුවා කියලා එකක් හැදුවේ. ඒ වගේ ඒ જાතියේ ඒවා තමයි ආයේ ඒක හැදෙන්නේ. මොකද ඒකේ තියෙන ශක්තිය ඒ වගේ හදන්න. වෙන ඒවා එකහු කරන්න බෑ. ඉතින් පස්සේ පස්සේ වුණා වෙන ඒවා එකහු කරොත් එන જાතියම හැදේ. නෑ. මේ ඔව් ඒවා ඒවා ගැන අදාළ ඒවා නෙවෙයි. ඒක වෙනම කතා කරන්න දෙන්නේ. හරිද? ඔය ශරීරය ගැන මං කියේ ශරීරය ගැන. ශරීරය කියන එක අම්මා තාත්තා විතරයි හදලා දුන්නේ. ඉතුරු ගති ලක්ෂණ අම්මා තාත්තා හදන්නේ ඒවා තමන් ඔය කියන ආකාරයෙන් පෙර කරගත්ත කර්මයට අදාළ වෙලා ඒක සිද්ධ වෙනවා. ඒක වෙනම කියා දෙන්න. ඒක වෙනම කතන්දරයක්. ඒක හිතේ කතාවක් ඔය කියන එකේ පණේ ක්‍රියාවලියක්. ඒක. අම්මා තාත්තට නැති මෙලෝ ගතියක් නැතිව උපදිනවා. මං කිව්වේ ශරීරය අම්මා තාත්තගේ හැඩය වගේ එකක් උඩ එනවා. ඒකට කියන්නේ අම්මගේ වගේ නහය තියෙනවා තාත්තගේ වගේ කන තියෙනවා කියලා. ඒ වගේ ඒවා ඉතින් ඔක්කොම අර જાතියට එනවා. මොකද අයියා එදා ඒ දෙන්න එකවිලා නැද්ද? ඒ දෙන්න ඉතින් පිට දාතු ටික නේතන දෙක තුනේ. එන්න ඇඟ ඒ වගේ. හැබැයි අනිත් ඒවා නම් කිසිම සම්බන්ධයක් ඒකට නැහැ. හරිද? ඒ ගතිය නෑ. ඒක ඒකත් ගතියක් තමයි. ඒකත් වෙනම ගතියක්. හරිද? ඒක දැන් ඒක වෙනම කියා දෙන්න තියෙන එකක්. ඒක වෙනම අපි කතා කරනවා. ඒක තමයි පණ කියලා කිව්ව කෑල්ල. පණ කෑල්ල සාමාවේ නෑ. තාම පණ නැති කෑල්ල විතරයි ඉන්නේ. තේරෙනවද? අම්මගේ තාත්තගේ DNA එක ළමයිගේ DNA වෙනස්. ඈ වෙනස් තමයි. ඒක නෑ කොහොමද? අනිවාර්යයෙන්ම වෙනස්. සම්බන්ධයක් තියෙනවා හැබැයි වෙනස්. හරි. ඒ ඉතින් අර දෙන්නගේ එකතු වෙච්ච ඒවා නේ හැදුනේ. ඒකෙන් හින්දා හටගත්තු රූප කලාපයන් ටිකක්ම තමයි ආයත් ආහාරින්න තවත් ඒ රූප කලාපේ ඔය කියන ආකාරයෙන් ව්‍යාප්ත වේ ව්‍යාප්ත වේ සකස් වෙවි අලුතෙන් හැදිලා නැති වී නැති යදී ඇති ඇති නැති ඇති නැති ගියේ. එහෙනම් අරකට එක සම්බන්ධයක් නැහැ නේ. ඒ සම්බන්ධයක් තියෙනවා. හැබැයි තිබිච්ච පෙර එකක්වත් දැන් නැහැ. තේරෙනවද? හ්ම්. ඒක තමයි මම අහන්නේ. එතකොට කොහෙද දැන් Tamanට සිල් තියෙන්නේ? ඈ දැන් ඔය සිල් දකින්නවා කියලා එකක් දැක්කනේ. කොයි කැලේ දැක්කේ? දැන් මට කියන්න හොරකම් කරන්න මොනවද තියෙන්නේ? තේනවා හොරකම් කරන්න යන්න. ඉතින් දැන් හොරකම් කරන්නේ. එහෙනම් හොරකම් කරන්න යන්නේ තේද? දැන් මේ ඇත්ත තේරෙනවා නම් යමෙක් මේ ඇත්ත දැක්කනම් එයාට මේ හැමතැනම ওই ධර්මතාවය තේරෙන්න තියෙන බව කියලා එයාට තේරෙනවා නම් හොරකම් කරන්න ඒවා තියේද යාට? හා. ඒක කාමයේ හැදෙන්න කෙනෙක් ඉඳීද එනවාද? මරණ සතෙක් ඉඳීද ලෝකේ? එහෙනම් දැන් ඔය කියන ආකාරයෙන් එයාට සිල් කැඩේද? එහෙනම් ඉබේම යාට ඔටෝම සිල් දැකෙනවද නැද්ද? හ්ම් දැන් ඕක නොතේරි බොරුවල තමන් සිල් රකින්නවා රකින්නවා කියලා කරලා තියෙන විකාරය මොකද්ද? හ්ම් ඔය කියන ආකාරයෙන් සමහරු අපි Brahmacharya රකින්නවා ගෙදර ඉඳන් කියලා කියනවා. කොහෙද Brahmacharyaක් හරි මොකක් හරි එකක් රකින්නේ? තමන් මේ සත්‍යය දතේරි. හ්ම් දැන් මට කියන්න උදේ හිටපු අය දැන් ඉන්නවද? හ්ම් නෑ දැන් ඉන්නේ කවුද? අලුත් අය වෙනත් ඌ අය පරණ අය ඉන්නවද නෑ පරණ ඒවා ඔක්කොම මැරලා ගිලෙ මේ අසුරු තනක් යනකොටම තිබිච්ච කෑලි 32 ඔක්කොම අගේ තිබිච්ච කෑලි 32ම ඔක්කොම මැරිලා වෙන ඒව හැදිලා තේරෙන්නේ අපිට. ඒ තරම් වේගෙන් තාම සියුම් වූ විනාශයක් වෙලා සකස් වෙලා තියෙනවා අපිට ඒක තේරෙන්නේ නැහැ. කාලයක් ගියාට පස්සේ තමයි තේරෙන්නේ. හරිද? ඒ තමයි මේක දීර්ඝ කාලයක් තිස්සේ තමන්ට නුවණින් පරීක්ෂා කරන්න මේ දීර්ඝ කාලය ගැන. එතකොට දැන් එනනම් මට කියන්න තමන් ඔය කියන ආකාරයේ Taman gedara යනකොට තිබුණු gedarakවත් ඒ gedara හිටපු අයවත් දැන් ඉන්නවද? හ්ම් එහෙනම් gedara යනකොට හිටපු ස්වාමියා හිටපු භාර්යාව ඉන්නවද? හ්ම් නෑ. එහෙනම් දැන් තමයි යන්නේ වෙනත් භාර්යාවක් වෙනත් පුරුෂයෙක් ළඟටද නැද්ද? නෑ. කුට්ටිය පිටින් දැනගන්න පුළුවන්. වේගය දකින්න ඕනේ නැහැ. වේගය පිටින්ම දකින්න ඊටාම ගැඹුරු සමාධියක් ඕනේ. තමන්ට වේගය තේරෙන්නේ තමන්ට ওই කියන ආකාරයෙන් මේ වේගයත් අනුව තමන්ට යම් ආකාරයකින් මේ සියලුම අර රූප කලාපය තමන්ට තේරෙන්නේ රූප කලාප ගොනුවක් එකපාරට මේක වෙලා නැතිනවා දකින්න. දැක යුතුයි. යතිවීම නැතිවීම දකින්න ඕනේ. හැම එකේම තමන්ට ඔය කියන විදිහට හැම ආකාරයෙන්ම දැකලා යන්න ඕනේ. තමන්ට කොහෙන් හරි එක දැනකදී තමන්ට මේ ක්‍රියාකාරීත්වය සිදු වෙනවා කියලා තමන්ට අවබෝධය ලැබුණා නම් හරිද? හ්ම්. දැන් එතකොට Tamanට කොහෙද ඔය Brahmacharya කියන එකවත් අඩු ගානේ කාමයේද මිච්ඡාචාරයේවත් රකින්න පුළුවන්. හ්ම්. එනවාද දැන්? සීලයක්. දැන් යන්නේ කාගේදටද? ඉතින් ඒක තමයි වෙන එකෙක් වෙන එකෙක් ගාවට යන්නේ. ඒ රකින්නවා කියලා හිතාගෙන ඉන්නවනේ දැන් ඔයයි මං අහන්නේ ඒක තමයි. රකින්න මොනවද දෙන්නේ කියලා. දැන් ඔයයි මහලොකට කියන්නේ අපි පන්තිල් රකින්නවා. අපි පන්තිල් රකගෙන තමයි ඒක දෙට වෙලා ඉන්නේ. හා දැන් රැක්ක පන්තිල් ටික මට කියනවක බලන්න. දැන් ගෙදරත් බයලා ඉන්නේ අපි අඳුරු වෙලා නින්නේ. අඳුක්තුම්බි වෙනවා තමයි. එහෙම තමයි බුද්ධාගම ඇහුවා. බුදුහාර කිව්වේ ඇහුණා නම් ඒක තමයි බුදුහාර කාලෙම කිව්වේ. උක්කුජ්ජිතං වා නික්කුජ්ජෙය්‍ය පටිච්චන්නං වා විවරෙය්‍ය කියලා. යටිකුරු කරපුවා උඩුකුරු කරා. ඒ කියන්නේ කන පිට හැරෙවුවා කියලා කිව්වේ දැන්. කොහොමද කන පිට හැරෙනවා? දැන් බුද්ධ ධර්ම ඇහුවා. මේ දෙක බුද්ධ ධර්ම ඇහුවේ නැහැ වෙන මොකද්ද ගන්න? යහයි තියෙන්නේ. ඒක ඔකයි වෙලා තියෙන්නේ. හිතානිට බුද්ධ ධර්ම කියලා. බුද්ධ ධර්ම ඇහුවා නම් එයා කන පිට හැරෙන්න ඕනේ. පටිසෝත ගාමිනී මේ ගමන. බුදුහාරු ගිහපු පාර ඔය හැමෝම යන පාරේ නෙවෙයි ගියේ. බුදුහාරු අනිත් පැත්තට ගියේ. කන පිටට. උඩුගම්බලා යන්නේ. කඳේ පහළට ගිය කෙනෙක් නෙමෙයි බුදුහාරුවොත් බුදු පුත්‍රයෝ. එයා යන්නේ අනිත් පැත්තට. පේන්නේ ඉතින් ඔක්කොම එකපාරත් යනවා වගේ තමයි. හැබැයි මේ පැත්තේ තමයි වැඩ. නැතේනවද හරි? නැත්නම් සීල් දකින්නවා රකින්නවා රකින්නවා කියලා කිව්වට ප්‍රඥාවෙන් තොරව සම්මුති ක්‍රියාදාමයක් විතරක් තිබුණා. ප්‍රඥාවෙන් තොරව. දැන් මේ ප්‍රඥාවට එනකොට Tamanට කඩන්න සීලයක් තියෙනවද? නෑ. ඒ කියන්නේ ඉබේම සීලය රැකිලාද නැද්ද? එහෙනම් බුදුහාමුදුර අමුතෙන් සීල් දුන්නේ නැහැ කියලා මං කිව්වේ ඕම් ඔබට. බුදුහාමුදුර කාටවත් සීල් දුන්නා නෑ. නෑ. මම කැමති නම් ওই විදිහට කර කර අයින්ද කියලා කිව්වා ඉතින්. එච්චරයි. එහෙම හරි කර කර අයින් එක මතින් මොකක් හරි ඉතින් තමන්ගේ කය වචනේ තංගල කරගෙන ඉන්න එක හොඳයි ඉතින්. සම්මුති ලෝකේට. නේ? පැහැදිලිද? හතර වෙලා තියෙන වැඩේ. බොරුවකට රැවටිලා පවතිනවා කියලා මුලා වේ වාසය කරනවා. හරිද? ඉතින් ඕම් මේ මුලාවෙන් ගැලවෙන්න ඕක ඔය විදිහට දැක දැකා ඉන්න කිව්වා හැමතැනකදීම මේම ධාතු ටිකක් එකතු වී වෙන් වී යන ධර්මතාවයන් ටිකක් විතරයි ලෝකයේ ඇත්තක් නැහැ. එහෙනම් කෝක දැක්කත් දැන් හිතන්න ඕනේ. පඩ ව්‍යාපෝතේ ජීවායෙන් ඇදිච්ච ඇති වී නැති යන ධාතු ක්‍රියා ටිකක්. දකින්නටම ඒක මේ සිය පුටුව අම්මා තාත්තා බස් එක කාර් එක කියලා දන්න බෑ දකින්නකොටම වඩ ව්‍යාපෝතේ ජවයන් ඇති යා සැකසීලා ඇති නැති යන අනිත්‍ය කියන ස්වභාවයටයි බොරුවක් කාර් එකක් උතර නැහැ ආන් එහෙම දැකනම හරි දකින්නකොටම කාර් එකක් නැහැ කියලා බාරියවක් නැහැ කියලා දැක්කම කොයි වෙලේ හරි ආන් හරි එතකොට අවබෝධ වෙලා තේරෙනවද හ්ම් එහෙනම් බාරියව හරි කාර් එක හරි ගෙදර හරි බත් එක හරි තියෙනවා කියලා තාම පේනවනම් තාම ඉතින් තේරෙන්නේ බොරුව තමයි ඇත්ත දැක්ක ගමන් සත්‍ය පුද්ගලයේ ජීවයක් ආත්මයක් ලෝකයක් නැහැ. තමන් එහෙම කරනකොට භාර්යාවට පේන්නේ නැත යන්නේ තමන්ට පේන්නේ භාර්යාව නැහැ කියලා. භාර්යාව කරා භාර්යාවට පේන්නේ තමන් නැහැ කියලා. විතරයි. තමන්ට පේුණා කියලා යාට පේන්නේ බුදුහාමුදුරහත් බුදුහාමුදුරට ආબોධය ලැබුවා කියලා අනිත් අය මේ පුතක් කෙනෙක් ඉන්නේ අර බුදුහාමුදුර නැහැ කියලා පේන්නේ නැහැ. බුදුහාර දකින්න ඔය ඔක්කොම නාමයේ කියන ආකාරයෙන් ධාතු ක්‍රියාවලිය ටිකක් විතරයි කියලා. හැබැයි එයාට තේරෙන්නේ නැහැ මෙතන බුදුහාර කෙනෙක් නැහැ කියලා. රහතන් වහන්සේ දකින්න ඔය ඔක්කොම ධාතු ක්‍රියාකාරීත්වයන් ටික කරා. ඒ ධාතු ක්‍රියාකාරීත්වයට මෙන්න මේ නම කියනවා. මේ මේ නමින් ඔය ධාතු ක්‍රියා ගොඩ ධාතු ගොඩ හඳුන්වනවා කියලා දන්නවා. හරිද? හැබැයි එයාට ඒක තේරෙන්නේ එයා හිතාගන්නවා බුදුහාමරත් අපි වගේම ආර නම කියනවා මේ නම කියනවා ඔයගෙන් බුදුහාමරත් පුටුව කියනවා පාත්‍රය කියනවා අර ගහ කියනවා මේ ගහ කියනවා මේ ගල කියනවා ඉතින් මොකද එහෙම කියන්නේ නැද මොකද්ද කියන්නේ ඒද? ඔකට ධාතු ගොඩක් කියන්නේ මොකට තේරෙයිද එන? ඈ? දැන් කිව්වොත් එහෙම ආ අර ධාතු ටික අරන් ඉන්න කියලා මොකද අරන් ඉන්නේ? ඈ? ඒක ඔක්කොම ධාතු ගොඩ වලට තියෙන්නේ. එහෙනම් ධාතු ගොඩක් බව දකිනවා ඒ ධාතු ටික ආ ඒකට පාත්‍රය කියනවා ආ ඒකට පුටුව කියන්නේ කියලාත් ඒකත් දාන්න. සම්මුතියක් දානවා. හැබැයි පරමාර්ථය තුළ ඉන්නේ. තේරෙනවද? පරමාර්ථය තුළ හිටියට සම්මුතිය තමයි ක්‍රියාත්මක වෙන්න වෙන්නේ. එතකොට අනිත් අය හිතාගෙන ඉන්නේ ආයත් ඉතින් සාමාන්‍යයක් වගේ තමයි. දැන් දකින්න බෑ. හරිද? මොකද දැන් කොට් එකේ එන්න කිව්වම ඒකත් මොකක් තියෙන්නේ? සුද්ධාටක. නැහැතර වතුර බෝතලේ මොනවද තියෙන්නේ? ආයකේ සුද්ධාටක. ඔය කියන ආකාරයෙන් තමන්ට පෑනක් තිබ්බත් පෑනේ මොනවද තියෙන්නේ? සුද්ධාටක. කල්සම කිව්වත් කල්සමේ මොනවද තියෙන්නේ? සුද්ධාටක. ආ දැන් ඉතින් එතකොට ඕකත් දන්නවා ඔය කියන ආකාරයෙන් ආතන් වහන්සේලා මෙතන තියෙන මේවා ටිකක් කියලා. ඉතින් කෙනෙකුට කිව්වොත් එහෙම ඔය කියන ආකාරයෙන් අර සුද්ධාෂ්ටකේ අරන් එන්න කියලා මොකක්ද අරන් එන්නේ? එහෙම කියන්න බෑ. එහෙනම් තමයි පරමාර්ථය තුළ ඔය කියන ආකාරයෙන් පැවතීමේ ස්වභාවයක් නැහැ. ඒරේ තමයි මේ ටිකට සම්මුති නාමයක් දුන්නේ. ඒතකොට සම්මුති නාමයේ බොරු, ඒ බොරු බව දකින්න එක තමයි අවබෝධය. හරිද? ඒතකොට කර්ම නැත්නම් නේද? ඒතකොට කර්ම නැත්නම් නේද? කර්ම නැත්නම් විදියන්නේ. එයා ඇත්තනේ දකින්නේ. බොරුව දැක්කොත් කර්මයක් වෙන්නේ. ඇත දැක්කොත් කරන්න දෙයක් ඇතර නැහැ. ක්‍රියාවක් ඇතර නැහැ යාට. ක්‍රියාවක් ඇතර. පැහැදිලිද කියන්නේ? එහෙනම් සෑම විටම තමන්ගේ ආයතන වලට එන සෑම අරමුණක් තුළදීම තමන්ට හැකියාව තියෙන්න ඕනි ධාතු මනසිකාරය කරන්න. ඊයෙන් දගිරකොටම පාටක් නම් පාට කියන්නේ වර්ණ ගතිය වූ සුද්ධාෂ්ටකයක් වර්ණ ගතිය තනියෙන් තියෙන්නේ නෑ ඒක පටවි ආපෝ තේජෝ වායෝ ගන්ධේ රසයෝ ජාකන අනිත් ගතිත් එක තියෙන ස්වභාවයක් එනම් මෙතන ආපෝ ගතියෙන් ඇති වී නැති වී යන ධාතු ටිකක් මිස එතන යමක් ඇත්තේ නැත. ඔය ඔක්කොම හිතන්නේ. ආනෙක තමයි ධර්ම විනිශ්චය කරනවා කියලා කියන්නේ. ධම්මානුපස්සනාව කියලා කියන්නේ. හරිද? එතන පවතින දේ, සිදුවෙන දේ යථාස්තය වශයෙන් දකිනවා. යථා භූත ඥාන දර්ශන. යථාකව්‍ය පාතින භූත කියන්නේ ඇත්ත දැකීම. පාතින ඇත්ත වර්තමානයේ පාතින දේ සිදුවෙන දේ ඇත්ත දකින්න. මේ මෙතෙක් කල් කරේ මොකද්ද? බොරුව දැක දැක හිටියා. බොරුව දැක දැක ආවගේ දැක ඉතින් නිවන් දකින්න ඕනත් කියලා කිව්වා. එහෙනම් බොරුව දැකලා නිවන් දකින්න පුළුවන්ද කවදා? බෑ. බොරු බව දැනගත්තත් හරි. හරිද? පැහැදිලිද කියන කාරණේ? හ්ම්. එන්ටි ගවංග තමයි බුදුහාමර කරන්න කිව්වදී. මොකක්ද? ඕකේ ඇත්ත ඇති සැටියෙන් දැන ගැනීම. ඒකට ඉතින් ඔය ඥාණය නැතුව ඔකට කිව්වේ සම්මා ඥාණය කියලා මම අර උදේ කිව්වේ. සම්මා ඥාණය. ඒතර ඔය ඥාණය නැතුව Tamanට කවදාවත් ඔය කියන විදියට මාර්ගය වඩන්න බෑ. කරන්න බෑ. මේ ටික දන්නේ නැතුව තමන් නිකම් මොනවා කිය කිය හිටියත් වැඩ නෑ. ඒ කියන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්මතාවය දන්නේ නැත්නම් තමන්ගේ බුද්ධ ආගමේ තියලා තියෙනවා. හැදෙලා නෑ. තේරෙනවද එතකොට? ඔය කියන ආකාරයෙන් මේක අහලවත් දන්නේ නැත්නම් අඩු ගානේ බෞද්ධ වෙන හැටිවත් දන්නවද? බෞද්ධයා කියන්නේ කාටද? සත්‍ය අවබෝධයට ආපු කෙනාටයි බෞද්ධයා කියන්නේ. හරිද? අවබෝධයටපත් වෙනවා. බුද්ධි ආගමණය කියලා කියන්නේ අවබෝධයට පැමිණිච්ච කියලා කියන්නේ. හරි. එහෙනම් ඉතින් ආන්ගේ අවබෝධය කිවි මොකක්ද? මේ මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම භාවය. මොකද ඒක තමයි ලෝකයේ තියෙන අවබෝධයේ සත්‍ය. මේක දැන් බොරුද? දැන් බුදුහාමර කෙනෙක් ලෝකෙට පහළ වුණේ නැත්තම් මේක වෙන්නේ නැද්ද? ඒත් මේක වෙනවා. එහෙනම් මේක අනාගතයටත් වෙනවා. අතීතයේත් වුණා වර්තමානයේත් වෙන දේ. ඒක ලෝකයේ සත්‍යම සත්‍යය. ඒ තමයි පරම සත්‍යය කියලා කිව්වේ. නැත්නම් ඇත්තම ඇත්ත අනිත්‍ය කියන බව. එහෙනම් දැන් දැනගත්තේ මොකද්ද? ඇත්තම ඇත්තක්ද බොරුවක්ද? ඇත්තම ඇත්තක්. ඕක තමයි පිළිගත්තත් එකයි නැතත් එකයි ඕක ඔය විදිහට සිද්ධ වෙනවා. හරි? තමයි ඕක දන්නවා කියන එකත් දැනගත්තත් එකයි නැතත් එකයි ඒක සිද්ධ වෙනවා. දැනගත්තදී තමයි මේ තුලින් ලෝකයේ පිළිබඳව සත්‍යය දැනගත්ත හැකි නැත්තම් ඒත් ඕක සිද්ධ වෙනවා. වලක්වන්න එහෙම කාටවත් බෑ ඕක. බුදුආවරු පහළ වුණා කියලා ඕක වෙනස් කරන්න පුළුවන්ද? වෙනස් කරන්න බෑ. හරිද? ඔය සිද්ධිය ඒ ආකාරයෙන් ඒ විදිහටම සිද්ධ වෙනවාමයි. ඒක දෙවියන්ටත් වෙනවා, බ්‍රහ්මයාටත් වෙනවා, බුදුහාමටත් වෙනවා, හැමෝටම වෙනවා. නේද? හ්ම්. දැගිදී ඔක තේරුම් ගන්න මොකද කරන්න කිව්වේ? ඔක තේරුම් ගන්න මේ සුද්ධාෂ්ටකය දිච්ච තමන්ගෙම කය පිළිබඳව පරීක්ෂා කරන්න කිව්වා. වෙන මොකක්වත් එහෙම නෑ. තමන්ගෙම කය. ඇයි? ලෝකේ වෙන මොනවා පරීක්ෂා කරත් එකයි ඒකේ තියෙන්නේ සුද්ධාෂ්ටක. දැන් තමන්ගේ කයේ තියෙන්නේ මොනවාද? සුද්ධාෂ්ටක. ආන් ඕක ගැන පරීක්ෂා කරලා අවබෝධ කරන්න කිව්වා. ඕකට වෙනදී. දැන් අපි උදේ කාලේ බැලුවා ඔය කයේ හැටි. ඔය මොකක්ද දන්නේ? Mm-hmm. ගන්නේ ඉඳලා ඒ ක්‍රියාකාරීත්වය අවසානයේ ඔය ක්‍රියාකාරීත්වය ඒක අපිට මොකක් කරන්න බෑ. ඒක වෙන විදිහට තමයි වෙලා ඇතන ඉවර වෙන්නේ. නෑ. මේක ඒ කියන සිද්ධාන්තයේ සිද්ධ වෙනවමයි. හරිද? ඒකේ ප්‍රශ්නේ තියෙන්නේ ඒකේ තියෙන්නේ සිතේ ප්‍රශ්නයක්. හරිද? මේවට ආය හිත එකතු වෙන්නේ නැති එක විතරයි වෙන්නේ. මේ ක්‍රියාවලිය අපිට වෙනස් කරන්න බෑ. දැන් ආයත් ආයත් උපදිනවා ගන්න මොකද? දැන් ඒක තමයි ඊයේ සම්මුති වාචය තමයි කියලා දුන්නේ. නැවත උපදිනකොට සිතක් කියන එක මොකටද එකතු වෙන්නේ? කායකට. හ්ම්. දැන් කය කියන්නේ මොකද්ද? ඒක දෙවියන්ගේ කය වුණත් එකයි, බ්‍රහ්මයාගේ කය වුණත් එකයි. බ්‍රහ්ම කාය, දේව කාය, මනුස්ස කාය, තිරිසන් කාය, പ്രേත කාය මොන කාය වුණත් හැදෙන්නේ මොකෙන්ද? එහෙනම් ආන්ගේ ආවෝදයට ආවට පස්සේ සිත ආය ඔය කියන කයකට එකතු වෙන්නේ නැති එක විතරයි නතර වෙන්නේ. එහෙනම් මේකට ඔය වෙවි වෙවි දිය යෝකමයි ආපෙච්චා. අපේ කල්පයක් සිද්ධ වුණත් කමන්නේ ආවක ආවෝන් තටන් වෙච්චා ආය එකතු වෙන්නේ නැහැ ඉතින්. එන්නේ ඒක අපිට නවත්තන්න බෑ තමයි. මේක ඔය විදිහට වෙනවා තමයි. ඒක තමයි මම කිව්වේ. ඕපපාතිකවත් සත්වය උපදිනවා කිව්වොත් යෝමයේ ඉන්න. හරිද? එහෙනම් මේ ධාතු ක්‍රියාකරේ වෙලා ඕපපාතික සත්වය බිහි වෙනවා. ඉතින් ඒකට අමතත් ඕනේ. ඒ ප්‍රශ්නේ තියෙන්නේ මේකේ தත්ත්වය දන්නේ නැති හින්දා ඔයකටදී සිතක් එකතු කරගෙන දඟල දඟල ඉතින් මගේ ඇඟ තමයි මේක මගේමයි මේක මට ඕන විදිහට තියාගන්න මේක මගේ ඇඟ මේක මං අම්මලා අදිලා හදාගත්තේ මං තමයි අමාරුවෙන් හදාගත්තේ ඉඳ මට රිදෙනවා කියලා ඉතින් කිය කියයි. දැන් කාටද රිදෙන්නේ? ඈ? දැන් කකුල රිදෙන්නේ කාගේද? කකුල කාගේද? කකුලක් තියෙනවද? ඈ එහෙනම් දැන් කියන්නේ මගේ කොන්ද රිදෙනවා මගේ කකුල රිදෙනවා මට ඔය විදිහට ඉන්න බෑ. ඈ? දැන් දාලාන්නේ ඇයිද? මගේ කියලා එතන ඉන්නවා. නේද? දැන් තියනවද එන එක? හැම ගන්නේ අවිද්‍යාවේ වෙහසීම හරිද එනදී කොහොමක තේරෙන්න තමන්ට තමන්ගේම කය පිළිබඳව විශේෂ වශයෙන් දකින්න ක්‍රමයක් බුදුහාමුදුරු කියනවා හරිද විදර්ශනාවක් දැන් මේ දක්වත් කියලා දුන්නේ ඔය තව භාවනා ක්‍රමයක් දැන් උදේ කියලා දුන්නා කය කොටස් වශයෙන් දකින්න කියලා ඒ දැක්කත් ඒ දැක්කෙත් ওই ටිකම තමයි කෙස්ලොම් නියදත් කියලා දකින්නේ නෙවෙයි තමන්ට කිව්වේ මේ පටවිය ආපෝතේ ජීවය වර්ණයේ ගන්ධයේ රසයේ තියෙන කැලේ ටිකක් එච්චරයි. එතකොට මම සංකල්ප එනවාද? જાතියක් කුලයක් කියලා තමයි එතන ගන්න පුළුවන්ද? බෑ. එහෙනම් ඒකම තමයි එතනත් කරලා දෙන්නේ. ටෙස්ට් කියලා බලනකොට බලන්න කිව්වම තමයි පාට තියෙනවා, ගඳ තියෙනවා, මෙහෙම තියෙන එක. ඒ කියන්නේ සුද්ධාෂ්ටකෙන් හැදිච්ච එක. දත් කිවි මොනවාද එතකොට? සුද්ධාෂ්ටකෙන් හැදිච්ච වෙනත් නිර්මාණයක්. පැහැදිලි? දැන් එතකොට ඒකට කිව්වා අපි ද තින්සාකාර භාවනාව. දැන් කියලා දුන්නේ ධාතු මානසිකාරය. හරිද? ධාතු වශයෙන් දකින්න ඕනම එකක්. දැන් තමන්ට අරමුණු වෙන සියලු මේවා මොනවාද? ධාතු විතරයි. පැහැදිලි? දැන් ඕංගක தත්යෙන් ලෝකේ ඔක්කොම මොනවද තියෙන්නේ? සුද්දාෂ්ටක විතරයි. එනදී දැන් මේ ලෝකේ ඔක්කොටම වෙන දේ තමාගේම කය තුලින් දකින්න හැකියි. තමාගේම කය තුලින්. හරිද? හ්ම්. ආන් එකට තමයි අසුභානුපස්සනාව කියන්නේ. එතකොට බුදුහාමුදුරුවෝ දාරනවා මේ කයේ ස්වභාවය නොදකින්න කෙනා හරියට වැසිකිලි වලක ඉන්න පණුවෙක් වගේ ජීවත් වෙනවා මිස කිසි කාලයක සත්‍යත් අවබෝධ කරලා නැහැ කියලා. මේ කයේ හැටි දන්නේ නැතුව ජීවත් වෙන කෙනා හරියට වැසිකිලි වලේ ජීවත් වෙන පණුව වගේ කියලා. මේ වැසිකිලි වලේ කියන්නේ කොයි වගේ එකක්ද? මොනවද ඒකෙදී? අසුචි මුත්‍රා ඒ අපිරිසිදු ඔක්කොම ಜಾතිරය කුණු වෙන ගඳ ගන්න ඒවා තියෙනවා. දැන් ඒකේ ඉන්න පණුවා කියලා කිව්වහම ඒ පණුවට ඇහක් තේනවා නම් බලන් වෙන්නේ මොනවාද? හ්ම්. එතකොට කනක් තේනවා නම් අහන්න වෙන්නේ මොන ශබ්දද? අසුචි ශබ්ද. හ්ම්. නාහයට දැනෙනවා නම් ගඳ දැනෙන්න වෙන්නේ මොනවාගේද? අසුචි කියලා ගඳ. කණ්ඩ වෙන්නේ මොනවාද රස බලන්නේ? ආසවිචි. ඇඟේ ගෑවෙන්නේ මොනවාද? හ්ම්. එතකොට දැන් මතක් කරන්න වෙන්නේ මොනවාද? දැන් එතකොට ආන් එහෙම දැනග තමන්ට ඉඳ සිද්ධ වුණොත් එහෙම තමන් ඉඳ කැමතිද? ඒ කියන්නේ මේ જાතිය අසූචි වලකට තමන්ව දාලා තිබ්බොත් ඒකේ පීන පීනා ඒකේ තියෙන ඒවා කාලා ඒකේ තියෙන ඒවා ගාගෙන ඒකට වෙලා ඉඳ කැමතිද? කැමති නෑ? ඇයි? ඇයි තමන්ට කැමති જાති ඔක්කොම තියෙනවනේ. ඈ අතෝජි. හා දැන් ඔය අර වසොච්චි වලේ ඉන්න පණුවා ඕකෙන් ගොඩට aran කෙනෙක් කවුරු හරි කරුණාවන්ත කෙනෙක් අසොච්චි වලේ ඉන්න පණුවා ගොඩට aran ඒ රතා නාවල හොදලා පවුඩර් ටිකක් එහෙම දාලා ඌව තියෙනවා අර වල උඩින්ම තිබ්බාම ඌ මොකද කරන්නේ අපා? අපව පයි මොකද? ඈ ආ ඒ රටාට ආන් ඒකත් එක්කම ඉඳ සිද්ධ වෙනවා ජීවත් වෙන්න ඒව ඕනෙ හින්දා. ඕන් ඔය අයත් ඕන් ඔය වගේ තමයි. ඔයාලට මෙහි නතර වෙන්න කියලා කොච්චර කිව්වත් ආයෙත් පයින් වාරකටම අර අතුචලේ ඉන්න පණු වගේ කාලා කාලා කාලා කාලා පුරුදු වෙලා ආයෙත් ඒව නැතුව ඉන්න බෑ කියලා. නේ? දැන් එහෙම නේද? ආයෙත් කන්න දුවනවක් නැද්ද ඒක? ඔක තමයි වෙලා තියෙන්නේ. තේරුණා? ඔබ මම නෙවෙයි කිව්වේ බුදුහාමුදුරුවෝ කියලා දෙන්නේ. හරිද? මිල්ලේ කිමීව කායෝ යං අසුචිම්මි සමුට්ඨිතෝ හරිද මිල්හේ කියන්නේ පණුවක් කායෝ යං කයක් තියෙනවා අසුචිම්මි සමුට්ඨිතෝ අසුචිය ගතිත්ත කොහෙද ඉන්නේ පුන්න වච්ච කුටිවිය පිරිච්ච වැසිකිලි වලේ අසුචි සම්තතේ නිච්ඡං තමන් සම්තකේ අසුචී පිරිලා තියෙනවා තමන් සම්තකේ ඇඟ හැදිලා තියෙන මොකේද අසුචිය පණුව කෑවේ අසුචිනා ඇඟ හැදෙන්න ඕනේ ඒවා එහෙනම් යථා මේද කතාලිකා එහෙම සත්‍යයක් ගැන කතා කිරීම වටිනවද? ආන් එහෙම වැසි පිරිච්ච වූ වැසිකිලි වලක, ඒ කියන්නේ අසූචි පිරලා තියෙන වලක වාසය කරන පණුවා ගැන කතා කිරීම වටිනවා ඔය අය ගැන කතා කරනවට වඩා. එහෙමයි කියන්නේ. හරි. ඇයි? ඔයා ඊට වඩා අන්තයට. ඒ කියන්නේ අර වලේ ඉන්න පණුව හොඳයි. මේ අසුචි කකා ඉන්න සතා හොඳයි. ඔය අයට හරි. ඇත්තද? ඈ? ඇත්තද? ඇත්ත? දැනගෙන කකා ඉන්න. දැන් දැනගෙන ඔය අය අසුචි කකා ඉන්නවද ඇත්තටම? ඈ? එහෙම නැහැ. එහෙනම් මං අහන්නේ අසුචි වල ඉන්න පණුව වගේ තමන් දැනගෙන අසුචි කකා ඉන්නවද? හ්ම්? එහෙම තමයි කියන්නේ. දැන් අසුචි කියන්නේ මන්ත්‍රණවලද? ආ මං අහන්නේ වැසිකිලි වලක් ගැන කිව්වේ වැසිකිලි වලේ අසුචි යන්නේ වෙන මොකුත් නැහැ. දැන් මං අහන්නේ ඒ වගේ අසුචි තමන් අනුභව කරමින් වාසය කරනවද? ඈ? කනවත් නැද ඉලානේ. ඈ? අනේ? අසුචි කන්නේ? කාලා එහෙම නැද්ද ඊළඟ ඒවා? නැද්ද? නැද්ද ඔය ඊළඟ? අනේ මොනා? අතෝදි? අසුචි වගේ කතාවයි මේ අසුචි කියන්නේ දෙකක් ඈ. ගොනා වගේ කියන එකයි ගොනා කියන්නේ දෙන්නේ නේ. අසුචි කියන්නේ ඒවා කනවද කියලායි මම අහන්නේ. ඈ? කනද? සුද්ධාට තමයි ඔක්කොම අසුද්ධාට නැත්නම් වෙන මොනවද අසුවිදි කරනවද කියලා කියන්නේ. කනද කන දේවල් සහ අසුවිදි කියන්නේ සම්මුතිය කතා කරේ මම ඈ. කන දේවල් වලට තමයි බත් කීවා. ඔය කියන ආකාරයෙන් හොටු කෙල ගබ ගඳුල ආදී පිට වෙන ඒවා ඒවා වෙනම කිව්වා. මං අහන්නේ ආන්ගේ පිට වෙන අසුවිදි කියන ඒවා කනවද කියලා යහුවේ. බත් කනවද කියලා නෙමෙයි බත් කනවා කියලා මම දන්නවා. බත් කදියවත් කනවා. කියලා යනවා මම දන්නවා. මං අහන්නේ කියලා කියන එක වෙනයි අසුචි කියනවා වෙනයි. නේ? අසුචි කනවා කියලා දන්නේ නැතව අසුචි කකා කකා අසුචි වලේ බැහැගත්ත පණුවට වඩා අන්තයි කියලා බුදුහාමර කිව්වා ඉන්නේ. ඒක වගේ මේ අය දන්නේ ඒකට වලේ අර වලේට බැහැගත්ත පණුව වගේ මේවා කකා කකා කකා ජීවත් වෙනවා. ඔක තමයි වෙලා තියෙන වින්නේ. හිතාගෙන ඉන්නවා අපි සුන්දර ලෝකයක ඉන්නේ කියලා බුදුහාමර කියනවා වැසිකිලි වලක ඉන්නේ කියලා. එහෙනම් හරියට හරි. හතුති ප්‍රොඩියුස් කරන ෆැක්ටරි එක. ලෝකෙම සුන්දර කරනවානේ ලෝකෙම හතුති කරනවා. ඇයි යන යන තැන මොනවද මේ දැන් මෙහි ඇවිල්ලත් මොනවද කරේ උදේ ඉඳන්? හතුති කරා. වෙන මොකක් කරේ නේ? යන යන තැන ඕක කරගෙන ඉන්න. හොට්ටු කෙල්ල කම කඳුළු මුත්‍රා හතුති දදා දදා යන්නේ. බුදුහාරු කියෙත් ඕක තමයි. මේ දාලා දුවන්න බෑ. දුවන්න බෑ. මේ දිවට ඇවිල්ලා නෑ දිවත් ඕවා යනවා. කොහේ පස්සේ ගනන ඔය තාස්තෙන් එළියට එන්නේ. ඇයි? බුදුහාර කියන්නේ හිල් වෙච්ච මුට්ටික දාලා දෙන කුණු වෙච්ච මස් කඳ වගේ කියලා. ඇයි හැමතැනම හිල් වෙලා නහයෙන් එනවා, කඩෙන් එනවා, කණෙන් එනවා, ඇහෙන් එනවා, දාඩි දාලා ඔය කියන මුත්‍රා ආසූචි කියලා පිට වෙනවා. නාව සිදුරකින් වාහනේ වෙන කුණු වෙච්ච මස් කඳක් වගේ මුට්ටියකට දාලා තියෙනවා. හරි? හැම වෙලේම හොට්ටු කෙල්ල කබ කඳුළු මූත්‍රා ආසූචි කියලා වැగిරෙනවා වැగిරෙනවා කවද්ද නතර වුනේ? උපන්දා ඉඳන් නිදාගෙන හිටියන් නිින්දේ හිටියත් හොට්ටු කෙල කබ ගඳළු අසුචි හැදෙනව නැද්ද? හැම මොහොතේ පිට වෙවි පිට වෙවි යනවා කවදාවත් නතර වෙන්නේ. ඉතින් තම මොනවද දැන් ලෝකෙට පුරවන්නේ? ඈ? දැන් ලෝකේ සුන්දර කරාද? යන යන යන යන හැමදැනම ලෝකේ අසුචි කරවල්. අසුචි ගොඩක් ගැහුවා. ඈ? වෙන මොකක් කරන්න පුළුවන්ද? හ්ම්. බෑ. ඉතින් කොහොම ඔය තමයි බුදුහාමුදුරුවෝ දකින්න කිව්වේ Tamanට මේ ධාතුන්ගේ ස්වභාවයේ අනුව තමාට වෙලා තියෙන විනාශය. දැන් තමන් පිළිගන්නවද හැමතැනම මොනවා හැදුනත් මොනවා හැදෙන්නේ හැමතැනකම මොනවද තියෙන්නේ? සුද්ධාෂ්ටක විතරයි. එහෙනම් එතන එක ගතියක් හරි තමන්ට ප්‍රකට වෙනවා නම් අනිත් ගති ටිකක් තියෙන්න ඕනේද නැද්ද? හ්ම්. එහෙනම් ඉතින් ඒකාන්තයෙන් තමන් හැමදාම තමන්ගේ ශරීරයේම හොටු කෙල ගබ කඳුළු අසුචි ආදිය පිට කරනවාද නැද්ද? හ්ම්. ඒ කියන්නේ මම දිනපතා අනිවාර්යයෙන් මැසිකිලි යනවද නැද්ද? ඈ යන්නේ? යන. ආ. ඒතර මැසිකිලි ගියාම Tamanටම තමාගේම අසුචි ගඳ කියන එක දැනෙනවද නැද්ද? අනිවාර්යයෙන්ම. අනිවාර්යයෙන්ම දැනෙනවා. ගඳ කියන එක දැනෙන්නේ කොහාටද? නහයට. ආ නහයට ගඳ දැනෙන්න මොකද වෙන්න ඕන? නහයේ නහය වැදෙන්න ඕනේ. එතකොට ගඳ කියන එක නහය වැදෙනවා කියන්නේ ගන්ධය විතරක් තනියෙන් තියෙනවාද? ගන්ධයත් එක්ක පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණය රසය තියෙන්න ඕනද නැද්ද? ආ එහෙනම් දැන් නහයේ තමන්ගේම අසුචි ගෑවිලාද නැද්ද? ඈ ගෑවුනේ? හා ගෑවුණා. හ්ම්. එතකොට බැරි වෙලාවත් කලින් ඇතිකිලිය කියපු එක ඔය කියන ආකාරයෙන් ඒක සෝදලා තිබිලා නැත්නම් එම ඒකාන්තයෙන්ම මොකද කරන්නේ ඒකට බැන බැන ඕක සුද්ධ කරන්න වෙනවද නැද්ද හ්ම් දැන් ඒතර ඒකට බැන බැන ආිනකොට අර අසුචි ටික නහය විතරද ගෑවෙන්නේ කටෙත් ගෑවෙනවද නැද්ද ඈ යවුනේ අර ඒකාන්තයෙන් ගඳ වැඩි වෙච්චාම තමන් ඒකාන්තයෙන් තමන්ට ගඳ දරා ගන්න බැරි හින්දා නහය වහ ගන්නවද නැද්ද ඈ ගඳ වැටිච්ච තැනකදී තමන්ට ගඳ දරා ගන්න බෑ ගඳට අකමැති නම් මොකද කරන්නේ සාමාන්‍යයෙන් ඈ ආ ඒතර නාය වහගත්තාම හුස්ම ගන්න කට ඒකාන්තයෙන් අරගන්නවද නැද්ද ඒකාන්තයෙන් ඒ කියන්නේ ඔය ආතෝති ටිකක් කාලද නැද්ද ආවේද ඈ දැන් නෑ නෑ නෑ නෑ කියවට හොඳ වයින් අසුචි කාලද නැද්ද එන්නේ හැමදාම ඒ කියන්නේ අනිත් ඒවා කන්න ගලින් උදේ පාන්දර ගිහලා මොනවද කන්නේ අසුචි ටිකක් කාලා නේද දාවේ? කාලා නේද? දැන් මට තේරුණා. හැටි. ඈ දැන් එතකොට තමා ඔය මදි වැට තමන්ගේ අතුරුචි ටික ඔය විදියට පාවිච්චි කර කර ඉන්නවා මදි වෙලා තමන් දැන් අර දරුවා හොදනකොට දරුවා පුංචි කාලේ අතුරුචි කරගත්ත වෙලාවේ දරුවා හොදන වෙලාවක ඔය කෙනේ නැත්තම් වෙන කවුරු හරි හොදන වෙලාවක හරි මොකද වුනේ දරුවාගේ අසුචි දාගත්තද නැද්ද ඒතර දරුවා එකාතකින් උස්සගෙන එයා හොද හොදා ඉන්නකොට නහය වහ ගන්නත් බෑ කට වහ ගන්නත් බැරි වෙනවා. එතකොට මොකද වෙන්නේ? ඔව් නහයේ කටේ ඇහි කනේ දිවේ ඇඟේ හැමතැනම ගාගත්තා. නේ? දැන් හොඳයිද ඒක? ඔය කිරිදේ සයනා අපිට ආහාර ඇත්තටම ගන්න නැත්නම් හැකියාව දිනු කර බැලද ආහාර සුද්දාස්තික ලබා ගන්න. ඔලුව. එතන මම මාතකදී පරීක්ෂණයක් කළා දෙන්නේ. අර හිමාලයට ගිහපු කෙනෙක් අරන් ගිහලා ඌ මාස ගානක් ඔය ඉන්නවා. සමාධි තලයේ ඉන්නේ ඔය. කණ්ඩෝන්නේ මොනවා කඩ? කන්නේ සුද්දාට එක තමයි. එතරයි. එහෙනම් සමාධි වැඩනකොට නිකම්ම ඔබ හරියන්නේ. ඒකට ශක්තිය ඇති කරගන්නවා. තමන්න පුළුවන් ඒ ධාතුත භාවයන් මානික පැතර හරව ගන්න. ඉතින් ඒක දක්ෂ වෙලා නැහැ නේ. ඔය කකා කකා බිබි බුදිය ගන්නවනේ ඒක නේ වෙලා තියෙන්නේ. ඔක කර කර අබුදේ ගත්තාම හිතුවා තමන් හිතුවේ නෑ මෙහෙම එකක් කවන්න පුළුවන් කියලා. ඒක කවන්න පුළුවන්. ඒ මොනම්ම කණ්ඩ ඕනේ ඔය ඉතියි. එන්න අදටත් ඉන්නවා එමයි හිමාලේ ඉන්න ඕතර. ඒ විදිහට භාවනා යෝගීව ඒකේන ස්වභාවයෙන් ගොඩනගා ගන්න දක්ෂ වෙච්චාම ඉන්න පුළුවන්. හැබැයි වැඩක් නෑ ඒකත් ඉතින් හැකි හිතේ කරන හැකියාවක් විතරයි. කොච්චර කරත් ඒකට වෙන්නේ මොකද්ද ඒකත් යම් විදි ක්‍රියාවලියක් සිද්ධ වෙවි සිද්ධ වෙයි. යන යම් කිසි කාලයක් තියෙයි. එච්චරයි. ඊට වඩා ඉන්න හම්බෙන්නේ. හරිද? දැන් තේරෙනවද වෙලා තියෙන වින්නේ ඇයි හැටි? ඈ? දැන් ඉතින් මේ ලෝකේ සුන්දර කර හැකිද? ඈ? එහෙනම් දැන් ඔය කියන්නේ ලෝකේ සුන්දර කරන්න ඕනේ, ලෝකේ අනිත් අයට ආරක්ෂා කරන්න ඕනේ, ඈ ලෝකේ රකින්න ඕනේ කියලා. මම රකින්න පුළුවන්ද? බෑ. ඇයි? මොකක් තමන් කරලා තින්නේ ලෝකෙට? ලෝකේ අදෝටි කරලා තින්නේ. දැන් හොඳයිද ඔයයි? දැන් ඔහම ජීවත් වෙන එක වටිනවද එතකොට? අසෝචි කර කර අසෝචි ගඩ වල හදා හදා ජීවත් වෙන එක. එහෙනම් මේ අසෝචි ගඩට ආයත් වෙන්න කැමතිද? හ්ම්. එහෙනම් මොකක් කරන්න ඕනේ? හ්ම්. අංග ඔය සත්‍ය දැක දැක ඉන්න ඕනේ. පණුව මතක් කරගෙන ආය පණුව වගේ වෙන්නේ නැති වෙන්න ඉන්න ඕනේ. ආයත් වගේ කියන ආකාරයෙන් අතුරුචි මල්ලක් හොයාගන්න නැතුව. හරිද? එහෙම වෙන්නම් මොකද කරන්න ඕනේ? දැන් ඔය ඔච්චර කියා දුන්නත් දැන් මං අහන්නේ ඔය කියන ආකාරයෙන් ඔය අසූචි පණුවා ආයත් ඒ જાති අසූචි පණුවෙක් එක්ක යනවද නැද්ද? ඈ දැන් මොකද කියේ? දැන් මේ පහෙන් පස්සේ කියන්න කිව්වනේ. ඈ ඈ ආයෙ නම් කවන්නේ. එහෙනම් එච්චරයි. ආන් එච්චරයි වෙන්න ඕනේ ආයෙ අසූචි කණ්ඩ යන්නේ නැහැ ඒකට. ඊට පස්සේ ප්‍රශ්නන්නේ ඕන එකේ කොන එක කරගත්තා. තමන් ආය අනුන්ගේ අසුචි ගා ගන්නෙත් නෑ. තමන්ගේ අසුචි අනුන්ගේ ගාන්නේ කියන தත්ත්වයට එන්න ඕනේ ඥානවන්ත වෙච්චා. තමන්ගේ අනුන්ගේ ගා ගන්න ඥාන දෙන්නෙත් නෑ. අනුන්ගේවා තමන් ගා ගන්නෙත් නෑ. එහෙනම් අනුන්ට කරදර වෙනවා තමන් පැත්තට කරලා නිකයි මෙච්චර. හරි. අපි අපි ළඟට ලයින් එක ගෝපේ නේද? ඇයි? මොනවා ගන්නද? ඉතින් මොනවා ගන්නද? ආතල් මොනවා ගන්නද? ඉතින් හම්බුනා මොනවා ගන්නද? හම්බුනාද ඉතින් මං කියන්නේ ඔච්චරයි. ඕක දැනගන්න පස්සේ ආයෙ හම්බෙන්න හිතෙන්නේ නැහැ එකෙක්වත්. මොනවාද හම්බෙන්නේ ආයෙ. එහෙනම් බුදුහාමුදුරුවෝ ඕක මොකද දැනගත්තට පස්සේ ආයෙ කවුරු බලන්නද මොකක් බලන්නේ බුදුහාමුදුරුවෝ දැක්කත් ඔච්චරයි බුදුහාමුදුරුවෝ කියන්න කිව්වෙත් ඔච්චරයි ඇයි අර වක්කලි ආමුරුවෝ මහානවනේ මොකක් කරන්නද බුදුහාමුදුරුවෝ ලස්සනයි බුදුහාමුදුරුවෝ ලස්සනට ඉන්න කෙනෙක් බුදුහාමුදුරුවෝගේ ශරීර ස්වභාවය හොඳයි කියලා ඒක බල බලා ඉන්න ආතාවේ මහානන්තේ බුදුහාමුදුරුවෝ මොකද්ද කිව්වේ වක්කලි ආමුරුවෝ ඈ කින්තේ වක්කලි කුමක්ද උඹ කරන්නේ කින්තේ වක්කලි වක්කලි උඹ මොකද කරන්නේ ඉමන්තේ පූතිකායං කාය මගේ මේ කුණු වෙන කය දිහා බලාගෙන ඉමන්තේ මගේ ඇඟ ගුණ වෙනවා කියලා බුදුහාමරම කියන්නේ එද මොකක් බල බල ඉන්නේ ඈ එන්න මේ தත්ත්වය අවබෝධ කරගන්න විතරයි තියෙන්නේ එන්න බල බල ඉන්න නම් ඇති වැඩක් නැහැ මොනම ඇහුවත් අහන්න වෙන්නේ නැති ඉතින් ওই සතර මහා භූතය තමයි. එහෙනම් බුද්ධ මාර්ගයේ ඔවම අවබෝධ කරගෙන අයින් වෙන්න විතරයි ආයේ බල බල අයින් දෙක වෙන්නේ මොකක්වත්. හරිද? හ්ම් දැන් එහෙනම් ආන් එකට මොකද කරන්න කිව්වේ? තමන්ගේම ශරීරය තුලින් ඕම් ඔක දැක දැක ඉන්න කියලා කිව්වා. හරිද? ඒකට තමාගේම කය පාවිච්චි කරන්න. හරි? ඒක තමයි අසුභානුපස්සනාව කියලා එකක් කිව්වේ. දැන් ඔය කොච්චර ඒවා කිව්වත් ඒත් ඕක අතහැරලා යන්නේ නැහැ. ඒයි. මොකද පුරුද්ද? ආ නීවරණ බලවත් වෙච්ච පුරුද්ද. ඒක කොහෙද තියෙන්නේ? ඒක තියෙන්නේ හිතේ. ඒක ඔය ඇඟේ තියෙන ගන්න මේ ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. මේ ඇඟ ස්වභාවිකම ඔහම තත්ත්වයක්මයි. ඇඟ කියන්නේ කුණු වෙන දිරෙන අනිත්‍යතාවයට ඇති දුක්ඛතාවයට ඇති අනාත්මතාවයට ඇති ධාතු ක්‍රියාකාරීත්වයක් පමණයි. නමුත් ඔක තුලට එකතු වෙච්ච හිත තුල තමයි ඔය ප්‍රශ්න ඔක්කොම තියෙන්නේ. මේක දැනගත්තේ නැත්තේ හිතේ. හැබැයි හිත විසින් මේකේ සත්‍ය ස්වභාවය දන්නවා මේක ඔය කියන ආකාරයෙන් දකින්න ඉඩ දුන්නේ නැහැ. දන්නේ නැතුව නෙමෙයි ඔක දන්නවා. ඔක තේරෙනවා. තේරුණාට ඒක පිළිගන්න සූදානම් නැහැ. මොකද හිතට පවතින්න බැරි වෙන නිසා. අර කිව්වේ අසෝචි වලේ ඉන්න පණුවා අසෝචි වලෙන් ගොඩ තිබ්බහම මොකද වෙනවා කරනවා කිව්වේ? ආපහු පයින්නවා. ඇයි ඒ? අසෝචි පණුවට ජීවත් වෙන්න බෑ අසෝචි නැතුව. උට ඉඩ දෙන්නේ. ආන් ඒ වගේ තමයි ඔයාලටත් වෙලා තියෙන්නේ. ඔයාලට මොකද වෙලා තියෙන්නේ? ඕන් ඔය අසෝචි ගොඩ නැතුව ඉන්න බෑ කියලා හිතාගෙන ඉන්නවා. ඉන්න පුළුවන්. හිතාගෙන ඉන්නේ අනේ මට ඔය නැතුව බෑ කියලා. ඒ කියන්නේ ඔය අතු පිට නැති වුණාට ගමන් නැහැ. හිටියයි. ආන්ගේ මින්ද පුරුදු කළා නේ ඒකයිලා. හරිද? සිත පුරුදු කරලා නැහැ. මෙන් මේ කියන අසුබ ස්වභාවය, අනිත්‍ය ස්වභාවය, දුක්ඛ ස්වභාවය අත්හැර වාසය කරන්න. පුරුදු කරේ ඒකත් එක්ක ඉඳ ඉඳ පුරුදු කළා ඉඳලා ඉඳ ඉඳලා ඉඳලා ඉඳලා ඉඳලා ඇති කරගත්ත මේ පුරුද්ද නිසා මොකද වෙන්නේ? ගමන්ට ඉන්න බෑ කියලා තමයි හිතෙන්නේ. දැන් ඉන්න බැරි නෑ ඉන්න පුළුවන්. තේරෙන්නේ. නේද? හ්ම් ඒක මොකයි කරේත්. ආන්ගේ හින්දා Tamanට ඕන් ඔය தත්ත්වයේ තේරුම් ගන්න බුදුහාමුදුරුවෝ කියනවා හරකෙක් මරලා හරකාගේ කෑලි වෙන වෙනම දකින්න වගේ තමන්ගේම කය මේ සිතෙන් වෙන් කරලා දකින්ද කියලා ඔය සත්‍ය අවබෝධය. හරකා මරලා කෑලි කෑලි වෙන් කරාට පස්සේ එතන හරකෙක් නෑ. හරිද? එතකොට ඒකේ මස් ටික තියෙයි, නහර ටික තියෙයි, ඇට ටික තියෙයි, කුර තියෙයි, ලොම් තියෙයි, ওই විදිහට වෙන වෙනම තියෙයි. එතකොට හරකෙක් ඉන්නවා. ආන් ඒ වගේ ඔක වෙන් කරලා බලන්න කිව්වා තමන්ගේ. දැන් ඔකට කියන්න උදාහරණයක් මම කෙටියෙන් තමයි සරලව තේරෙන්න කියලා දෙන්න. දැන් තමන් බත් කෑවත්, ටොපි කෑවත්, දේ බීවත් මොනවා කරත් නිකන් හිටියත් කටේ තියෙන කෙල ගිලිනවද නැද්ද? ගිලින්නේ නැද්ද? ගිලිනවා. කෙල රහයිද? හයි. වටිනවද කියලා? සුවඳයිද? ඈ ප්‍රියයිද? ඈ ප්‍රිය එකක්ද අප්‍රිය එකක්ද? සුවඳ එකක්ද දුගඳ එකක්ද? වටින එකක්ද නොවටින එකක්ද? සාරවත් එකක්ද අසාරවත් එකක්ද? එහෙනම් අසාරවත් නොවටිනා දුගඳ පිළිකුල් එකක් Taman ආපව් ආපව් ගිලින්නේ මොකද? වෘද්ධ? හා? පුරුද්ද? එහෙනම් ඔච්චර පුරුද්දක් තියෙන අයට මං කියනවා එහෙනම් ඔච්චර පුරුදු වෙලා පුරුදු වෙලා තේන හින්දා ඔය කටේ තියෙන කෙන ටිකක් අල්ලට දාලා ආපව ටිකක් කාලා පෙන්නන්න කියලා. පුරුදු වෙලා දින ගන්නේ. එහෙනම් කටේ තියෙන කෙල ටිකක් කොහොම අල්ලට දාලා ආයෙ ටිකක් අර සීනි කනවා වගේ කෙල්ලව කාලා පෙන්නන්න. හ්ම්. බැලද? බැලද? හ්ම්. උල. හ්ම්. උල්වන්ද බැලද ඉලන්නේ. බෑ. මොකද? බෑද? ඉතින් අත්තර පුරුද්දක් තියෙනවා නේද? ඉතින් අර කටේ දෙන නිකන් කෑවේ උතර. කටේ දෙන කකා හිටියද? ඉතින් දකින්නේ ඇහත් දෙක පියාගෙන ආ කෙල් ටිකක් අල්ලට ගහලා ලේව ගහලා ලේව. ඇහත් දෙක පියාගෙන ඔහම අල්ලලා ලේකට අරන් කෙල් ටිකක් කොහොම ගහලා කපෝ ලේව කන්න කියලා කිව්වා. හ්ම්. ඈ පුළුවන් පාවන්ද? බෑ. ඒ මොකද ඒ වෙන්නේ? ඒක ප්‍රියතාවය නෑ. ආ ප්‍රියතාවය නෑ. ඒක කටේ දෙන කෙනා ප්‍රියයි. ආ choice ගන්න. ඉතින් choice ගන්න තෝ කරලා වෙන්නේ නෝගෙන මටත්. උන්නේ. අර පුංචි කාලේ අර මේ මේ මේ කිව්වේ උදේ පුංචි කාලේ හොටු එහෙම ලෙවක කහ හිටියා කියලා අර වගේ නා පොඩි මොටි කාලේ උන්ට ගානක් නෑ. පුංචි කාලේ වගේ හොටු බේරනවා හේ යාළුවා ලෙවක කයි. ඒ වගේ මං කියන්නේ දැනුත් එහෙම ටිකක් කරන්න කියලා. බැලු. මොකද බැරි? ඇයි? ඉතින් දන්නවනේ ඉතින් කටේ දෙනකොට ගන්න එක. ඔළුව හදාගෙන ඉතින් හොඳ නැත්නම් ඉතින් කටේ දෙනවත් අය ගිල ගිලා ඉන්නේ ඔච්චර. අර කීවේ හොඳ රහක් වෙනකොට අප්පාව කියලා ගිලිනවා කියලා. රහක් නේ සුවඳක් කෙනෙකුටත් කියලා කිල්නවා. මු රහකාරියන්ට කහන්නේ. ඉතින් එහෙම කකා හිටියේ මේ වනවල. නේද? ඇයි එහෙම බැරි වුනේ? එහෙම බැරි වුණේ ඔය සිත තුල තියෙන විකෘතිභාවය නිසා. ප්‍රශ්නේ තියෙන්නේ කයේ නෙවෙයි. කය කොහොමවත් කුණු වෙන එකක්, ගඳ ගන්න එකක්, පිළිකුල් එකක්, අසුබ එකක්, අසාර එකක්, අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණයන්ට යටත් වෙච්ච ධාතු ටිකක් විතරයි. දැන් මේකට එකතු වුණ සිත විසින් සිතේ පැවැත්ම සඳහා ඇති කරගත්තා විකෘතියක්. දැන් අර වැසිකිලි වලට ඇටිච්ච පණුවට ජීවත් වෙන්න වෙන ඔප්ෂන් එකක් නැහැ. කරන්න වෙනවා ඒක කකයින් එක. දැන් ඕකටත් උනේ ඔච්චරයි. හිත එකතු වුණා. ඕකට දැන් කරන්න දෙයක් නැහැ. මේකේ තියෙන කුණු වෙන ගඳ ගන්න ඒවා. දැන් ඉතින් ඕක හොඳයි කියලා හිතාගත්තේ නැත්නම් ඉතින් ජීවත් වෙන්න බැරි. හරිද? ආන් ඒ හින්දා මොකද වුනේ? දැන් ඔය හිතත් එක්ක තියෙනකන් මේක සුභයි සාරයි මේක මගේ වටිනවා මේක රකින්න ඕනේ අරක කරන්න ඕනේ කියලා ඔක්කොම විකෘතියක් හදාගත්තා. දැන් ඉතින් ඔය ජීවත් වෙන්නේ මොකේද? විකෘතියේ. ඒතර ප්‍රകൃති தත්ත්වය තේරෙන්න සිතත් එක්ක තියෙන සම්බන්ධය අයින් කරලා බලන්න කිව්වා. දැන් ඔය කටේ තියෙන කෙල ටික එළියට ආවම මොකද වෙන්නේ? අර හිතත් එක්ක තියෙන සම්බන්ධය ඕන් අයින් වෙනවා. එතකොට ආ එතකොට ආය හිත ඕක ගන්න ලූලා නන්නේ. එතකන් ආ එතකම් වගේ එතකොට ෂෝක් එතකන් හොඳයි. ඇයි? නෑ කිව්වට ඔහම තමයි. දැන් නහය තියෙනකන් හැඹිත් අදිච්චලට කල හොට ටිකක් දෙක ගිල්ල හැකි. බැරි වෙලා හොට ටික හුරවට පස්සේ ආය අරන් තියාගන්නවා. නෑ ඇයි? හිතත් එක්ක එකට තියෙනකන් ආ ඒක සුභයි ඒක මගේ ආ ඒක සාරවත් එකක් කියලා විකෘතියක් දාගන්න. ඉතින් ආන්ගේ විකෘතිය තමයි මේ හදා හදා හදා හදා ඇවිල්ලා තියෙන සංසාරේ පුරා. ඒතර ප්‍රകൃතිය තේරුම් නැත්තේ ඇයි? ප්‍රകൃති தත්ත්වය තේරුම් නැත්තේ ඇයි? තමන් සිත කයත්ින් වෙන් කරලා දැක්කේ නැහැ. සිත කයෙන් වෙන් කරලා දැක්කේ නැහැ. සිත කයෙන් වෙන් කරලා දකින්නකම් ඕක අවබෝධ වෙන්නේ නැහැ. තේරෙනවද? ඉතින් ආන් එක නිසා තමයි බුදුහාමුදුරෝ අර සතිපට්ඨානය තුල පැහැදිලි කරන්නේ ගව ඝාතකයෙක් ගව ඝාතකයාගේ අතවැසියෙක් ගවයෙක් මරා ගවයාගේ කොටස් වෙන වෙනම දකින්වාසේ. ඕම් ඔය කයෙන් සිත වෙන්කොට කය වෙන වෙනම පරීක්ෂා කර කොටස් කර දකින්නතා කල් මේ සත්‍ය වැටහෙන්නේ නැත. එතන කල්ලි හිතුව වගේ සානිත්‍යයි දුකයි නැති වෙනවා තේරෙනවා කුණු වෙනවා වයසට යනවා කියලා කිව්වට ඔක තේරෙන්නේ නැහැ. ඇයි තේරෙන්නේ නැත්තේ? හිතත් එක්ක සම්බන්ධය අයින් කරලා නෙවෙයි ඔක හිතලා තියෙන්නේ. තේරෙනවද? කයයි සිතයි වෙන් කරලා බැලුවා නම් ඕමක තේරෙන්නේ. හරිද? එහෙනම් අම්මා තාත්තා ඥාතීන් කියලා ඉතින් කොච්චර වද්ද ඉතින් ඔය හොටු උර උරා දත් මැද මැදා ඔය නාවා හොදලා කොම කරලා තියාගෙන ඉන්නවා බැරි වෙලාද? ඔය කියන කයෙන් පණයින් වෙච්ච ගමන් අර අම්මා තාත්තා කියලා හිතාගෙන හිටපෙකට මොකෑ කරන්නේ? ඊට පස්සේ තියාගෙන ඇඳේ තියාගෙන ආවනා වයින්දීද? මරිච්චට පස්සේ. ඈ? ඔය ගැලටි හිතේට මොකෑ කරන්නේ එතකොට? භාර්යාව කියලා තියාගෙන පණ ගිහලා හිටපෙකට තියන. ඈ? වල දාන. ඇයි? හිත කයෙන් වෙන් වුණාම තමයි ඇත්ත තේරෙන්නේ. ඇයි? දැනුත් ඔක කුණු වෙනවා කුණු වෙනවා දැනුත් කුණු වෙවි කුණු වෙවි කබ කඳුළු හොටු කියලා දෙම දාටි මුත්‍රා ආතුචි වැగిරෙනවා එතකොට ඒකයි ඉතින් මොකද කරන්නේ හොද හොද අපි හේසි දා නෑ නෑ ඒ වුණාට යා හොඳයි ලස්සනයි කියලා ඉතින් තියාගෙන. දැන් අරක පණ ගියාට පස්සේ මොකෑ වෙන්නේ? ආයෙ ඉතින් ආයෙ හදන්න බෑ ඒක. දැනටත් හදන්න බෑ ඕක. දැන් හදන්න පුළුවන් කියලා විකෘතියක් දාගෙන ඉන්න. ඔය තමයි ප්‍රශ්නේ. සමාධියටපත් වෙනවා කියේ සමාධියට හරියටපත් වුණා නම් කයෙන් අයින් වෙනවා. කයත් එක්ක සම්බන්ධතාවය අතෑරුණාට පස්සේ Tamanට ඇත්ත තේරෙනවා. ඒක තමයි සමාධියට ඇවිල්ලා හිටියානම් ඕක කියලා දෙනකොටත් තේරෙලා ඉවරයි. බරද? ඉතින් මං කියේක මේ සමාධිය නැති එකේ ලොකු ප්‍රශ්නයක් දෙනවා. සමාධිය වැඩ වඩා ගියා නම් Taman ඉබේම කයේ සම්බන්ධතාවය අතෑරෙනවා. එතකොට Tamanට නැවත ඒත් එක තේරෙන්නේ නැහැ සමාධිය වැඩිවට තේරෙන්නේ නැහැ මේ ටික මේ විදිහට හිතුවොත් විතරයි තේරෙන්නේ. සමාධිය වැඩිවට තේරෙන්නේ නැහැ. සමාධිය වැඩුවම Tamanට හැකියාවක් එනවා කයෙන් හිත වෙන් කරන්න. එහෙම ආවට පස්සේ කයේ හැටි දකින්න කෙනා. හරි කයේ හැටි දැක්කනම් එහෙම ඇවිල්ලා ඊට පස්සේ ආයෙ කයට සම්බන්ධ වෙන්නේ නැහැ. ආයෙ ලෝකයේ තියෙන කිසිම කයකට සම්බන්ධ වෙන්නේ නැහැ. එතනින්ම ඉවරයි. ආයෙනේ. ඉතින් ආයෙ තිතට යන්න තියෙන්නේ කොහෙද? කයකට. ඉතින් කය වල ටික ඔක්කොගේම දෙයියන්ගේ කයත් ඔච්චරයි සුද්ධාර්ථයෙන් ඇදිච්ච එකක් බ්‍රහ්මයාගේ කයත් එකයි සුද්ධාර්ථයෙන් ඇදිච්ච එකක් මනුස්සයාගේ කයත් එමය ප්‍රේතය ආතුරය නිරය ඔක්කොම සත්‍යංග ඔක්කොම ඉරිය කියලා දැක්කට පස්සේ සිතට මොකද වෙන්නේ? යන දිහාවක් නැහැ. ඔතනින් නතර. ඉවරයි. ආනේ තමයි නිවන් දකින්න. එහෙනම් ඔච්චරයි කරන්නේ. හරියට කරා නම් කායවතනාව ගල වෙනකොට හත්. ඈ plan කරන්නේ? මොනවා plan කරන්නේ? ඒ බුදුහාර හොඳට plan කරලා තමයි වැඩේ දීලා තියෙන්නේ. financial plan එක ගන්න. financial loan නෑ මේ කිසිම financial එකක් නෑ. දැන් මැරිලානේ ඉන්නේ උදේ ආපෙක ඉන්නවයි දැන් ආයෙ මැරකන් ආයෙ තවෙලා තියෙන්නේ. ආ දැන් ගහලා මන්ත්ලි මේ ස්ටේට්මන්ට් එක ගහලා තමුට ගෙදරට ෂෝ කරන්න පුළුවන්. එන්න පුළුවන්. හා. බරක කෝඩ් යන වට කරගෙන ඈ ඩවුන්ලෝඩ් කර කර මේ මොකද එනිම සෝරි නේද? ඒ කොයි බෙක්? ඈ? නිකන් බෑන්ස් ගෙලිමෙන්. ඒ මොකද ගෙලිමෙන් බෑ? ඇයි? අපිට එකක්වත් අපිට ඔය එකක්වත් ඕනේ නැහැ මොකද දැන් මරනවා කියලා අපි දන්නවා. එහෙනම් අපි මැරෙන්න කාලයක් තියෙනවා කියලා හිතාගෙන ඉන්න වෙලා තියෙන්නේ. දැන් උදේ ආපු එකා දැන් ඉන්නවද? උදේ ආපු කෙනා දැන් ඉන්නවද කියලා අහන්න. ඈ? මැරෙනකන් තියාගෙන ඉන්න හදන්නේ මොකක්ද? ඒ හින්දා ඉතින් තියාගෙන එකක් ඉන්නවනම් තියාගෙන ඉන්න එකයි තියෙන්නේ. තියාගන්න පුළුවන් නම් ඉතින් ඔය ෆයිනෑන්ෂල් ස්ටේට්මන්ට් එකක් හදාගෙන එහෙම ඇග්‍රීමන්ට් ගහගෙන ඉන්න එකයි තියෙන්නේ. ඉන්සුරන්ස් එකත් එක්ක. කොහොමත් ඈ අවිද්‍යාව. තියාගන්න හදනවා කියන එකම අවිද්‍යාව. හරිද? එහෙනම් ඔය ඉන්සුරන්ස් කම්පැනියෙන් දැනගත්තොත් එහෙම අනිවාර්යෙන් මේක මැරෙනවා කියලා දැනගෙන මම මේක කරන්න කියලා ඉන්සුරන්ස් දෙන්නේ නැහැ. එහෙම ප්ලෑන් කරලා කරොත් එහෙම අනිවාර්යෙන් දන්නවා මේක ටෙක්නිකලි තමන් ඔය කෙනා ආකාරයෙන් දැනගෙනමයි මේක මරන්නමයි මේක හිතාගෙනමයි මේක කරේ කියලා දැනගත්තොත් දෙන්නේ නැහැ එකක්වත්. හරිද? එහෙම කරන්නේ. එහෙනම් ඇත්තෝ ඒ ඉඳා ඔය ගියම එකක්වත් ඔකන්ට ආදාළ නැහැ. ඔය සිතේ තියෙන මුලාවන් ටිකක් විතරයි. සිත තුළ තියෙන විකෘති භාවයක් ඕක. එහෙනම් ඉඳ සිතේ ප්‍රකෘති භාවය තේරෙන්න නම් කයෙන් සිත වෙන් කර දකින්න ඕනේ. දකින්නකම් තේරෙන්නේ නැහැ. පැහැදිලිද? හ්ම්. එහෙනම් ඉතින් ආන්ගේ කාර්ය තමයි කරන්න තියෙන්නේ. එහෙනම් ඒ කාර්ය දැන් කරන්නේ තමන් දැන් ඔය කිව්වට ඔය කියපු දේවල් නැවත සිහි කරගෙන හොඳට ආනාපාන සතිය පුරුදු කරලා එන්න ඕන. ඒක හෙට දවසේ තමන්ට පුරුදු කරනවා. ඔය කයෙන් සිත වෙන් කරලා අඳුරන ආකාරය. දැන් එහෙනම් ඒක කරගන්න එහෙම බැරි වෙනවා. සමාධිය බලවත් වෙන්නේ නැත්නම් දුර්වල වුණා නම් අපහසු වෙනවා. හරිද? හ්ම්. එහෙනම් තමන් සතුයි වැඩේ දැන් තමන් දැන් ඔය කියලා දුන්නේ නැවත අඳුරගෙන ඒවා හිත හිතා ඉන්න එක වැඩේ. ඔය එක එක බහුබූත කතා කර කර ඉන්නේ නැතුව තමන්ට දැන් කාලය තියෙනවා හෙට උදේ එළියෙනකන් පැය 14ක් විතර තියෙනවා. තමන් ඒ කාලය තුල හැකිතාක් තමන් ඔබ පුහුණු වෙන්න ඕන. හරිද? කණ්ඩ බොණ්ඩයි දඟලන්නයි ඔරතේ කාලයකදී කර කර හිටියන්නේ හැමදාම. ඒවා වෙන ඔකා නිකන් හිටියා කමන්නේ. ඔක මැරලා යන්නේ කොහොම මැරෙනවා. මම දෙක නවත්තන්නේ. හරිද? එහෙනම් මේ අවබෝධ කරගන්න ඕන නම් තමන් වීර්ය වඩවා ගන්න වෙයි. හරිද? හ්ම් එහෙනම් ආන් එහෙම තමන් ඔය කිව්ව වැඩේ විශේෂයෙන් ආනාපාන ධ්‍යාන හතරටම යන්න බැරි වෙන්න පුළුවන් ඈ. ධ්‍යාන හතරටම යන්න බැරි වුණා කියලා බලන්නේ නැහැ. තමන්ට ඒක තත්වයක් හරි ඇතිෙන්න තමන් හොඳින් කරන්න. හතරට යන්න උත්සාහ කරන්නත් එපා එකපාරට. තමන්ට යන්න බෑ එකපාරට පුහුණු වෙන්න මදි නෑ. එන්න අඩු ගානේ පළවෙනි ධ්‍යානෙටවත් එන්න ඕනේ. හරි. ඒ දක්වා හරි තමන් පුහුණු වීම කරන්න. එකපාර බැරි වෙයි ඉන්නකොට රිදෙනවා ආරම්භ වෙයි. ආයත් ඉතින් ඒක නතර කළා රියායත් විනාඩි 5 10ක් ඇවිදලා ආරම්භ කළා රියායත් ඉඳගෙන ආය කරනවා. හරිද? එහෙම කරනකොට කරනකොට පුළුවන් වෙනවා. පැහැදිලිද? එහෙනම් ඔය කියන ආකාරයෙන් කයේ යථා ස්වභාවය සත්‍ය දකින්ට තමන්ට හෙට දවසේ ඒ අසුභානුපස්සනාව කරනවා. තමන්ට දැන් යනකම් යනකනුත් අර භාවනා කරාගේ තමන්ට පේන මොකක් දැක්කත් මොකක්ද හිතන්න ඕනේ? සුද්ධාෂ්ටකයක්. කවුරු හරි දැක්කොත් කෑලි 32ක්. නැත්නම් සුද්ධාෂ්ටකයක්. ඕක හිතුවත් ප්‍රශ්නයක් නේද? කෑලි 32ක්, කෙස්ලොම් දක්නිය මස් ටිකක්. ඒකත් පට ව්‍යාපෝතේ ජෝයලින් අදිච්ච ඒවා පාටක් තියෙනවා. එහෙනම් ඒ වගේ ගඳක් තියෙන්න ඕනේ. ඒවා ඇති වෙන්නේ නැති වෙන අනිත්‍යතාවටයි තියෙන්නේ. ඕම කියලා දුන්න ධර්මයේ මෙනෙහි වෙන්නයි ඕනේ. එහෙම වෙන්නේ නැතුව Tamanට ධර්මය කොච්චර අහලා තිබ්බත් වැඩක් නැහැ භාවිතාවේ නැත්තම්. ඒක තමයි චරාත ධම්මේ. ධර්මයේ හැසිරෙනවා කියන්නේ ඒක. ඒ කියන්නේ සත්‍ය මෙනෙහි කරමින් වාසය කරනවා. ඒ අර වෙන මොන ක්‍රමයකින්වත් Tamanට ගැලවෙන්න බෑ. ඒ කියන්නේ මෝහයෙන් ගැලවෙනවා කියන එක විතරයි අපිට තියෙන්නේ නිවන් දකින්න. මෝහයෙන් ගැලවෙන්න නම් Taman මොකද කරන්න ඕනි? සත්‍ය මෙනෙහි කරන්න. දැනගත්තට බෑ. දන්නවා කියයි දැන් දැන් දන්නවා ඒක හරි. දැනගත්තට බෑ මෙනෙහි කරේ නැත්තම් Tamanට අකුසල සිදුවෙන එක නතර වෙන්නේ නැහැ. හැදිලි? හ්ම්. එඳා හෙට දවසේ කාර්ය කරනවා අපි. එහෙනම් ඒක සඳහා Tamanට పూర్වයේ කළ යුතු සූදානමක් තමයි මේ කලේ. දැන් මේ කාර්යයන් ටික අපි හෙට දවසට තියමින් එහෙනම් අද දවස් වෙතකින් නිමා කරන සටහන. එතකොට Tamanට කියලා දුන්න වැඩ කරලා එන්න ඕනේ. භාවිතේ නැත්තම් ප්‍රශ්න ගොඩක් එයි. එහෙනම් කවුරුත් දෙවියන්ට මේ ගැන ආතින් පින් අනුමෝදන් කරමින් හැසටාන් නිමා කිරීම සිදු කරමු. උදේ කාලයේ පටන් මේ දක්වා සීලය සමාධිය ප්‍රඥාව වඩවමින් අපි පැමිණියේ. එතකොට මේ ප්‍රඥාව වර්ධනය කර ගැනීම තමයි සීල සමාධිය ගොඩනගන්නේ. එහෙනම් මේ தත්ත්වය අපි ගොඩනගා ගන්න ඇති කරගත්තා වූ සීල කුසල සම්භාර ධර්මයන් තුල රැස්ුණා වූ පුණ්‍ය සම්පත්තීන් දෙවියන් මේක ඥාතීන් යතුළු පින් අනුමෝදන් වීම යක්තියත් ආ වූ සියලු සත්‍යයන් අනුමෝදන් වීම තුල සියල්ලෝද නිදුක් නිරෝගී බව ලැබෙමින් උතුම් නිවනින් සැනසෙත්වායි කියලා ප්‍රාර්ථනා කරගන්න. ඒ වගේම තම තමන් කරගත් ආශීල කුසල සම්පන්නීන්ගේ බල මහිමයන් තම තමන්ටත්පත් වීම තුළ තමන්ටත් උතුම් නිවන වහවාම සාක්ෂාත් කරගෙන නිවනින් සැනසෙන්නට මේ කුසලය හේතු ආසනාව වෙත්වා කියන ප්‍රාර්ථනය ඇති කරගෙන කරුත් එම්නම් සාදුකාරයක් පවත්වලා ගාතාවන් කියනවා ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං මේ ඥාතේ නම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං මේ නාමේ නම් හෝතු සුඛිතා හොන්තු එත්තාවතාචම්මේහි සම්පතම් පුඤ්ඤ සම්පතං සම්මේ දේවානුදන්තෝ සබ්බ සම්පatti සිද්ධියා එත්තාවතාචයම්මේහි සම්පතම් පුුණ්්‍ය සම්පතන් සම්බේ භූතානුමෝදන්තු සබ සම්පත්තිසි එත්තාවතාචයම්මේහි සම්පතම් පුුණ්්‍ය සම්පතන් සබ්වේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රක්칸තු සාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාග මහිත්‍තිකා තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනම් ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාග පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මම් පරන් ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාවනි පානපත්තියා හිමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාවනි පානපත්තියා හිමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝහෝතු යාවනිබානපත්තියා කායේන වාචා චිත්තේන පමාගේන මයාකතං අච්චයං කමමේ වන්තේ භූරි පඤ්ඤ තතාගත කායේන වාචා චිත්තේන පමාගේන මයාකතං අච්චයං කමමේ ධම්ම සම්දිට්ඨිකපා කායේන වාචා චිත්තේන පමාදේන මයාකතං අච්චයං කමමේ සංඝ සුපටිපන්න අනුත්තර පන්සි සමාදමින්ට නමස්කාරය කිය. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි දුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි අතේ බුද්ධං සරණං ගච්ඡාමි තතේ යම්පේ ධම්මං සරණං ගච්ඡාමි තතේ යම්පේ සංඝං සරණං ගච්ඡාමි සරනාගමිනං සම්පුන්නං පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සොරාමීර මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සම්දිම් පංචශීලං ධම්මං සාදුකං සුරක්කිතං කත්වා අපමාදේන සම්පාදේ තම්බං සීදමං ප්‍රාණුණං ප්‍රාණුණං පුඤ්ඤං යත්තං නමස්කරං ගුරු දේවෝ